එතකොට සීල සමාධි ප්‍රඥා මේ හැම එකක්ම විසුද්ධ වෙන්න ඕනේ. විසුද්ධ වෙන්නේ නැත්නම් නිවන් දකින්න බෑ. විසුද්ධ සීලය සීල විසුද්ධිය. එතකොට විසුද්ධ චිත්තය විසුද්ධ දිට්ඨිය. එතකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි. ඔන්න ඔතෙන් එනකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දෙනවා. ප්‍රතිත්‍ය විසුද්ධිය කියලා කියන්නේ මොකක්ද? සම්මාදිට්ඨිය කියන එකයි. විසුද්ධ වූ දිට්ඨිය අවිසුද්ධ වූ අපේසිත වුණා වූ දිට්ඨියක කියනවා. ඒකට කියන්නේ මිත්‍යා දිට්ඨිය කියලා. කියන්නේ සක්කාය දිට්ඨිය කියලා කියනවා. ආත්ම දිට්ඨිය කියලා කියනවා. ඒක අපේසිත වුණා වූ අවිසුද්ධ දිට්ඨිය. විසුද්ධ දිට්ඨිය තමයි සම්මාදිට්ඨිය. එතකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි. සම්මා දිට්ඨිය ඇති වෙනකොටම යාට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි නිවන් සඳහා තියෙන මාර්ගය. සම්මා දිට්ඨිය ඇති වෙනකොටම එයා පැහැදිලිව අවබෝධ කරගන්නවා මහා ප්‍රඥාවේ අංකුරය තියෙන්නේ මෙන්න මෙතන. තේරුණේ මහා ප්‍රඥාවේ බීජය කියන උතුරට අන්න හරි සද්ධා මහා ප්‍රඥාවේ අංකුරයේවත් පැලේ තියෙන්නේ සම්මා දිට්ඨිය. ඒකට දිට්ඨි විසුද්ධිය කියන්නේ ඒකයි. නැ දිට්ඨි විසුද්ධිය මගලා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මේකම තමයි මාර්ගය කියලා පැහැදිලි වෙනවා. ඊළඟ කාංකා විතරන විසුද්ධිය. ඒකට සෝවාන් ඵලයට පත් වෙන කෙනෙකුට කිසිම සැකයක් නැහැ. ධර්මයේ පිළිබඳව සංග්‍රහ පිළිබඳව බුදුහාමුදුරුවෝ පිළිබඳව කිසිම සැකයක් නැහැ. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධයි ධර්මයේ සම්දික්කයි ස්වාක්කාරයි සංග්‍රහ පරිපන්නයි කියලා ධර්මයේ පිළිබඳව කිසිම සැකයක් නැතුව යනවා. අංකාරිතර නිසුද්ධි කියන්නේ ඒකයි. ඊළඟට පටිපදා ඥාන දර්ශනයේ සුද්ධිය කියලා එකක් තියෙනවා. පටිපදා ඥාන දර්ශනයේ සුද්ධිය කියන්නේ උද්‍යව්‍ය ඥානයේ ඉඳන් නවමහා විදර්ශනා ඥානෙ වැඩිම. තේරුණේ? ඊට පස්සේ තමයි ඥාන දර්ශනයේ සුද්ධිය කියලා සත්‍යයේ සුද්ධිය ලබන්නේ. එහෙනම් ඒකට කියන්නේ සත්‍ය සුද්ධිය මම ඇති කරලා දෙනවා. ඇති කරලා දෙනවා කියන්නේ ඒ සඳහාම උදව් කරනවා. ඔය කට්ටිය ඇති කරගන්න ඕනේ. ඒ සඳහා උදව් කරනවා. ඒක තමා කරන්න තියෙන එකම උදව්ව තමයි ශ්‍රද්ධාව ඇති කරලා දෙන එක. වෙන උදව්වක් ඕනේ. ශ්‍රද්ධාව ඇති කරලා දෙනකොටම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාව ඇති වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? දැන පැහැදීම. මොකක්ද දැනගන්නේ අපි? අන්නාර ඉන්න තැන පිළිබඳව දැනගන්න ඕනේ. ඉන්න ඉන්නේ කොතනක? ලෝකයේ තුල ජීවිත පැවැත්ම දුක තුල. ඒතකොට මේ ඉන්න තැන පිළිබඳව යථාර්ථය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැනගන්නකොටම එයා පහළින්නේ කොහාටද? ලෝකෝත්තර විද්‍යාවේ. එතන ඉඳන් කරන කියන හැම දෙයක්ම විසුද්ධ බවටපත් වෙනවා. එතන ඉඳන් යා පිළිලයක් දැක්කා දිව්‍ය ලෝකයන් දේවලුනේ දිවකින් එයා. අපායට බයෙන් නෙමෙයි සිල්වන්නේ. නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් සිත පිරිසුදු කර ගැනීම සඳහාමයි සිල් රැකෙන්නේ. අන්න මේ තමයි සීල විසුද්ධිය කියන්නේ. එතකොට සියලුම දේවල් විසුද්ධභාවයට පත් වෙන්නේ කොතනින්ද? සද්ධාව තුළින්. සද්ධාව තුළින්. සද්ධාව ඇති කරගත්ත පුද්ගලයා කරන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්ත කරන්නේ දිව්‍ය ලෝකයන්වත් අපායෙන් බයෙන්වත් දිව්‍ය ලෝකෙට ඈතර ගමින්වත් බ්‍රහ්ම ලෝකයන්වත් එයා වැඩ කරන්නේ එයා කරන්නේ තණ්හාවෙන් තොරව තොරව කියන්නේ තණ්හාව යට කරගෙන මාන්නකාරක යට කරගෙන එතකොට මිච්ඡා දිට්ඨිය යට කරගෙන සම්මා දිට්ඨිය ඇති කරගෙන තණ්හා මාන දිට්ඨි අනුපාතය කර්මෝපාය කෝසල පරිත්‍තරිතා. තණ්හාවෙන් මාන්නකාරකෙමින් මිත්‍යා දිට්ඨියෙන් නොමඩනාලද කරුණාවෙන් හා උපාය ගන්නා නුවණින් යුක්තව එයා යම් කරන්නේ. අන්න ඒව තමයි විසුද්ධ කියලා කියන්නේ. ඒව තමයි පාරණිකම් කියලා කියන්නේ. විසුද්ධ වූ සෑම ධර්මයක්ම පාරණිකානම් වන්නේ. පාරමිතා පුරන්න පුළුවන්කම තියෙන ශ්‍රද්ධාව ඇති අය පමණයි. ශ්‍රද්ධාව ඇති අයට පාරමිතා නොපුරා ඉන්න පුළුවන්ද? බැහැ. පාරමිතා නොපුරා ඉන්න බැහැ. ශ්‍රද්ධාව නැති අයට පාරමිතා පුරන්න පුළුවන්ද? බැහැ. ශ්‍රද්ධාව නැති අයට පාරමිතා පුරන්නත් බැහැ. ශ්‍රද්ධාව ඇති අයට පාරමිතා නොපුරා ඉන්නත් බැහැ. ආන්නේනම් යම් කෙනෙක් මේ පින්නතුන්ට මේ ලෝකයේ යථාර්ථය එක්තරා ප්‍රමාණයකටවත් පැහැදිලි කරලා දෙනවා. නිර්වාණය පිළිබඳව පැහැදිලිම ඇති කරලා දුන්නා නම් අන්නෙන් සත්‍ය විසුද්ධියෙහිම දොර ඇරෙනවා කියන්නේ. සත්‍ය විසුද්ධියෙහිම දොර ඇරෙනවා. විසෝන් වහන්සේට කරන්න පුළුවන් වුණා කියලා. අපාරුකා තේසං අමතස්ස ద్వාරා නිවන් දොර හරින ලදී. යේ සෝතවන්තෝ පහුංචන්තු සද්දා කම්මැත්තෝ ශ්‍රද්ධාමුදායි කාන්න කොච්චර ලස්සන බුදු අරගෙන නේද? ඈ අපාර්ථා තේසන් නමකස්ස දාලා නිවන්තර හැරියා කාටද කම්යත්තන්ට කම්යත්තන්ට ඇරියේ කම්යත්ත තමයි සත්පුරුෂයන් ළඟට ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරන්නේ ඒකට මේ ධර්ම ශ්‍රවණය කරලා ඒ දරා ගන්නවා හිතනවා විමසනවා ආ මේකෙන් තමයි ශ්‍රද්ධාව එතනින් තමයි නිවන් දොර හැරෙන්නේ. ශ්‍රද්ධාව ඇති වුණා කිව්වත් එකයි නිවන් දොර හැරුණා කිව්වත් එකයි. මේ වාක්‍ය පාඩම් කරගන්න හරි හොඳයි. අපාවතා තේ සංඝමතා සදාරා. ඒක ඇහෙනකොට මම මොන ඇඟීමක් ඇති වෙනවා නේද? බුදුහාමුදුරුවෝ නිවන් මාර්ගයේ පාරගෙන නිර්වාණය දොර ඇරලා අපිට කතා කරනවා අපාවතා තේ සංඝමතා සදාරා. කම්මැත්තෝ ශ්‍රද්ධාවන්දානේ ඒ සෝතවන්තව වමනිකන් සුරත්නා. කම්යත්තන් සඳහා නිවන් දොර හරිනිකාදී. ශ්‍රද්ධාව උදාහරණය. ශ්‍රද්ධාව උදාහරණය කියන්නේ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ තුනේ ගුණ ධර්ම ඇති කර ගන්නවා කියන්නේ. තේරුණා නේද? බුදු පියාණන් වහන්සේ වික්ෂෝන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි දැන් ඉතින් මේ ගෙවල් වලට වෙලා ඉඳලා වැඩක් නැහැ අපිට. මම මහා බුදුරේ ගෙවල් වලට වෙලා ඉන්න දෙන්නේ. ගමක් ගමක් නගරයක් නගරයක් පාසා මහණෙනි අපි යමු. මමත් යනවා. ඔබලාත් යනවා. චරණ වික්කවේ චාරිකා බහුජන හිතාය බහුජන සුඛාය කාය හිතාය සුඛාය දේවමනසා. ගමක් ගමක් නගරයක් නගරයක් පාසා යන්න. ඒ ලම්බද කරන්න ඕනේ. දෙවි මිනිසුන්ට ධර්ම දේශනා කරන්න. කුමක් සඳහා? අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා වියෝගාපාය. නොපැහැදුනොන්ට පැහැදීම ඇති කර ගැනීම සඳහා පැහැදුනොන්ගේ පැහැදීම දියුණු කර ගැනීම සඳහා ධර්ම දේශනා කරන්නේ. ආම් බලන්නකො බුදුහාමුදුරුවෝ මේ පැහැදීම දීලා තියෙන කෙන නේද? ඈ මහණෙනි ඔච්චරයි අපිට කරන්න පුළුවන්. මිනිසුන්ට නිවන් දොර ඇල්ල දෙන්න ඕනේ. ශ්‍රද්ධාව ඇති කරලා දෙන්න ඕනේ. එතන ඉඳන් කරන කියන හැම දෙයක්ම විසුද්ධ බවට පත් වෙනවා. ශ්‍රද්ධාව ඇති කරගන්න නම් කවදාවත් විසුද්ධ සීලයක් ලබන්න බෑ. විසුද්ධ චිත්තයක් ලබන්න බෑ. විසුද්ධ ධිට්ඨියක් ලබන්න බෑ. තේරුණා නේද? එහෙමනම් අවිසුද්ධ සීලයෙන් එවත් තණ්හාවෙන් පරිත වුණා වූ සීලයකින්වත් සමාධියකින්වත් ධිට්ඨියකින්වත් කවදාවත් පින්නත නිවන් දකින්න බෑ. තණ්හාව යටපත් වෙන්න ඕනේ. මාන්නකාරකම යටපත් වෙන්න ඕනේ. මිත්‍යා දිට්ඨිය යටපත් වෙන්න ඕනේ. තණ්හා, මාන, දිට්ඨි, අනුපාතා. අනුපාතා කියන්නේ නොමඩනා වැඩ කියන එක. ඒවෙන් නොමඩනා ලබන. කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්ත වුණා. යම් පොඩි ධර්මයක් තියෙනවා නම් කියන්න නම් එපා. කිව්වොත් නම් කවදාවත් සත්‍ය අවබෝධ කරගන්න බෑ. එන්නනේ කොහෙද බුදුහාමුදුරේ දේශනා කරන ලිඛිත කියන. සුණාත ලිඛිත කියලා නෑ නේද? ඒකනේ. සුණාතතාවයට. ඒ බුදුහාමුදුරුවෝ ප්‍රකාර කරන්න ඕනේ නෑ නේද? සුණාතතාවයට. මම කියන්නේ ඒකමයි කාරණේ කියලා කියන්නේ. මොකද ඕකෙන් විශාල දෙයක් තියෙනවා ඒගොල්ලෝ නොදන්න දෙයක්. ලියාගත්ත හැටි මොකද දන්නවද වෙන්නේ? අනේ මොකටද මම ඕක මතක තියාගන්නේ? මම ලියාගත්තනේ. ගෙදර ගිහින් මට තියෙනවා විතරයි නේද? අන්න එතනින් මොලේ මනකට යනවා. හුස්ම දෙනවා. මනසට වැඩ නැතුව යනවා. මනින් නෑ දරා ගන්නනේ. මෙයා දැන් මනට වැඩ දෙන්නේ නෑ දරා ගන්නෙ නෑ. ඒ කොලේ ලියලා තියෙනවනේ. දැන් ඉතින් මානසික කම්මැලියෙක් වෙලා ඉන්නවා. තේරුණානේ? ඒක නිසා කිසිම කෙනෙක් මම කරුණාවෙන් කියන්නේ මම කැමති ඇත්ත වශයෙන්ම ඊටා ඉක්මනිය සත්‍ය අවබෝධ කරගන්නවා දකින්න ලියන්න එපා. ලියන්න එපා. ලිව්ව හැටිය මන කම්මැලි වෙනවා. අරස වෙනවා. මන අලසුනේ කියලා. තේරුණේ දරා ගන්න කෙනෙක්ට. අසා ගන්න දරා ගන්න මේක ගැන හිතන්න. ඒක උඩ හිතන්න ඕනේ නෑ. හිතන්න හිතන්න මේක ඇතුළට පාවදිනවා නේද? ආ මේකයි. ඒකවල සුඛානන් වහන්සේ වික්ෂෝන් වහන්සේලා දේශනා කළේ මානෙනි නොපැහැදුණවුන්ට පැහැදීම ඇති කරලා දෙන්න පැහැදුණවුන්ගේ පැහැදීම දියුණු කරලා දෙන්න. ඒ ඇතුළට ඒ පැහැදීම ඇති වෙනකොටම එතන ඉඳන් එහා කරන සියලු ක්‍රියාත්ම විසුද්ධභාවයටපත් වෙනවා. ඒව තමයි පාරමිතා කියලා කියන්නේ. පාරමිතා පුරන්නේ නැතුව කවදාවත් නිවන් දකින්න බෑ. මාර්ගඵල ලබන්න බෑ. පාරමිතා පුරන්න නම් ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ශ්‍රද්ධාව ඇති කරගත්තම ඒ පාරමිතා නොපුරා ඉන්න බැරුව යනවා. පාරමිතා නොපුරා ඉන්න බැරුව යනවා. එතකොට දැන පැහැදීම දැනගන්නේ කොතනද? ඉන්න තැන. පහදින්නේ නොවිය තැනට. ඉන්නේ කොහෙද ලෝකයේ තුල? ඒතකොට ලෝකේ දුකයි කියලා දැනගන්නකොටම ලෝකේ පහදින්න පුළුවන්. ඉන්වයි දැන දැනීම කියන එක පින්නතුනේ ඇත්ත වශයෙන්ම ඒකක් කියන්න එපා අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙන්නේ අපිට කියලා දීලා තියෙන්නේ ස්වාකාල සංකීර්ණික අකාලික ගුණ දැනගෙන ධර්මයට පාරින්. ඒව දැනගන්න අපි ඇත්තටම ඉපා නේද? අපි ළඟ නැතිව දැනගන්නේ කොහොමද? ධර්මයේ සංකීර්ණිකයි අකාලිකයි ස්වාකාලිකයි හේයිපස්සිකයි කියලා දැනගෙන ධර්මයට පාරින් කියලා මම මට කවුරු කියලා දුන්නා මම දන්නේ මේවා. මට මේ දෙන මට කවුද මේවා දීලා දුන්නේ කියලා. ඔය හැම පොතකම තියෙන්නේ ධර්මයේ ස්වාස්ත්‍රාටයි, සම්නිච්චිකයි, අකාලිකයි, ඒපස්සිකයි. ඕවා දැනගෙන ධර්මයට පාදින්න. ඒක දැනගන්න. ධර්මයේ ස්වාස්ත්‍රාටයි කියලා දැනගන්න අපි ස්වාකාර ධර්මයක් අහන්න එපා නේද? සංකීර්ණ ගුණේ ඇති කරගන්න එපා. ඒක දකින්න එපා දැනගන්න. නිකම් මේ පොතක් පොතක කියලා පොතේ නම් තියෙන ධර්මයේ ස්වාකාරය නම් දෙන්නේ ඒක දැනගැනීමක් නෙමෙයි. ඔක අදා ගැනීමක් විතරයි. දැනගන්න නම් ධර්මයේ තුලට අපි යන්න ඕනේ. ධර්මයේ තුලට කියොත් තමයි ධර්මයේ තියෙන ගුණ අපිට දැනගන්න පුළුවන්. ධර්මයේ තියෙන දැනගන්න පුළුවන්. බෑනේ. ඉතින් මට කවුරු හරි මේක ගෙනත් දුන්නා වගේ මම දන්නේ ඔයගොල්ලෝ දැම්ම ඕගොල්ලෝ මේ දැන් පැහැදීම කියලා කියන්නේ ධර්මයේ දැනගෙන ධර්මයේ පහරිනවා කියන්නේ අසත් ධර්මයේ ආදීනව දැනගෙන සත් ධර්මයේ පහරිනවා. තේරුණේ? අපි ඉන්නේ කොහෙද? සාමාන්‍ය ජනතාව ඉන්නේ අසද්ධර්මයේ තුල. අසද්ධර්මය කියන්නේ මොකක්ද? අසද්ධර්මය කියන්නේ ලෝකය. ලෝකය කියන්නේ සත්‍යඥයක් නෙමෙයි දුක, කරදරයක්, අවහිරයක්. ඈ ගිනි ගොඩක් මේ ලෝකය කියලා කියන්නේ. අන්න ඒ ලෝකය පිළිබඳව දැනගන්නවා කියන්නේ ධර්මයේ දැනගන්නවා තමයි. මොන ධර්මයේද? අසද්ධර්මය. අසද්ධර්මය. අසද්ධර්මය දැනගන්නකොටම සද්ධර්මයට පහදිනවා. ලෝකය කියන්නේ අකර්තව්‍යයක්, නිර්වාණය කියන්නේ කර්තව්‍යය. දැන පැහැදීම කියන්නේ මොන මොකයි? මට කිසිම ගුරුවරයෙක් කියලා දුන්නේ නෑ මේක. අදත් මම මේක සමාජයට දැනගන්න බැරි මට බැනුම්හන්ත වෙයි. ඕක නෙමෙයි දැන පැහැදීම කියන්නේ. ස්වාකාර සම්නිත්‍තික අකාලික කියන ගුණ දැනගෙන ධර්මයට පාදිනවා කියන එක. දැන් මේ දෙන්නම විතර බලන්න මේ දෙක එකතු කරලා බලන්න. ප්‍රයත්න දෙන්නේ. පැහැදිලිනේ? ධර්මයේ කියුවාම මොකද්ද ධර්මයේ කියන්නේ? සත්‍යය ධර්මයේ කියන්නේ සත්‍යය අන්න ධර්මයේ කියන්නේ ඇත්ත. අසත් ධර්මයේ කියන්නේ ඇත්ත බොරුවක් නෙමෙයි. අසත් ධර්මයේ කියන්නේ ඇත්ත. මිනිසාගේ පරිහානියට හේතුව නැත්ත අසත් ධර්මයේ කියලා කියනවා. සත් ධර්මයේ කියන්නේ ඒකත් ඇත්ත. ඒකත් බොරුවක් නෙමෙයි. දියුණුවට හේතුව නැත්ත. අසද්ධර්මයේ කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ. ලෝභය. සද්ධර්මයේ කියන්නේ අලෝභ දෝෂ අමෝහ. නිර්වාණය. ඒතර අපිට නිර්වාණය ගැන දැනගන්න බෑ නේද? අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඉන්න තැන නේද? අපි ඉන්නේ ලෝකයේ තුල. ආ මේක තමයි දැන කියන්නේ. ධර්මයේ දැනගෙන ධර්මයට පාදිනවා. නිර්වාණ ලෝකයේ යථාර්ථය දැනගෙන නිර්වාණයට පාදිනවා. දැන් මම කියලා දුන්නා මේ පින්නතුන් ලෝකයේ යථාර්ථය මොකක්ද කියලා සද්ධා භාවනාවට කියලා දුන්නා නේද? මොකක්ද මේ ලෝකය කියන්නේ? ආ මම එකක් කියන්නම් නේ. ලෝකය කියන්නේ දුක. මොකක්ද කියන්න බණින් කරේ? ලෝකය කියන්නේ කරදරයක් හඳුරුවනේ. මම තවත් ටිකක් දෙකක් කියන්නකෝ. ලෝකය කියන්නේ අසහනයක්. නෑ. ලෝකය කියන්නේ අතෘප්තිකර දැනක්. ලෝකය කියන්නේ ලෙඩක්. ලෙඩක් ඉවත් එකයි ලෝකය ඉවත් එකයි. නේ ගිනි ගොඩක් ලෝකය කියලා කියන්නේ. හ්ම්. මේක වෙකින් නම් ගොඩක් තියෙනවා. ලෝකය කියන්නේ දුක, අසහනය, කරදරය, පීඩාව, ප්‍රශ්න ගොඩක්. ඈ අතෘප්ති කර තැන. ඒකලොස්කින් එකකින් ගිනිගෙන ඇවිදින්නා වූ තැන. ඔන්නෝකයි ලෝකය කියලා කියන්නේ. මෙන්න මේකද දැනගන්න මේක දැනගන්නකොට පහකින් ගොයන්කට මේ වාක්‍යය. ලෝකයේ ගිනි ගොඩක් නම් නිර්වාණය සැනසීමක් සතුටක් සහනයක්. ඒකට මොකක් ප්‍රශ්න නැහැ. ඒතර මෙන්න මේ ලෝකයේ යථාර්ථය දැනගෙන ලෝකයේ හල යුතුයි කියන තීරණය අරගෙන ඉදිරියට යනවා අපි. ආ මේක තමයි සද්ධා භාවනාව කියලා කියන්නේ. සද්ධා භාවනාව කියන්නේ ඒකයි. එතන ඉඳන් අපි හැම ඉරියව්වක් ළඟදීම දුක දකිමින් තමයි ඉදිරියට යන්නේ. කන්න ගියත්, දාන්න ගියත්, ඇවිදා ගන්න ගියත්, මම කියලා කියලා තියෙන මේ පින්නතුන්ට කන්න ගියන් පස්සේ අපි නාන්න ඕනේ මොකටද කන්න හදන්නේ නිකන් එකපම්. කන්නේ නැතුව. ඈ ඉතින් ගියයි මට නිකන් ඉන්න බෑ. මොකද බැරි? ආන්න ඕනේ තමයි. මේක තියෙනවා ඉන්දරක් මේක ඇතුලේ බඩේ ඉන්දරක් තියෙනවා. ඒකට බඩේ ඉන්න තියෙනවා. ඒකට ඒක ඇවිල්ලා නම් බලන්න දැවිලා යනවා. ඒ මම ඔබට ආහාර දාන්න නෑ ඒකට වලේ හිඳ නැති කර ගන්නවා මම දාන්න නෑ ඉතින් නිකමට වාගේ නිකන් විහිළුවට වාගේ හර බලන්න ඔබ දැන් දාන ඇත් නේද කඳු ගන්නක් ඔබට දැන් සනීපද කියලා අහන්න මක් කියයි දන්නේ නේද ඈ මක් කියයිද සනීපයි කියයිද නෑ කියනවා නේද ඊළඟට කියන්න ඔබ දැනගනින් ඔය කයයි හිතයි ඇතුලේ ඉන්නකම් කවදාත් ඔබට ඔය බඩගින්නෙන් අයින් වෙන්න බෑ. ඔය බඩගින්න සනීප කරගන්න බෑ. ඕකෙන් දැවෙනවම කොච්චරවත්. කියලා Tamanටම අවවාද කරගන්න බින්දුව. අන්න ඒවයි භාවනා කරනවා. ඈ නාන්න ගියන් පස්සේ අහන්න ඔබ මොකද නාන්නේ? එපා නාන්න. එතකොට ගියේ මම නාන්න බෑ. මොකද බැරි? කඩ ගන්නවා. ඈ කන් නැවෙ නැත්නම් මල් ළඟ ඉන්නේ උන්ට දුකයි නේද ළඟ කියන්නේ දුකක් නේද ඉතින් තවත් යාගෙන ආන්න ඕකලෙන් මේ අවුරුදු ගණනාවක් ඔබ දැන් වැව ගණනක් නාලා තියෙනවා නේද? දැන් සුවඳ දිනාන්න. මක්කේ හිතන්නේ නේද? නෑ කියන්නේ. එතකොට කියන්න ඔබේ ඔය කය තුළ ඉන්නකම් ගන්න ඔබට ඔය හොදා ගන්න බෑ, සුවඳ කරන්න බෑ. ඈ ඕක අතහැරලා දාලා ඵලයන් යන්න. ඕක අසුචි ගොඩක්. ඔබ දැන් නාලෑන්නේ වැව ගන්න. අන්තම ගියා ගන්නද? තේරුණානේ? මෙන්න මේ වැව භාවනා කියන්නේ. ඉතින් හැම ඉරියව්වක් ළඟදීම මේ කාර්ය කරන්න ඕනේ. වැඩ පිළියන්න ඕනේ. ඔබට වැඩ පිළියන්න නවත්තන්න බැහැ. එතකොට බෑ මේක නවත්තන්න මට බෑ. මොකද මේක බලපුනේ හැම කරේ මහා දුකක්. ඈ මේක ඉරියව්ව ගන්න ඕනේ. ඉතින් ආන්න දැන් ඉතින් ගිලියර ගාගෙන නේද කඳු ගන්න. දැන් මම ඉතල දිනාන්න. මක් කියයි. නෑ නේද? අනික නෑ නේද? මේක තමයි. මෙන්න මේ විදිහට සද්දා භාවනා කරනවා කියන්නේ. ඒකාදෙනි මට නම් මේක විනෝදාන්තය. ඔය කට්ටියට විනෝදාන්තය දිය ඉතිරි. භාවනා කරනවා කියන්නේ. මුත්‍රා කරන්න යනකොට හැම තැනම ආන්න ඔබ මොකද මුත්‍රා කරන්නේ? නිකන් හිටපන්. ඒකට ඇතුලේ එන අර මුද්‍රා කරන්න තියෙන්නේ මොකද වෙන්නේ? මේක කිරුණාන් පස්සේ විශාල දුකක් ඇති වෙනවා. කෑරනවා සමහරු නේද? අනේ මේ කරන්දාස් යෝගිය කියලා මුද්‍රාට තියෙන නැත්නම් ඉතින් අහන්න දැන් ඔබ මුද්‍රා කරලා ඉන්නේ නේද ගන්න. දැන් අනීක අනීකට බින්දුව බින්දුව එකතු වෙනා නේද? දැනුත් එකතු වෙනා නේද? අනීක නෑ නේද? ඉතින් මේ තරම් කියන්න ඕන ඔබ දැන් මුත්‍රා කරලා තියෙනවා ඒව ගන්න. කොට ඔබ සනීප කරගන්න බෑ. ඔය කයයි හිතයි ඇතුලේ ඉන්න ගන්න කවදාවත් ඔබට සනීප වෙන්න බෑ. ඔක අත්දැක ගන්න ඵලයක්. ආන්නේ විදිහට හැමදැනම කියන්න ඕන. විදා ගන්නකොට. කෑම ටික ගන්නකොට. හැමතැනම ඔන්න ඔය විදිහට තමන්ගෙන්ම ප්‍රශ්න අහන්න. අහලා මේක ගන්න සෞත්ව කරනවා ගන්න. එච්චරයි. එතකොට වැඩිකන් ඉන්න හම් වෙන්නේ නැහැ ඔකේ. කමක් නැද්ද? කමක් නැහැ. <laughs> ඈ අවශ්‍ය කරනවා. තේරුණේ? අන්න ඒක තමයි සත්‍ය භාවනා කියලා කියන්නේ. ඒක ලෝකේ යථාර්ථය දැනගන්නකොටම නිර්වාණයට පාදිනවා. හැම තප්පරයකම අපිට දුක දකින්න පුළුවන් වෙනවා මේ කායික දුක, මානසික දුක, චෛතසික දුක මම කියන්නේ ලස්සනට. ඈ තත්පර දශමයක්වත් අපිට මේ ජරා මරණයෙන් නිදහස් වෙලා ඉන්න බෑ නේද? බෑ නේද? මේවා අපි ලබන පල, දිරනවා, මැරෙනවා, අඬනවා, විලාප කියනවා. ඈ මේ කායික දුක, මානසික දුක, උපායාසය මේ අපි ලබන පල හතක් මෙතන තියෙනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාස පල හතක් තියෙනවා. මේ පල හතම අපිට දකින්න පුළුවන් නේද? දකින්න පුළුවන් නේද? මේ වැනි එක එක තැනක සඵලයක් තියෙනවද? ඔක්කොම අපරණිය තියෙන්නේ. ඉතින් මේ පර දැක්කයන් පස්සේ ඉතින් හේතුව හොයාගෙන යන්න ඕන එකක්. පටිච්චසමුප්පාදයට අනුව හේතුව හොයාගෙන යන්න ඕන. මක් නිසාද අපි දිරන්නේ, මැරෙන්නේ, ශෝක වෙන්නේ, අඬන්නේ, විලාප කියන්නේ. ඈ කියන්න තරම්මක් නිකාද කියලා. අන්න ඉපදුණු නිසා. යාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායන සංකෝල මෙදී පරිද්ද උපාදේ. එතකොට අපි හැම මොහොතකම ඉන්නේ එහෙමනම් ඔය දුක ඇතුලේ හැම මොහොතකම ගිරනවා නම් ගිරනවා. හැම මොහොතකම මරණය කරා ඇදගෙන යනවා. ඈ ජරා මරණ හැම මොහොතකම අපි එක්ක ඇලිලා එක්ක ගැටිලා. හැරෙන තැන විනාශ වෙනකොට ශෝකය, ගැටෙන තැන ඇති වෙනකොටම දුක. නෑ දුකයි ශෝකය. කායික දුක, විලාප කියන සමහර අඬාගෙන වෙනවා. ජීවත් වෙන්න උගාක් වේදනාන්ත වෙන උපායාස කියලා කියන්නේ. ඉතින් මේවා අපි දකින්න ඕනේ. මේවා දකින්න පුළුවන් දේවල්. අන්න එතකොට ඔය කට්ටියටම තේරෙයි අපි එහෙමනම් හැම තත්පරයකම දුකක් ඇති වෙන්නේ ඉවත් වෙන්නේ. දුකෙන් තොරව ජීවත් වෙන්න බෑ කවදාවත්. එන්නේ හැම තත්පරයකම දුකක් ඇති ජීවත් වෙන්නේ. අන්න දුක්ඛේ ඥාන. දුක්ඛේ ඥාන. ඒතර මේ දුක ඇති උනේ ඉපදුන නිසා. ඉපදීම ඇති උනේ තණ්හාව නිසා. ඔන්න දුක්ඛ සම්පේ ඥාන. මේ දුක ඇතුළට හේතුව ඉපදීම නේද? ඈ ඉපදීම ජාතිය ජාතියට මේ භවය නිසා භවය ඇති වෙන උපාදානය උපාදානය ඇති වෙන තණ්හාව නිසා අන්න දුකේ දුක හේතුවට ගියා. අන්න දුක්ඛ සමුදය ඥාන. දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන. එයා කල්පනා කරනවා ඊට පස්සේ මේ තණ්හාව නිසා නම් මේ දුක ඇති උනේ. තණ්හාව ඇතුලේ මම නිසාද? අනවබෝධේ නිසා. අවිද්‍යාව නිසා නේද? එහෙනම් මේ විද්‍යාව ඇති කරගත්තොත් සත්‍ය අවබෝධ කරගත්තොත් තණ්හාව නැති කරගන්න පුළුවන් නේද? ඒකට දුක නැති කරගන්න පුළුවන් නේද? අන්න දුක්ඛ නිරෝධය. ඈ දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන. යන්න ඕන කොයි මාර්ගයේද? දුක පෙරේ ඇති යම් මාර්ගයක් කියනවනම් මේ මාර්ගය යන්න ඕනේ. බුද්ධ අනුකූලයේ තියෙන මාර්ගය මොකක්ද? බුද්ධ අනුකූලයේ තියෙන කොයි මාර්ගයේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මාදිට්ඨිය උඹට ඇති අංග 8කින් සමන්විත මාර්ගය. ඈ ආන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය. මේ බලන්න විතරක් අරගෙන මෙන්නන්න පුළුවන්. තේරුණා නේද? ලෝකේ දුකයි කියලා දකින්නකොටම ශ්‍රද්ධාව ඇති වෙනකොටම චතුරාර්ය සත්‍යය මොද වෙන්නේ. ශ්‍රද්ධාව කියන්නේ නිකම් මේ මෝඩ බැලීමක් නෙමෙයි, භක්තියක් නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. එන බැලීමක්. ශ්‍රද්ධාව ඇති වෙනකොටම චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන් බව පැහැදිලි නේද? පැහැදිලි. දැන් මේ ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? ප්‍රඥාව මත පදනම් වුණා වූ පැහැදීමක්. ආදීන්නේ සද්ධර්මයේ සද්ධර්මයේ පාදේ. දැනගන්නේ අසද්ධර්මය. අසද්ධර්මයේ දැනගන්න ඕන සද්ධර්මයේ පාදේ. මෙන්න මේක අසද්ධර්මය. එන්නු මේ රූපයක් දිහා බලන පමණිනේකවත්, සරණ දිහා බලන පාගිනේකවත් ඈ එහෙම නැත්නම් මේ ගීතයේ ස්වරයෙන් ගායනා කරන්නේ ඔය නොයේ දේවල් පුදුමන ගායනා කරන ගීතස්වර තියෙන්නේ. ඒවා පහර පහරේක නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ශ්‍රී දේහය දැකලා සමාරු පැහැදිලා තියෙනවා. නමුත් කිසිම වැඩක් වෙලා නැහැ. ඒකක් කියනවා. කිසිම වැඩක් වෙලා නැහැ. වක්කලියාඳුරු පන්නගත්තේ. බුදුහාමරගේ සීතේක දලදා විතරක් නෙමෙයි අමු ධාතුවයි, කේන ධාතුවයි, ලහර ධාතුවයි ඔක්කොම ධාතු දෙවලා නැහැ. තේරුණා නේද? පන්නගත්තා. කින්දේ වක්කලේ ඉඳනා පෝතිකායන් දිත්තේන. වක්කලිය මගේ මේ කුණු ශරීරයේ දිහා බලාගෙන ඉන්නේ උඹට වැඩේ මොකද්ද කියලා. යෝවක් කලේ ධම්මං පස්සති සෝමං පස්සති. අක්කලිය ධර්මයේ ළඟින් ආ මේ ධර්මාව ළඟින් ඔයගොල්ලෝ කැමතිද බුදුනාම ළඟින්? කැමතිද? එහෙනම් ධර්මයේ ළඟින්. බෞද්ධයාගේ මුදුන් මාර්ගයට මත. ඈ? ඈ? අයිය කියන්නවා. බෞද්ධයාගේ මුදුන් මාර්ගයට මත ඈ? අයිය කියන්නකෝ. සද්දා ඈ බෞද්ධයාගේ මුදුන් මාර්ගයට කුමක්ද? ඒක ධම්මදාසුන් වහන්සේ පාර දීලා ඉන්නවා දැන් මුදුන් මාර්ගයට. ඒ ඔබ ඔළුවට තියන් හිට බෞද්ධ 100ක් කියලා. මොකද වෙන්නේ කියලා බලන්න. මම මේක මාධ්‍යමක් කියලා කියනවා. මම ගුවන් විදුලි මාධ්‍ය බණක් කියන්න කියලා මම කිව්වා. ඔයගොල්ලෝ ඔය බෞද්ධයාගේ මුදුන් වර්ගයට කියන නන්දදාසුන් වහන්සේ ඔටුවට තියාගෙන ඉන්න එක අවුලක්. මොකද වෙන්නේ කියලා බලන්න. මොඩකම අඩු වෙන මොඩකම වැඩි වෙන කියලා බලන්න. මාර්ගයේ ප්‍රකාශයක් වුණා මට මොකද මේකයි. ඈ බෞද්ධයාගේ මුතුන් මලකට ශ්‍රී මහා බෝධිය කියවොත් නම් මම හරියට කැමතියි. ඉතින් පරවැලියන්ද දැන්නේ. බෞද්ධයාගේ මුතුන් මලකට මොකක්ද ඇරුවා කියන්න ශ්‍රී මහා බෝධි මහන්සේ කියලා. ශ්‍රී මහා බෝධිය කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. ඈ ජය ශ්‍රී මහා බෝධිය ජය කියලා කියන්නේ සතරන් කෙලෙස් සතරන් ජය ගැනීමට සමත් වශයෙන් ජය නම් වේ. ශ්‍රී කියන්නේ අංග සම්පූර්ණ. මහා බෝධිය කියන්නේ මොකක්ද? මහා ප්‍රඥාව. ජය ශ්‍රී මහා බෝධිය කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. ජය ශ්‍රී මහා බෝධිය කියන්නේ මහා ප්‍රඥාව. අන්න අපේ මුතුන් මල්කඩ. මේ මේ 2600ක් දෙකේ පිළිනවන අනේ මන්ද මට මේක මහා අපග්‍රන්ථයක්. 2600ක් මේක. මොකද වෙන්න පුළුවන් නිකන් එක කරන්න මෙච්චර ගන්න අපි 2500 සම්පූර්ණ ඡන්දේ රැවලුවා පාස් කරනවා. දැන් මට 100කට කරා ගියා. අවුරුදු 200කට වැඩි වුණා වයස. 2500 සම්බුදු ජය මගොල්ල තිබුණේ 58 නේද අම්මේ 58 56 මන්ද 56 නේද දැන් 2600 සම්පූර්ණ අපලගෙන ඕන. ඈ දැන් 500නේ. 54ක් කියන්නේ නේද? 54ක් කියන්නේ. දැන් මේක 2554 හෝ 55. අපේ විවහාර වර්ෂයේ ගන්න පාවිච්චි කරේ නේද? 54 නේ. ඒතකොට දැන් මේක 2600 කරලා දාගන්න. ඔය ඔය මාධ්‍යවලින් කියන්නේ 2600 සම්බුද්ධත්වයේ කියන මාත්‍යදාන පන්තිකින් නම්ව කිව්වා 2600 සම්බුද්ධ ජයන්තිය කියනකොට මම නිකන් අප්සෙට් වෙලා මට වැරදුනා කියලා. මට මේ උන්ට වැරදිලා තියෙනවා. ඈ මාත්‍ය කියලා කිව්වා. කියලා දුන්නා කියලා. 2554 නේ 54 වෙන්නේ. 54 ඒ වුණාට බුදුන ගණිතය තාගෙන යන්නේ. ඒක වෙනම දෙයක්. මම ඒක කියනවා නෙමෙයි. මොකද මේ විවහාර වර්ගයක් තියෙනවා නෙමෙයි. අපි විවහාර විවහාර කරන එකක් තියෙනවානේ. තියෙනවානේ. ඒ ඕව නෙමෙයි වෙනස් කරන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ මම අහන්න කිව්වේ ඒක. ඈ බෞද්ධයාගේ මුදුන් මංකඩ ශ්‍රී මහා බෝධියයි. කමන්නේ නැද්ද එහෙම කිව්වට? කමන්නේ නැද්ද? ශ්‍රී මහා බෝධිය ලබා ගන්න දෙවතුන්නා වූ වෘක්ෂයටත් ශ්‍රී මහා බෝධිය කියනවා නේද? දැන් ශ්‍රී මහා බෝධිය කියලා කියන්නේ මහා ප්‍රඥාව. මහා ප්‍රඥාව ලබා ගැනීමට සෙවණ දුන්නා වූ ඇසට වෘක්ෂයටත් ශ්‍රී මහා බෝධිය කියලා කියනවා. කිසි වැරද්දක් නැහැ ඒක. කිසි වැරද්දක් නැහැ. මම අත්වාදයෙන්ම ඔය ත්‍රිවිධ ජයන්තේ මන්නම් වැඩියෙන් සැලකන්නේ කරු කරන්නේ මතින්දි පුදන්නේ බෝධිනාථය. ටයිට් එකක් කරා මම කැමති බෝධියට. මොකද ටයිට් එක නම් අවුල් කරන වැඩි. බෝධිය නම් හොඳට දේවල් තියෙනවා. භාවනා කරන්න ඕන. ආනේ කයි. ටයිට් එක ඉතලයි අප්පා. මන්න කර කරන්නේ බෝධියනවා කියලා තමයි. ඒකට බෝපත් තුළ තියෙන හොඳ සිසිලසක් තියෙනවා. බෝධියන ආශ්‍රයට නේද? ඊළඟට ඖෂධීය ගුණයක් තියෙනවා. මේ බෝපල වල මොඩේ වැඩෙන ගුණයක් තියෙනවා. ඊළඟ නිහඬතාවයක් තියෙනවා. ඔය බෝකලේ මුල නැතිනේ පස්සේ ඇදෙලිලා නේද? ලක් නැතිනේ. යටට එන ශබ්ද තරංග ඔක්කොම වල උලින් ඇදෙනවා උඩට. ඒ නිසා බෝධීන් වහන්සේ ළඟ නිහඬයි. සෙවණයි. සිසිලස තියෙනවා. ඖෂධීය ගුණයක් තියෙනවා. ඈ ආන්තික නිසා තමයි බුදු පියාණන් වහන්සේ වේදනා කළේ මහණෙනි මා වෙනුවට මා නැති කාලයක වඳිනවා නම් පුදනවා නම් මෙන්න කයිතියේ බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලේ පැවැත්මට හේතුවනාරාමයේ. බුදුහාමුදුරුව ඔයාලේ වැඩපු වෙලාවට උපාසකම්මන උපාසක මාත්‍රෝ පරිමන්තම් ආදී දේවල් කරන් යනවා. ඈ බුදුහාමුදුරුව නැති හන්ද විහාරස්ථානයේ ඔය විසපොරල යන උපාසකම ශ්‍රීතක් සෞත්‍ර කරගන්න. ඒ කියන කුමාරතුණට අයිති පොඩි නමක් මුදයක් වැඩක් තියෙන නේද? එක දාගන්න බෑනේ. දැන් කොහෙන්ද යන්නේ? ඉතින් ආනන්ද හඳුක මෙන්න මෙහෙම දෙයක් වුණා බුදුහාමුදුරනේ මේ මේ උපාලගම්මල වගේ දෙයක් කියලා උඩ ඉලික් කරලා යන්න කියන මහාන්දුරුන් මරාගෙන ඉන්න. ඈ ඒ වාරකෝ මා නැති වෙලාවට මා වෙනුමට ඈ මෙන්න මේ බෝධීන් වහන්සේට වදින්න පුළුවන් ආනන්දය බුද්ධගයාවට යන්න බුද්ධගයාවේ බෝධී ළඟට ගිහිල්ලා පොකඩයක් කරන් ඇවිල්ලා සැරදොරේට වන්දේ කියනවා. ඒතන ඉතින් ආනන්ද හඳුක කුසල රැකියාවක උදව් උපකාරය ඇතිව බෝවරයක් කරන්න යන්නේ කිසිවුවා. ඒක තමයි ආනන්ද බෝධිය කියන්නේ. ආනන්ද බෝධියට ඒක ආනන්ද බෝධිය කොයි බෝධියට උනත් බුදුහාමුදුරුවෝ ධර්මානුකම්පිතයි. තමන් වහන්සේ වෙනුවෙන් වඳින්නේ කියුවා. උදන්නේ කියුවා. ගරුතරන්නේ කියුවා. එම්නානේ ඉතින් ආන් මේක නිසා මන්න හරියට ගෞරවයක් තියෙනවා බෝධියට. ඔය අසතු මුසේ නම් හරිය ගෞරවයක්. ඊට මම ගෞරව කරනවා වඳිනවා පුදනවා. එම්නානේ ඉතින් බුදු පියාණන් වහන්සේට බුදු වීම සඳහා උදව් කළා නේද? සෙවන දුන්නා නේද? ඒකට පුත්තගුණ සලකන්න වටිනව නේද? තමන් වහන්සේට බුදු වීම සඳහා සෙවන දුන්නා වූ ඒ උත්සලාඥානන් වහන්සේට පුත්තගුණ සලකන්න වටිනව නේද? බුදුමාහරු පුත්තගුණ සැලකුවා නේද? කොහොමද සැලකුවේ? ඈ සියලු දෙවි මිනිසුන්ගෙන් ලැබුණු පිටුල බව ඊට වඩා ගෞරවයක් තියෙන්නේ නේද? ඒ මොකද සියලු දෙවිසුන්ගේ මෙතන මෙතන නමස්නේ කමන්නාන්තේ වැන්නා මොකද? බුදුහාමුදුරුවන් ගහකට ගලකට වැන්නොත් එන්නේ ගහ ගල අතරට බැරිනවා. අතරට නේ අතරට බැරිනවා. සම්බුදුවරයෙකුගෙන් වැඳුම් පිළිතුරු ලබන්න කිසිම ගහකට ගලකට පර්වතයකට දෙවියෙකුට මරයෙකුට බඹෙකුට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ වැඳින්නේ වැඳනවා කියන්නේ ඇයිද කියලා වෙන්නේ. අපරාධ තමන් වහන්සේට වදින්න බැරි නිසා තමන් වහන්සේගේ ගෝලෙවල වුණා වැන්දේවා. සියලු දෙවි මිනිසුන් ලවා ඒ මොදීන් වහන්සේට වැන්දේවා. හොඳයි නේද කරුස් වැන්නේ? ඒක නියම කෙලෙවල හැලීමක් නෙවෙයි. පැහැදිලි දැන් මම කලින් මොඩකන් යන්නත් එක්ක. මොඩකන් අවසන් නෑ මම මොඩකන් යන්න දෙන්න දෙනවා. ඒක ඉතින් කලින් තේරුණා ආලා තියෙනව නේද අනේ ඕවනම් අහනවා කියන්නේ අපි අපි ආලා තියෙන වෙන දේවල් ඈ බුද්ධත්වයේ ලබාගෙන බැලුවා තමන් වහන්සේට ගුරුවරයෙක් නැතුව ඉන්නේ මහා මදිකම ගුරුවරයෙක් ප්‍රයත්න බැලුවා සකල ලෝක ධාතුවේම පරීක්ෂණයක් පාස් කරලා බැලුවා මට ගුරු ස්ථානයේ ලබා ගන්න මගේ වැඳුම් පිදුම් ලබන්න පුළුවන්. ගහක් ගලක් පර්වතයක් දෙවියෙක් මරේ වගේ ඉන්නවද කියලා බැලුවා. හම්බ වුණා නෑ නේ. ඒ බාර පුරස්කාරය ලබාගත්තේ මොකද්ද? සිරිසත් තමයි. සිරිසත් තමයි. තමාගෙන් අවබෝධ කරගත්ත ධර්මයෙන් පුරස්කාරය ලබාගත්තා. එන්නේ ඒ ධර්මයේ අවබෝධ කර ගැනීමට ඉවන දුන්නා වූ ඕදීන් වහන්සේට එසට රුක්සදාජයන් වහන්සේට තමන් වහන්සේට වඳින්න බැරි හන්දා. උදන්න බැරි හන්දා. අනිවිසල වලින් පූජා කරන්න බැරි හන්දා. සියලු දේ මිනිසුන් ලබා හැදුම් පිටුම් ලබා දුන්නා. තේරුණාද? තේරුණා. තව තේරේ. මම තේවා. ඔන්න ඕවා පොඩ්ඩක් වෙනස් කරන්න. මේ වගේ උත්තම පොයක් දවලක නේද? ඕවා මොන මිනිසුන්ට කියලා දෙන්න ඕනේ. පින්නතුන් හොඳට මතක තියාගන්න. බෞද්ධයාගේ මුදුන් මල්කඩ ශ්‍රී මහා බෝධියයි කියලා මතක තියාගන්න. මොකක්ද ශ්‍රී මහා බෝධිය? ජය ශ්‍රී මහා බෝධිය. චතුරාර්ය සත්‍ය අවබෝධය. මහා ප්‍රඥා. අපේ මුදුන් මල්කඩ වෙන්න ඕනේ එකනේ. අයි බෞද්ධයෝ නේ. බෝධි දෙකක් තියෙනවා. එකක් ආමිෂ බෝධිය, අනික ප්‍රතිපත්ති බෝධිය. ආමිෂෝධිය කියන්නේ ඉතින් ඔය බුදුහාමුදුරුව වෙනුවට මල් පහන් පූජා කරන්න, වඳින්න පුදන්න බුදුහාමුදුරුව අනුමත කරපු ඇසල වෘක්ෂය. ඒකාන්තෝධිය. මම මේක පිළිගන්නවා. මම මේක ගරු කරනවා. ඒකට ඒ වඩා මම ගරු කරනවා. මම දන්නවා ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ මට. ඈ? ගොඩාක් අපි ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. භාවනා කරන්න නම් ඊට වඩා තැනක් නැහැ තියෙන්නේ. ඔය ඇසට උදාහරණ තරම් තැනක් නැහැ භාවනා කරන්න. සෙවන, සිසිලස, ඖෂධීය ගුණය, නිහඬතාවය. කොයි ගායකද? ඔය ඇස පුරුෂයන් නිසා අනිත් අස්තරේ ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මම හරියට කරු කරනවා ඒකට. ඈ ඔය ඔය බලන්න ඕනිය මම කරන්නේ අන්තලකින් බලන්න ඒ ප්‍රාකාර නැතන මාළු කඩලා මාළු මාළු රැට වල ගහලා ඔක්කොම මේ අන්තකින් කරේ මේ අන්තකින් කරපු දේවල් කවුරක් කරපු දේවල් නෙමෙයි. මම ඉතාලිනම් පුදුම ගෞරවයක් මම කියන්නේ මේ ලෝකේ ඉන්නාන්සේ. ඉස්සල්ලා මම වතනයි කළේ ඊට පස්සේ තමයි ඔය පිළිම හැදෙයි ටයිප් හැදෙයි ඊට පස්සේ සාමාන්‍ය ජනතාවට එනවා බින්දුණා තේරුණා නේද එහෙමනම් විලා විසක් පණිවිඩයක් වශයෙන් මම මේ පිළිතුර දෙන එකම දේ තමයි බෞද්ධයාගේ මුතුන් මාර්ගයට මොකක්ද ජයසිරි මහා භූමිය ජයසිරි මහා භූමිය ජයසිරි මහා භූමිය ආමිෂ භූමිය ප්‍රතිපත්ති භූමිය මේ දෙකම පූජා කරන්න ඇති මම ලියලා තියෙනවා පුතා ලියලා තියෙනවා මම ගන්න ඔය කාර්යාලය ඇති ආමිෂ පොඩි පූජාවක් ප්‍රතිපත්ති පූජාවක් දෙකම මම දන්නවා අනිත් අයට වඩා ඇත්ත වශයෙන්ම. උගදෙනෙක් මේ ආමිෂ පොඩි පූජාවක් දන්නේ නැහැ. මේ මේ දවස්වල පොඩි ඉන්නවාද වතුරක් කරනවා. මොකද යට වෙලා අඩියක් ටිකක් විතර වතුරේ. <laughs> වතුරක් කරන්නේ. ඒ දෙන්නේ. ඔය ඉන්නාම කට්ටිය අතෝ ඔල්ලක්මයි. ගිනි වර්ධනයේ ගිහින් බෝධීන් වහන්සේලාට පාම්පත් කරනවා. පාම්පත් කරන්නේ අර ගෝකල වල ප්‍රශ්නවා කියන්නේ ඈ අද නම් මේකත් කතා විකාර කරනවා. අද රෑ 9 විතර බෝධීන් වහන්සේලාට කන්න ගිහින් දෙනවා. කිරිවත් රෑ 9 විතර අද ඔබට දෙවියන්ගේ ආසනයක් කියලා දේව ආසනයක් බුද්ධ ආසනයක්. පරණ ශ්‍රී මාන්කෝ තේරෙන්නට ගිහින් අනුගාමික කීතවලා අද ගිහින් බලන්න. අද රෑ 9 විතර වුණා. එතන තියෙන්නේ කවුරු කියලා. කාට ගර කළු දෙයියද? කළු දෙයිය පුදනවා ඒකට. කළු දෙයිය අරගෙන තියෙන රීමා ගෝවිය. අපෝ ගහලපන්න ගන්නේ. ආරක්කේ. ඔය දෙයියකට බෝධිය කරන් ගන්න පුළුවන්. ඒකනේ කළු දෙයිය කියලා පුදන්නේ නම් කියන්න. මාව ඉතුරු කරගෙන ඉන්න ආරංචි නෝ කියන්නේ කියලා මම මේ මතක ඔය බෝධිය කපනක් දෙවලේ කැඩින බෝධිය ගැපුවේ ඔය කරුණිය කොහෙන්ද ගන්න හිතේ වෙලාවේ. ඔය සංගමිතා කියන කෙනා මොකද එන්නේ මෙයාට බේරෙන්න තියෙන්නේ. ඒක මහා විශාල මෙච්චර විතර හඳක් තියෙන්නේ. මුගෙන් බලන්නකො. දෙමලෙක් කැවිලා ඔය කැපුවා. ඊට පස්සේ ඒකෙන් පැලෙච්ච නම්බරයක් අද තියෙන එකක් කියලා දකින්න නම් වෙන්නේ. සංගමිතා වෙන එක නෙමෙයි. ඒ වෙලාව කරුණේ වෙන්න නැහැ ඉතින්. ඔය එකක් කියලා මේ දැනසන තියෙන්නේ. ඈ දැන් අද කඩු දෙයියට කෙලිවත් පූජා කරනවා රෑ 9 විතර බුද්ධ ආගමේ කොට. අනේ මම කියන්නේ මේවත් දකින්නත් මල දේවල් ඈ ඔය කඩු දෙයියට පිළිගැච්ඡා වෙනවා දිවා පාගන හතරක දිවා පාගන ගන්න වැරෙන්නේ නෑ. යන්තම් එක අද්දාවක් තියෙනවා නේද? බුද්ධ ආගමේවත් Tamanට ගන්න දෙනවා. කයිද? ශ්‍රද්ධාවක් තියෙනවනේ කවුද කියන්නේ? කියන්න ඔබේලා මෙන්න මේ ඔබ පුළුවන් දෙයක් කරන්න කියලා. මට මට පුළුවන් දෙයක් කරන්න කියන්න. ඒ මේවා කිරි අංගත් එක්ක මම මේ කියන්නේ මේ ඇත්තේ නේනවා. දීපල අංගත් එක්ක. මේ ආම්තුරු කියන දේවල් බය නැතුව කියලා. බෞද්ධයාගේ මුතුන් මුතුන් මල් පෙළකින් නිවන් නොකරන්නේ. එතට උසේ නෙමෙයි ඈ. එතට උසේ නෙමෙයි ජයශ්‍රී මහා බෝධිය. මුතුන් මල් පෙළකින් ජයග්‍රීමා බෝධියකින් චතුරාර්ය අවබෝධය. ඉතින් මේ අවබෝධ කර ගැනීමට සෙවන දුන්නා වූ බෝධීන් වහන්සේටත් අපි බුදුහාමුදුරන්ට වගේ අඳින්න ඕන කියන කිසිම වැරද්දක් නැහැ. බුදුහාමුදුරන්ට වගේ අඳින්න උදන්න ඕනේ. තේරුණානේ? එදාටක පාලකම්ම කෙනෙක් ආවා. ඉතින් එන ඉදවලේ බෝධි පූජාවක් කියන. මගෙන් එහෙම දැන් කලකින් ගියා විතර වක් කරන්න කියලා. මම මේ මෙච්චර කලකින් ගිහින් දෙවියන්වත් වක් කරන්න. එච්චර ඉතර කඩේකින් 200ක් අක්ක් කරන්නේ. එන්න කිරිමන මේ ඉදොර කාලේ කාලේ. දැන් අද දැන් කලකදී හතක් වක් කරන්න වතුර ගේන්නේ ඔරෙන්ජ් බාර්ලි බෝතලයක. දැන් කලකදී හතක් වක් කරලා වතුර බාල් වතුර බෝතලෙන් බාර්ලියක් ඉතුරු කරලා වෙනස් යනවා. අර මල පෙරේතව රවට්ටන්නා වගේ බුදුහාමුදුරුවෝ රවට්ටන්න දෙනවා. ඒ මල පෙරේතව රවට්ටන්න අර මොකක්ද මන් දන්නේ පොඩ මස්තරට දෙන්න දෙයක් ගන්නක් නෑනේ. පොඩ මස්තරට කියන්නේ දෙයක් ගන්නක්. දිය මස්තරට කියන්නේ ආත්ම ආත්මයතුරුලා කියන්නේ. ඉතින් මල පෙරේතව රැවටෙනවා. බුදුහාමුදුරුවෝ රවට්ටන්න. ඒක අපේ රකින්න තේරුණේ ඉතින් මම මේ රිසර්ච් පණිවිඩේ හොඳයි නේද දුන්න රිසර්ච් පණිවිඩේ. අපේ මුතුන් මල්කඩ පිටුතුන් මහා ප්‍රඥා. මහා ප්‍රඥා කියන්නේ ජයශ්‍රී මහා බෝධිය. ජයශ්‍රී මහා බෝ සමිඳුගේ පිටයි කියලා කට ඇරලා කියන්න බයද? මට ජයශ්‍රී මහා බෝ සමිඳුගේ පිටයි. බය නැතුව කියන්න. කාටවත් කියන්නේ නැහැ. තේරුණේ? අපිට දීලා එකක් නෑ නේද? ඒ වාදේ කියන්නේ බුදු සරණයි. ගෙදර මිනිහාගේ සරණයි අල්ලපු ගෙදර මිනිහා බේරයි. ඒක තමයි ඒ කියන්නේ. ඔය හැමදේම බුද්ධාගමේ පතේ තියෙන්නේ. බුදු සරණයි. දෙවියන්ගේ පිළිගන්න දෙවියන්ගේ කරුණ නැගෙන්න කියලා. ඊළඟේ කරවුණ නැතුව පොඩ්ඩක් පිළිලා බලන්න. පිළිත කියන්නේ ප්‍රතිස්ථාප පදනම. දැන් මට මේ කුඩුවේ මේකයි. කුඩුවේ ස්ටේජ් එකේ මේකයි. ඔයගොල්ලන්ගේ කුණු කයන මොකේ මේකද? කුඩුවේ මේකයි. කුඩුවක නෙන්නේ නේද? පදනම අපිට තියෙන්නේ මොකද්ද? සම්බුදු සරණයි. අපි බුදු පාමුල පිළිබඳව ගමන් කරනවා. සදහම් පිටයි. සද්ධර්මයේ මත ජීවිතේ පදනම් කරගන්නවා. සංඝ රැකවරණය. අපිට රැකවරණය කරස්වා දෙන්නේ කවුද? ආර්ය සංඝ රත්නය. අපි දුක කියන රටවලවල නිවන් දකින්න පාර වෙන්නන්නේ නේද? ආන් ඒකනේ. ඉතින් ඒ ටිකක් දැනගත්තේ හොඳයි නේද? ඉතින් ඔයගොල්ලන්ට අර බෝධි පූජාව පිළිබඳව තවදුරටත් දැනගන්න ඕන නම් මේ බෝධි පූජාවක් තවත් මේ ධර්ම විවරණය සම්පූර්ණයෙන්ම අඩන් කරලා පොතක් කියලා දෙනවා. ඒකේ පොතලා යන්න මේක ඇඩ්වර්ටයිස්මන්ට් ටිකක් කියලා ඉතින් දෙපා මට ඒ පොත් ඉක්මනට වාස්තු කරන්න ගන්නේ නෙමෙයි. නිකන් දෙන්න බැරි නම් මම සල්ලි අරන් දෙන්න. නිකන් දුන්නොත් එහෙම පොත් මිටි ගන්න කරයි යන්නේ. පොඩි එකට ඉස්සන් කරන්නත් පොතරක් වාස් කරන්න. මම දීලා තියෙනවා. මම පොත් නිකන් දීලා තියෙනවා. අනිවාර්යෙන් පොඩි එකට ඉස්සන් කරන්න පොතරක් වාස් කරන්න. ඉතින් අර අවශ්‍ය කෙනෙකුට ගන්න පොතක් නෑ අන්තිමට. අවශ්‍ය කෙනෙකුට ගන්න පොතක් නෑ. අපි ඒක අත්දැකීම් ලැබලා තියෙනවා. ඒකට මම මිනිහෙකුට මම සිව්වර්ණය කියන හොඳ පොතක් බලලා දෙනවා. හරි ලස්සන පොතක්. මම නිකන් මිනිහට දුන්න සිව්වර්ණය කියන කපි ලස්සන වැදෙනියක් කරලා ආසාවක්. මිනිහා ගත්තා එහෙම. එහෙම කරා. නිකන් දුන්නේ ඒක. ඒ පොත ඇඳුම්නි කරනවා තියා ඕනම් මේ රිවර්ම දැනන්නේ නැහැ. ලස්සනේ බෑ පොත. මම නිකන් දුන්නා. ඒක මිනිහෙක් ගත්තා ඇති. මට නම් බෙල්ල ගැටපත් තියෙන උතල ඒක ඉකාරකයි. දෙක තමයි නැත්තා. එදා ඉඳන් මම තීරණය කළා ඒකවත් ඊට පස්සේ කොහොමද නිකන් දෙන්නේ නැහැ. ඔව්. මට ධර්මිනම් කරන්න ඕනේ මේ ඕනේ මිනිස්සුන් දන්නේ නැහැ. ඕනේ මිනිස්සුන්ට කීයක් හරි දීලා ගන්න බලක් තියෙන්න ඕනේ. දැන් මෙතෙන් පොත් 5000 ගෙනාවොත් 5000 ඉවරයි. 10 බාරක් යනවා ඒක. බෝධිය කියන්නේ ප්‍රඥාව. බෝධිය කියන්නේ මොකක්ද? ප්‍රඥාව. එන්න මොන කවියක් කියන මේ පොතේ. බෝධිය කියන හැමදේම මම හිතාගෙන ප්‍රඥාව කියලා ඈ. තේරුණේ? මම බෝධිය කිව්වොත් ප්‍රඥාව කියලා හිතාගන්න ඈ. හරි? කවියක් කියන්න. රන් වන් පාටින් දරුලන විටදී ඉපදුම පිනුනා බෝධිය හිමදී කහවන් පාටින් මෝරණ විටදී දිරනවා පිනුනා බෝධිය හිමදී නටුවේ ජරා මරණ මේ කර විදර්ශනා තියෙන්නේ. තේරුණේ? අර මෙහෙම නැතුව මම මේ මාළුවට යනවා එන බෝපත් බෝමොල් මත පැරිනවා සමාවදී මාගේ පවුවර වෙනවා සෝනේ. හොරජිනියක නිවන් දකින්න. නෑන පව ගලවන්නත් පුළුවන් නෑ. පව ගලවන්න පුළුවන් නේ සමාව දීන. ඔතෙන්ද යනකොට බෝලයක් පෑගෙනකොට බෝමුණක් පෑගෙනකොට පව සිද්ධ වෙනවා නම් ඔය කල්ජාතිය ඔය ඇහැට ගහ මේ ලංකාවල කියනවා නේ. අපලා විසු කරන්නේ. ඇයි අප බෝමුණක් පෑගෙනකොට බෝමුණක් පෑගෙනකොට පව සිද්ධ වෙනවා නම් කියන්න මොකද? මොකද කියන්නේ? ළමටවත් ගන්න බෑ නෑ නෑ නේද? පවද දෙනවනේ. ආයෙත් කවන්න නෑ. පව සමා කරන්න පුළුවන් නෑ. කරන්න ගත්තේ. ඉතින් ඔයපස්සේ ධ්‍යානෙ මහලුකුවට නේද? දැන් බලන්න මේක කියන්නේ මේක කියන්නේ ළඟින් දිරේ ලබන්න කොටේන්නේ කියලා. කවි මම හිතන්නේ 100කට ආසන්න නැති මට නම් මේ කවි කිය කියා තවත් එකක් විතර බණ කියන්න ඕන. අනිකර විදර්ශනා භාවනාව නෙමෙයි. බයික කතියක් වෙන්නේ. තේරුණේ? ඉතින් එහෙමනම් දැන් අපි ඉදිරියට ගමන් ටිකට ඉදිරියට තමයි ඉතින් මේ යන්නේ. අය පස්සට යන්නේ. දැන් කොච්චර දේවල් දැනගත්තද නේද? දැනගත්තා නේද? හොඳයි නේද මොනකන් යන්නත් එක්කලා? ඔයා කියලා දෙන එක හොඳා නේද? ඔව්. එහෙමනම් අපි ජයශ්‍රී මාගෝවිය ඔයාගෙන යනවා. හොයාගෙන ගිහින් අපේ ඔළුව උඩ තියාගෙන කරු කරමු, වඳිමු, මුදමු. අපේ මුදුන් මල්කඩ බෞද්ධයාගේ මුදුන් මල්කඩ ජය සීලේ මහා බෝධියයි. මෙන්න විසක් පණිවිඩයක් වයින්දී. එතන ඒ මට විසක් ගන්න ඕන නම් ඉවන්න එපා. නම් මේ අයවක්ෙම දැනලා යනවා ඒක කතාවක්. අත්නම් ඉවන්න එපා විසක් ගන්න. මට ඉවන්නේ නැහැ මම මොකද එනොත් බැලුම් නැරලා තියෙනවා. නෑ. පොස්මෙන් කියන්නේ නත්තලේ කොටන් කතෝලිකෙන් කියන්නේ ආවේවා. නත්තල් කාඩ් එකේ වෙනම විඥාන කටුටයි තියෙන්නේ. ඔය වෙසක් කාඩ් එක වෙසක් එකේ පහවදා මෙයා තියෙන බුද්ධ රූපේම. ආන්නේ තියෙන්නේ කියන කතාව. තේරුණානේ ඒක කියන බලන්න පිටපොල් වෙනවා. ඕවා මේ කතෝලිකෙන් කියන මොන ගඟලකට තියෙනවා, කොපි කරගත්ත ඒවා. භක්තිය ඇති කරන්න මිනිස්සුන්ට පොඩු භක්තිය ඕනම නෑ භක්තිය යනු බිය මුසෝ ඇත ඊමකි එනිසා එය අත කල යුතු දාමකි සැදැහය යනු ගුණ දැන පැහැදීමකි එනිසා එය වඩවා ගත යුත්තකි හොඳයි කවිය හොඳයිද? කවියට වඩා ඒක තේරුම හොඳන්නේ. ඔය වාක්‍ය කියන්නේ කොහෙන්ද ගන්නවද අහුල ගන්නවද? කතෝලිකයේ. වාක්‍ය. ඔය වාක්‍ය කියන්නේ මොකද දන්නවද? වියමුස ඇදහිමක් ඔතන තියෙන්නේ. දෙවියන් වහන්සේ ලෝකේ මවන් ලදී. හාරා උසන්නාව පරාහත්‍යයි. එහෙනම් ඉතින් පිළිගන්නා මොනවා කරන්නද? කොන්නකට වාක්‍ය කියලා කියන්නේ. දැන් අද වෙනා තියෙන්නේ බෞද්ධ වැටිම තුන. විවිධවාදියක් බෞද්ධ දෙතිමතුන් දලදාවෙන් පොලිමේ සිටි අවුද බෞද්ධ දෙතිමතුන් ඔය ඕවා එහෙනකොට තමයි බුදුරු හඬනවා කියලා කියන්නේ. කවෝ මාතිසෝ ධර්මයේට ගිය කල අප්පමාදීන වික්‍රේ සම්පාදිත. ඕවා එහෙනකොට ඕවා එහෙනකොට මොකද වෙන්නේ? බුදු හඬනවා මොනවා කියලාද? අහෝ මාදේසෝ ධර්මයකට ගිය කල. අප්පමාදෙහි වික්‍රේ සම්පාදේ. මහන්නේ රේන්දියෙන් විතර කටයුතු කරනවා. කරනනේ මොඩකම් යන්නත් එක්කම ගන්නේ මේක තමයි. අපි සැතැහැදී ගායනා කරනවා. ප්‍රඥා ගීත ගායනා කරනවා. සද්දා ගීත ගායනා කරනවා. අපේ පොඩි දරුවන්ට ශ්‍රද්ධා ගීත ගායනා කරෝ පොඩි දාන ගානේ සැදැහැදී සරණිය ප්‍රඥා ගීත සරණිය ඔය තියෙන්නේ දැන් දෙටි සරණිය නායකයෝ නම් ඉන්නවා මේවා කියලා දෙන්න දෙයක්වත් නැහැ. දැන් නායකයෝ ඉන්නවම කරන්නේ. අපි වගේ සොක්කො නෙමෙයි. ඔය ටික මිනිස්සුන්ට කියලා දෙන්නේ. ඒක නෑ නේද? මේ කතෝලිකයන්ගේ හොරකම් කරගෙන කියන වචනයක් අරගෙන ඔළුවේ තියාගෙන ඉතින් ඔය පැත්ත කියලා හරි තේරුණාද අපි ඊට පස්සේ ප්‍රඥා ගීත ගායනා කරමුනේ ප්‍රඥා ගීත සත්‍යා ගීත නෑ පොඩි උටත් එහෙම ගන්නමුනේ වචනේ ඉතරයි වෙනස් කරන්න ඕනේ අමුතුවෙන් වෙනස් කරන්න ඕනේ නෑ ඔය ඔය ගීත හොඳයි වචනය වෙනස් කරගන්න හ්ම් ඒකවල සැකය පිළිබඳව මම මේ කිව්වේ නේද? ශ්‍රද්ධාව, දැනපැහැදීම. ඒක තමයි බෞද්ධ ශ්‍රද්ධාව කියලා කියන්නේ. රූපයක් දැකලවත්, හින්දුවක් අහලවත්, ගීතයක් අහලවත්, කෙනෙක් දුක් විඳිනවා දැකලවත් පැහැදීම නෙමෙයි. ඒ වුණානේ. යථාර්ථය දැකලා පැහැදීම පින්නතුනි ශ්‍රී මහා බෝධිය දැකලා පහදින්න. තේරුණා නේද? දැන පැහැදීම කියන්නේ ආන්නේ ඒකයි. එතකොට සංගුණ කරගෙන පැහැදීම කියන්නේ මොකක්ද? එතනක් තියෙන දැන පැහැදීම කියන්නේ. මේවා කියලා දෙන්න හොඳද මන් දන්නේ නැහැ මන් දන්නේ නැහැ. දැන පැහැදීම. ධර්මයේ දැනගෙන පාදිනවා කියන්නේ අසත් ධර්මයේ දැනගෙන සත් ධර්මයේ පාදිනවා. ඒක හරියද? හරි නේද? එතකොට සංඛ්‍ය දැනගෙන සංඛ්‍යාට පාදිනවා කියන්නේ මේ සංඛ්‍යා ගොඩක් දෙයකට බෙදෙනවා. ඒක ඉතින් වර්ගවාදයේ උගන්වන්නේ කොහොමද කල්පනා කරන්නේ? ආර්ය සංග්‍රහය ප්‍රත්‍යක්ෂණ සංග්‍රහය ආර්ය සංග්‍රහය කියලා කියන්නේ ඒක විභේදයක් නැහැ. ධර්මයේ දැනගෙන සත්‍යම මාර්ගයේ ගමන් කරන අයට කියනවා ආර්ය සංග්‍රහය කියලා. අසත්‍යම මාර්ගයේ ගමන් කරන කට්ටියට කියනවා අනාර්ය සංග්‍රහය කියලා. අනාර්ය සංග්‍රහය. ඒක ප්‍රත්‍යක්ෂණ සංග්‍රහය. දැන් මෙතන මෙතන දැන දැන පැහැදිලිම ඉන්නේ කොහොමද දන්නවද? ප්‍රත්‍යක්ෂණ සංග්‍රහයේ තියෙන නරක ගතිය. මෙහෙම නැත්නම් මේ ඒගොල්ලන්ගේ තියෙන කයි කපටි කයි රාටික මොට්ටකම් අර මේ ඔක්කොම දැනගෙන ආර්ය සංගයට පහදිනවා. තේරුණේ? දැන් ඔය කියන්නේ අනේ මත්නම් දැන් මොන් එක්කලා ඉඳලා ඉපා වෙලා තියෙන්නේ අප්පා. ඒව කියන අය ඉන්නව නේද? මත්නම් ඉපා වෙලා තියෙන්නේ මොන් එක්කලා ඉඳලා කැලේ ගුවන් එකයි කියලා කියනවා නේද? අන්න ඒක තමයි සංඥාගේ ಗುಣ දැනගන්න. මොන සංඥාගේද? අනාර්ය සංඥාගේ. අනාගත සංඛ්‍යාගේ තියෙන අනාගත සංඛ්‍යාව කිව්වහම මේ ගිහි මේ පැවිදි ඔක්කොම අයිති වෙනවා. ආර්ය සංඛ්‍යාව කියන්නේ මාර්ගඵලලාභී ඉන්නේ මාර්ගඵල මේ ලැබු නැති අය. සියලුම දෙනා අයිති වෙන ප්‍රත්‍යඥ සංඛ්‍යාව. ඒ තුල තියෙන්නේ මොකද්ද? කපටි කෛරාණික වෙත්ත පිටකල ඈ තියෙන අසත් ධර්මය. ඒගොල්ලන්ගේ දුරු ගුණ දැනගන්න. දැනගන්න ඕන පහකින් ඉවරද? ආන්නේක තමයි සංගුණ දැනගෙන පැහැදීම කියලා කියන්නේ. දැන් සාමාන්‍ය ජනතාවේ ඉන්නේ අනාරි සංකේයයද නේද? සාමාන්‍ය ජනතාවේ ඉන්නේ අනාරි සංකේයයද? ඒවල අපි කියන කපටිකන්, වෙච්ච පිටලකන්, කට්ට කෛරාටිකන් ඔක්කොම යා ගන්නවනේ. දැන් ඉතින් පහදින්න පුළුවන්. ඒගොල්ලන්ගේ දුෂ්ප්‍රතිපක්ෂ දුෂ්ප්‍රතිපන්නතාවය. දුෂ්ප්‍රතිපන්නතාවය කියන්නේ අසත්‍ය මාර්ගයේ ගමන් කරන්නේ. ඒ වලගේ තියෙන දුෂ්පටිපන්නතාවයේ දැකලා සුපටිපන්නතාවයේ තියෙන තැනට පහදිනවා. පැහැදිලි? ඒ සුපටිපන්නතාවයේ දැක ගන්න පුළුවන් ආර්ය සංගරත්නයේ ඇතුළට ආවයන් පස්සේ. නමුත් පැහැදිලිම දැක ගන්න පුළුවන්. මේගොල්ලෝ මෙහෙමනම් මේගොල්ලෝ කොච්චරවද වෙන්න ඕනද කියලා. පැහැදිලි නේද? මේ ප්‍රත්‍යක්ෂ සංගය කියලා කියන්නේ ඔයගොල්ලෝ සංගය කියලා කියවට මේ මේ ඉරු කරවාගත්ත අය නෙමෙයි සංගය කියන්නේ ඔක්කොම අයිති වෙනවා. සංගය කියන්නේ සමූහය. ඒ සමූහය කොටස් දෙකකට බෙදනවා. ඈ අසද්ධර්ම ප්‍රවාහයට අහුණා වූ පිරිස හා සද්ධර්ම ප්‍රවාහයට අහුණා වූ පිරිස. අසද්ධර්ම ප්‍රවාහයට අහුණා වූ පිරිසගේ යථාර්ථය මොකද්ද? ලෝභ, දෝෂ, මෝහ, වංකකම, කුවරකම, කපටිකම, කෛරාටිකම, ඊර්ෂ්‍යාව, පැරියාව ඔය ඔක්කොම දකිනවා. දැකලා ඉවරලා අර උත්තර විදිහට පහන් වෙනවා. එතන ඉඳන් එයා හදන්නේ මේ අද මට ඉතින් ඉවත් වෙන උත්තර විදිහට යන්න ඕනේ කියලා උත්සාහවත් වෙනවා. පැහැදිලිද? ඔය කියන්නේ අනේ මට නම් දැන් මොකෙන් එක ඉඳලා එපාලා කියන්නේ අතෝ කියලා කියන්නේ. දැන් ඔය රහතන් වහන්සේ ගිහියෙක් රහත් වුණොත් එහෙම දවස් 7කට වඩා ඉන්නේ නැහැ කියලා ඔයාලා තියෙනවා නේද? ගිහි සමාජය තුළ දවස් 7කට වඩා ඉන්නේ නැහැ කියලා අහලා තියෙනවා නේද? ඒ මොකද ඒ? ඉතින් ඕකට උපමාවක් කියනවා සිංහලෙල් මැටි වාදිනේක දාලා තියන්න බැයිලු. සතරම් වාදිනේකටම දාන්න ඕනේ. ඒක උපමාවක් විතරක් නෙවෙයි අපි යන්නේ ඒක මොකද කියලා. ඈ? ඒක උකල් ගන්නවද මෙන්න අහගන්න මගෙන්. සාමාන්‍ය ජනතාව නිතරම අසත් ධර්මයක් ප්‍රවාහයට අවු වෙලා ඉන්නේ. ප්‍රකාශ කරනවනේ. සාමාන්‍ය ජනතාව කියලා කියන්නේ මේ ඒගොල්ලෝ අතර හොඳ මිනිස්සු ඉන්නවා නැත්තේ නැහැ. නමුත් සාමාන්‍ය ජනතාව කියන්නේ අසත් ධර්ම ප්‍රවාහයට අවු වෙලා ඉන්න අය. වංගකම, කපටිකම, කෝරකම ඔක්කොම තියෙන එතරනේ. ඒ පිළිතෙන් යම් කිසි කෙනෙක් රහත්භාවයටපත් වුණොත් එහෙම එයා කියනවා උඹලා එක්ක මම ඉන්නවා නම් ඉන්නේ වැඩිම වුණොත් දවස් 7යි හොඳ පිරිසක් ඉන්නවා නම් මම මේ විදිහට යන්න ඕනේ. ඒ කියන්නේ පෙරදිනවා කියන එක. තේරුණේ? ඒක ආයතේ තව තියෙනවා නම් ඒ රහතන් වහන්සේ ආයතේ තියෙනවා නම් පිළිගම් ගන්න බෑ නේද? ආයතේ තියද්දි පිළිගම් ගන්නවා කියන්නේ සියදි ඥාන කරගැනීමක් නෑ. ඒක කරන්නත් බෑ. එහෙනම් උත්තර සමාජය කරන්න මොකද කරන්නේ? පෙරදිනවා කියන එක. තේරුණේ? පෙරදිනවා. දැන් තේරුණා නේද? රාතකාන්තයේ කියන්න අතර දවස් අතකට වඩා ඉඳලා කියන්නේ ඔන්න ඕකයි. තේරුණේ? දැන් උතර නෙමේ ප්‍රශ්නේ. යම් කාලයක කවදා හෝ වේවා. පැවිදි සමාජයත් අර වගේම තත්ත්වයකට පත් වෙලා තින්නොත් එහෙම. දැන් මොකද කරන්නේ? සියදීයන් කරගන්නත් බෑ. යන්න දැනුත් නෑ. What to do is the question. වලකට වෙන්න ඕනේ නේද? දෙපැත්තෙම අයින් වෙලා ඉලක්ක තියෙන නේද? මේ පැත්තට යන්නේ නැහැ, වැරදි පැත්තට යන්නේ නැහැ. අනියම ඉන්නවා. අනියම ඉන්නවා. මේ කාම ගැඹුරු ධර්මයක් නෑ මම මේ දුන්නේ. තේරුණේ? ඉතින් මේ අපි දැන් ශ්‍රී මහා බෝධිය ඔළුවට තියාගෙන සීලය ඇති කර ගැනීම සඳහා වැඩ කටයුතු කළා. දැන් අපි සීලයෙන් පිරිසිදුයි. සීලයෙන් පිරිසිදුයි. අපේ සීලය මොකක්ද? සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව කරයුතුයි. කුසල් කළ යුතුයි. ඒක අපේ සීලය. සීලය කියන්නේ මොකක්ද? ස්වභාවය කියන්නේ. සීලය කියන්නේ ස්වභාවය. ආර්ය පුද්ගලයන්ගේ ස්වභාවය තමයි ඕක. ආර්ය පුද්ගලයෝ නිතරම පව කරන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති කුසල් දහම් කරන්න තමයි. කලාතුරකින් පව කරනවා. තව රහත් වෙලා නැති අන්ත කලාතුරකින් පව කරනවා. හැබැයි හැම පාප කර්මයක් ළඟදීම ලැජ්ජාවටපත් වෙනවා. අනේ මගේ තීරණය කරන්න නේද කියලා. මේ තීරණය කැඩේ කියලා බයකුත් තියෙනවා. ඒක තමයි ඉරියව්වක් කියලා කියන්නේ. ආර්ය නම් දෙකක් මේ විද්‍යුත් තත්ත්ව කියන්නේ. ආර්ය නම් දෙකක්. මේ ලැජ්ජා බය දෙක තියෙන නිසා වරදක් කළත් වහාම අන්ති කර ගන්නවා. ආයනම් කරන්නේ නැහැ කියලා දැඩි තීරණයක් ගන්නවා. මේ විදිහට ඉදිරියට යන්න යන්න යන්න යන්න මොකද වෙන්නේ? පාප කර්මයන්ගේ කයින් කුසල් ධර්ම වැඩෙනවා. ඊළඟට මොකද වෙන්නේ? දෙන්නේ හිත පිළිසිර වෙනවා. හිත පිළිසිර වෙන පිළිසිර වෙන මොකක්ද කියන්නේ? සැනසීම, සතුට, ආනන්ද ආයෙ මේ ගමන ආපහු ගන්න පුළුවන් කමක් නැහැ දිගටම යනවා. මෙයා තේරුම් ගන්න ඕනේ. ඒක සමහර කියනවා ආ ආ එහෙනම් ඉතින් වැරද්දක් කරපුවාම වැරදි කරනවා. ආ හරි. සමාව ගන්නවා නැත්නම් ආයෙ කරන්නේ නැහැ කියලා ගන්නවා. එහෙම බැහැ. ඕකේ පිටට කෙනෙක් කරන්න පුළුවන් නේ. මේ පාප කර්මයන්ගේ ආදීනම කුසල කර්මයන්ගේ වටිනාකම අසත් ධර්මයේ ආදීනම සත් ධර්මයේ ආනිසංසය පටිච්චසමුප්පාද න්‍යායට අනුව අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගත්ත පුද්ගලයා තමයි තියෙන්නේ. නිකම් මේ ඔය ප්‍රකප්ඥයන් තින්නේ ආයනම් බොන්නේ නෑ මම කවදා. නම් කැන්කරව කරනවා. ඒක නෙමෙයි කියන්නේ. ආයනම් බොන්නේ. එහෙම නෙමෙයි මෙතන ඊට වඩා මහා ගැඹුරක් තියෙනවා. මෙතන කියන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය කරනම අසත් ධර්මයේ ආධිනව සද්ධර්මයේ ආනිසංස පැහැදිලිව දැනගන්න. සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික එකකින් ගත්ත තීරණයක් ඇති පුද්ගලයා කියන එකම කරලා තියෙන්නේ. නිකාම් කෙනෙක් නෙමෙයි ඉඳලා තියෙන්නේ. ඈ දැන් මේ වල පැහැදිලිව දැක්කම මම අවබෝධ කරගන්න දුන්නා නේද පාප කර්මය නිසා පිළිනවයි කියලා. පැහැදිලිව දැක්කම නේද? මේවත් දැකලා නැහැ පිටත් හොදදනේ. මොකදනේ දැකලා නැහැ. දැකලා නැති නිසානේ මිනිස්සු කෙනෙක් වැඩ කරන්නේ බලන්නකො සමාජයේ කෙනෙක්ද. 175ක් මොනවද කරන්නේ? සුරාපානී, දුරාචාරී, පරිහානිය පැත්තෙන් වැඩ කරන්නේ නේද? ඒනම් ගෙලියන්න කැමතිද කියලා අහනවා. අනේ අපි නම් කැමති නෑ. නමුත් කොරණ කර්මා කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ ආදීනව දැකලා නැහැ. නමුත් ආර්ය පුද්ගලයන් පැහැදිලිව දැකලා තියෙනවා. පටිච්චසමුප්පාද ධ්‍යාන කරනවා නිකන් නෙමෙයි දැකලා තියෙන්නේ. දැකලා කැමැත්තෙන්ම තමා විසින්ම සම්මා දිට්ඨියෙන් කාගේවත් මෙහෙවීමක් නැතුව ගත්ත තීරණයක්. මෙතන තියෙන්නේ. ඒ තීරණේ අරගෙන මෙයා කොහෙද යන්නේ? දිව්‍ය ලෝකයන් යන්නේ නැහැ නේද? නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව පාප කර්මයන් අතහරින්න යහපත් වැඩ කරමින් ඉදිරියට යන්න. අන්න ඒ දෙකම සම්පූර්ණ වෙන්න ඕනේ සීලය සම්පූර්ණ වෙන්න. පව් නොකර හිටියලම සීලයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් කියනවානේ අපි නම් පුරා භූමියක්වත් මරන්නේ කිසි කෙනෙක් කරන්නේ නැහැ. ඉතින් අපි මොනවද වංශයක්? අර මොකක් කරන්නේ මරන්නේ? ඈ මොකද නැත්තේ කරනවා නැත්තේ නෑ බෝ කියන්නේ. ඉතින් කිසිම නරක වෙන නොකලු කරන ජීවිතයක එතන තියෙන්නේ හරි අටයි. සීලෙන් භාවයයි. සීලයක් සම්පූර්ණ වෙන්න වාරිත්‍ර සීලය වගේම චාරිත්‍ර සීලයක් තියෙනවා. වාරිත්‍ර සීලය කියන්නේ නරක දැල්ලොත් දෙන්නෙන් අයින් වෙනවා. හරි යුතුනේ හරි යුතුයි. චාරිත්‍ර සීලය කියන්නේ කළ යුතුනේ කළ යුතුයි. ඉතින් හරි යුතුනේ අපහැරිය තරමට සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. කළ යුතුනේ කරන්න ඕනේ. මොනවද අපේ සිහින් කළ යුතුද? ඈ ප්‍රඥාව ඇති කරගන්න. ඒක තමයි නිතර කාලයක් නොකරලා කියන්නේ නේද? යථාර්ථයේ දකින්න ඕනේ. ඒකවල ප්‍රඥාව ඇති කරගෙන යථාර්ථයේ දැකගෙන යහපත් ගුණධර්ම වර්ධනය කරගෙන ඉදිරියට යනකොට එන්න එන්න සැනසීම, සතුට, සහනය. ආ මේ පුද්ගලයා ගැන මම කියන්නේ. ආ මේ පුද්ගලයා කලාතුරකින් තමයි පාප කර්මයක් කරන්නේ කළා වහාම අන්තිකර ගන්නවා කිසිම කෙනෙකුට හොයන්න කියන්නේ නැහැ. ලැජ්ජාවටපත් වෙනවා, බයකුත් තියෙනවා මේ පුද්ගලයා. මගේ තීරණේ කැඩේ කියලා බයකුත් තියෙනවා. ආ මේක තමයි ආර්ය පුද්ගලයන්ගේ ස්වභාවය. ප්‍රකාශනයන්ගේ ස්වභාවය පව කරන්න කැමති. වැඩි හරියක් පව තමා කරන්නේ. බොරුවට කියනවා ආයෙ කරන්නේ නැහැ කියලා. එහෙම නැනේ. බොරුව කියන්නේ ආයෙ කරන්නේ නැහැ කියලා. බොරුවට කියන්නේ. දැන් මේ පන්සිල් ගන්න ගිහින් ඉවරලා යනකොට පොඩ්ඩක් ගාගෙන යන්න කියලා තමයි ඒක ඇතුළේ තීරණය තියෙන්නේ. ඒ වුණාට උත්‍රාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාධියන් කියලා කියනවා. නමුත් ඊට ඇතුලේ මොකක්ද තීරණය? යනකොට පොඩ්ඩක් ගාගෙන යන්නම් කියලා තීරණය දෙන්නේ නේද? එහෙම නේද? ඈ තීරණේ ගොඩක් ඉල කකා සමහර වන්සින් නම් යන්නේ තව කතා මොනවද? යනකොට මේ ඒ වෙලාවෙම තමයි දාගෙන ඉන්නේ. තේරුණේ? මජ්ජේ කියන්නේ මොනවද කියන්නේ? මජ්ජේ කියන්නේ මත්මත් මත්මත් කියන්නේ මජ්ජේ කියන්නේ මොනවද දන්නවද? මත් උඩු මත් පෙති කංශ අවින් එතකොට තුන්කොළ ආ නියරණය මජ්ජේ කියන්නේ ඉතින් මේකට ගන්නවා කියන්නේ මත පමණට. මධ්‍යම මාදස්සන්නේ මත පමණට ගත්තට ඈ මේ වේ මත පමණට ගත්තට ගමන්නේ. ගොඩක් ගන්න ඕන නෑ. සාමාන්‍ය ගත්තට ගමන්නේ. අනේ හැබැයි සුරා කියලා කියන්නේ ගස්වලින් ගන්න කිතුරු රා පොල් රා තල්ගා වගේ දේවල් සුරා. මෙහෙරේ කියලා කියන්නේ පල් කරලා හරි ගත්ත ගන්නේ කසිප්පු අරක්කු වගේ දේවල් පෙරලා ගන්නේ. කටයුතු වෙනවා දැකලා තියෙනවා. දැකලත් ඇති අහලත් ඇති ආඥාත මේ වේ කියලා කියනවා. ඈ සුරා මේ වේ. මච්ච කියනවා. මච්ච කියන්නේ මත් පොඩු, මත් පෙති, කංශ, අබින් ඈ දුම්කොල ඒවත් මච්ච වලට කියන්නේ. අල්ලි වෙන්නේ. ආමතුරු විදියට නම් අපි ඉවරයි. නෑ ප්‍රමාදස්ථාන මේ ඔක්කොම ප්‍රමාදස්ථානයයි කියලා තියෙනවා. ඔක්කොම ප්‍රමාදස්ථානයි. ප්‍රමාදස්ථානය කියන්නේ නිවන් දකින්න බාධායි. අහිත කරන්නේ. ඒකයි ප්‍රමාදස්ථාන. ප්‍රමාදකාරී ජීවිතයක් උතන තියෙන්නේ අප්‍රමාදීව ජීවත් වෙනවා නෙමෙයි. මත් ද්‍රව්‍ය පානය කරන කට්ටිය අප්‍රමාදීව ජීවත් වෙන ප්‍රමාදීව. ප්‍රමාදීව ජීවත් වෙන්නේ ප්‍රමාදස්ථාන කියන්නේ යන්නේ ඒකයි. ඉතින් මේවා දැනගන්න ඕනේ. නැත්නම් වශයෙන් ඔය කට්ටිය පොත් වලින් කියවලා නම් කවදාවත් මම මේ කිව්වට දැනගන්න බෑ. බෑ නේද? පොත් කියලා දැනගන්න බෑ. ඕවාගේ කාමින් අහලා දැනගන්න ඕනේ. ඒවා කියන්නේ නැහැ, ඒවා අහන්නේ නැහැ. ඒවට කියන්නේ නැහැ, ඒවට අහන්නේ නැහැ. තේරුණේ? ඉතින් මට නම් කියන්න වෙලා තියෙනවා. ඒකට සුද්ධියක් දාලා යනවා ඒක මට. වැඩි ලකින් නම් මේක නැහැ මට. ඒ වුණාට හොඳට සුද්ධියක් දාලා යන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඔයෙන් හරි වැඩ දෙයිසන් නැහැ කන්නේ. ඕ ඒකනම් භයානක සමාජයක් තියෙනවා. තේරුණේ? එවනම් අපි දැන් ආර්ය සීලය පිළිබඳව අපි දැන් ගිය සැරේ අපි කතා කළා නේද? පැහැදිලි නේද? අපේ සීලය තමයි සියලු කවදාහකින් කුසල් කරගෙන ඉදිරියට යන්නේ. කොහොමද සදාට? දිවි රෝගයන් නේද අපිට ඒවා අපායට බය නෑ අපි අපායට බය නෑ ජන පැහැදීම තියෙන ඇත්තෝ අපායේ නොයි ඒක නිසා ආර්ය පුද්ගලෙක් කවදාවත් අපායට යන්නේ නෑ අය ගැන බය වෙන්න ඕන නෑ ආර්ය පුද්ගලෙක් අපායට යන්නේ නෑ එහෙනම් අපි මේ යහපත් වැඩ කරගෙන ඉදිරියට යන්න කුමක් සඳහාද සිත පිරිසිදු කර ගැනීම සඳහා සබ්බ පාපස්ස අපරණං කුසලස්ස උපසම්පදා. සහිත පරිශෝධකන සහිත පරිශෝධකනේ කියන්නේ සිත দমনය කරනවා නෙමෙයි ඈ. සිත පිරිසිදු කරගන්නවා, මත කරගන්නවා. අපේ සිත කෙලෙස් වලින් නැහිලා තියෙන්නේ මේකට. අපේ සිත හට ගන්නකොටම උපරිමවලම මහා කුණු ගොඩක් තියෙනවා. ඈ ඒ කෙලෙස් ගොඩක් උඩින් යටින් නිකන් යා කුණුට එන්නේ නේද? මඩ ගාගෙන එන්නේ. උපදිනකොටම අපිරිසිදු එකක් අපිට තියෙන්නේ. පංච උපාදානස්කන්ධය. ආනේ අපිරිසිදු හිත පිරිසිදු කරගන්නා වූ ක්‍රමය තමයි හඳුන්වන්නේ කියලා කියන්නේ. අපිරිසිදුනේ අනවබෝධයේ එක. අනවබෝධයෙන් තණ්හාවට ගියා. තණ්හාවෙන් උපාදානය. මේ ආදී කෙලෙස් ධර්ම නිසා හිත අපිරිසිදු වුණා. දැන් මොකක්ද මේ බුද්ධාම කියලා කියන්නේ? සිත පිරිසිදු කරගැනීමේ ක්‍රමය සහ විදිය බුදුදහමයි. එන්නේ සකිත බලියෝ දපණය කරන්නා වූ ක්‍රමය. සිත මතු කරගන්න ක්‍රමය. ඒ නම් මොකද කරන්න ඕනේ? සියලු පව් අතහරින්න කුසල් කරමින් ඉතින් අප විසින් කළ යුතු ශ්‍රේෂ්ඨම දේ තමයි සත්‍ය අවබෝධ කරගන්න. අනවබෝධය නිසා තමයි අපි දුක් විඳින්නේ නේද? එහෙනම් බුදුදහම කියන්නේ මොකක්ද? බුදුදහම කියන්නේ සත්‍ය අවබෝධය කියන එකයි. ධර්මය කියලා කියන්නේ සත්‍යය, බුද්ධ කියන්නේ අවබෝධය. ඒක හොඳට මතක තියාගන්න. බුද්ධ ධර්මය කොහොමද අර්ථකථනය කරන්නේ? ධර්මයේ කියන්නේ ඇත්ත. බුද්ධ කියන්නේ අවබෝධය. ඇත්ත කොටස් කීයකට බෙදනවද? දෙකයි. මොකක්ද ඇත්ත? කොටස් දෙක මොකක්ද? මිනිහාගේ පරිහානියට හේතු වන ඇත්ත. දිනුවට හේතු වන ඇත්ත. පරිහානියට හේතු වන ඇත්ත අසද්ධර්මයයි. දිනුවට හේතු වන ඇත්ත සද්ධර්මයයි. මේ දෙකම අපි අවබෝධ කරගන්න ඕනේ. ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ මොකද්ද? අසද්ධර්මය. සද්ධර්මය නම් ඉන්න බෑ. ඉස්සෙල්ලා දකින්න ඕනේ අසත් ධර්මය. ඇයි ඕනි කරන් තියෙන්නේ ඕනේ නේද? රොඩි වල කටවල් කරන් තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට ඒක නිසා අපි ඉස්සෙල්ලාම අසත් ධර්මය දකින්න ඕනේ. ඊට පස්සේ තමයි අපි සත් ධර්මය කරා යන්න පුළුවන් වෙන්නේ. තේරුණා නේද? එතකොට බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද? සත්‍ය අවබෝධ කර ගැනීම. බුද්ධ කියන්නේ සත්‍ය අවබෝධය. බුද්ධ ධර්මය කියන්නේ ඒකේ ක්‍රමේ සහ විදියේ. තේරුණා නේද? බුදුන් දකින්නවා කියලා කියන්නේ ඒක නෑ. යෝ ධම්මං පස්සති සෝබුද්ධං පස්සති. බුද්ධ කියන්නේ සත්‍ය අවබෝධයට. සත්‍ය අවබෝධ කරගත්ත උත්මයෙන්ට බුද්ධ කියලා කියනවා. ඒක දෙවෙනි තේරුම ඈ. සත්‍ය අවබෝධ කරගත්ත උත්මයෙන්ට බුද්ධ කියලා කියනවා. ඒක දෙවෙනි තේරුම. පළවෙනි තේරුම මොකක්ද? සත්‍ය අවබෝධය. බුද්ධ ධර්මය කියලා කියන්නේ වෙන එකක් නෙමෙයි. ඒ වෙලෙම ගස්කල් පරලෝකාශය නැහැ. ඒක ඒ සඳහා පියන්න ඕනේ සත්පුරුෂයෙක් ළඟට යන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. අසාකරා ගන්න ඕනේ. සිත විමසා බලන්න ඕනේ. ඒක ප්‍රායෝගිකත්වයේ තුලින් අවබෝධයට දාගන්න ඕනේ. අන්න ඒකයි. ඒ සඳහා අපිට ශක්තිමත් හිතක් අවශ්‍ය කරනවා. ශක්තිමත් මනසක් අවශ්‍ය කරනවා. ශක්තිමත් මනසක් මොකටද? දරා ගන්න. මනෙන් තමයි දරා ගන්න. විමසන්නේ විමසන්නේ හිතේ. චින්තනය. චින්තනය. ශක්තිමත් කරන කොනේ කරනවා. ඊට ඉස්සෙල්ලා අපිට අවශ්‍ය කරනවා ශක්තිමත් මනසක්. ඒ මොකටද දරා ගන්න. මනෙන් තමයි දරා ගන්න. මන කියලා කියන්නේ මොකක්ද? මන කියන්නේ ඉන්ද්‍රියක්, ආයතනයක්. ඈ මන කියන්නේ ඉන්ද්‍රියක්, ආයතනයක්, ద్వාරයක්. මනෝ ద్వාර, මනින්ද්‍රිය, මන ආයතන. ඔය මේක තියෙන්නේ. මේක හැමතැනම තියෙනවා. මේ ශරීරේ හැමතැනම තියෙනවා. මන කියන එක. ඔය මනෝකාය කියන එකක් කියන්න තියෙන්නේ. මේ ගැන කියනවා නම් අවුරුදු නෑ නිකන් ආගෙන ඉන්න. කවිය කියන්නේ. මනෝකාය ගැන කියනවා නම් මනෝකාය කියලා කියන්නේ මේ ශරීරයේ හැමතැනම විසිරලා ගියා වූ මනෝකය. එහෙම නැත්නම් මන ඉන්ද්‍රිය. ඒක හැමතැනම තියෙනවා. දැන් මගේ මනෝකාය අරගෙන පැත්තකින් දීපුවොත් මේ වගේමයි. කිසි වෙනසක් නැහැ. වෙනස මොකද්ද මේ අල්ලන්න බෑ. එච්චරයි. අරර ලක්කුනේ නේ. චුල්ල පංච සම්පූර්ණේ. මනෝ කායවල 500ක් මම මේ කියලා කියනවානේ. මේ කය මෙහෙම තියෙනවා ප්‍රෝධකය එහෙම තියෙනවා. මනෝ කායවල 500ක් මම කියලා කියනවා. ඒක අතවහන තියෙනවානේ. බුදුහාමුදුරු පිටපාතේ දැන් දානෙක කියන්නේ කියලා බුදුසන්දක අනුසන්දන කියලා දුන්නම අතකටයින්නේ කියලා. රජවරණම් රජවරණම් කියලා. කාදාවක් පාල ගන්න බැරි, පාලම් කරගන්න බැරි. සිරුර ගන්න දෙන්නේ. අඬාලා ඉන්නේ. ඒවල කොහෙද උනා කියන්නේ? අනේ මම මේ ලිව්වර ඉන්න යනවා. එහෙමද එහෙමද? අයියා පන්න ගත්තම අයියා තමයි මහා බාබා. මහා බාබා නළු පන්නගෙන කියනවා. කාකාව පණකට පණයන් ගෙදර ගිහිල්ලා ගොවිතැනක් පදක් කරලා ගියපන් කියනවා. ඊට පස්සේ අඬනවා ගිහින් ඊට පස්සේ බුදුහාමියෝ මේ මේ මේ සාධනේ උඹේ අයියා නෙමෙයි මගේ. සංස්කාර මෙතනට එන්නේ රියල් අතරගෙන මේකෙදී රජවර්ණන් රජවර්ණන් කියලා අත කතා ඉන්නේ කිව්වා. රජවර්ණන් කියන්නේ මුළු ඉවත් කරනවා කියන එක නේ අනේ ටිකක් වෙලා යනකොට මුළු බෑවනවා. ඊට පස්සේ තේරුම් ගන්න මේ මුළු ගොඩක් නේද දෙන්නේ කියලා. ඒකම රාමනාගේ බුදු පියාණන් වහන්සේ දානයකට ගිහිල්ලා බලනකොට චුල්ලපන්තක කොණිහාතු රහත් වෙනවා. ඊට පස්සේ ඒක චුල්ලපන්තක ආනෝ එකේ ඉන්නේ දානෙට. ඉතින් කට්ටියෙන් බලනකොට චුල්ලපන්තක 500ක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ 500ක් ඉන්නවා නේ බුදුරජාණන් කියන. ඒ වගේ මෙහෙම අතගාගෙන ගිහිල්ලා අතගාගෙන කෙනා අල්ලගන්න. ඈ අතගාගෙන කෙනා එකේ ඉන්න කිව්වා. මේ මතක ආගෙන යනකොට අපට හිතනවලු රැස්නේ අර ගොරෝසු කයනේ. අනික මනෝකාය ඔක්කොම භවණනේ දියෝනේ. ඒවයි කියන්නේ. ආන්නේ මනෝකාය එක වගේම ඉති වෙනසක් නැහැ. ඒ වගේමයි. ඒක වෙනසකට තියෙන්නේ මේ මතකයට අන්නත් බෑ. ඒකයි. මනෝකායයේ තියෙන තමයි. දැන් ලකුණට පොඩ්ඩේ පේන්න දෙනවා මනෝකායයේ ලකුණට තියෙන්නේ. තේරුණේ? ඔය ඔය අවතාර කියලා කියන්නේ ඔය තමයි මනෝකරණයේ අවතාර කියලා. අමාරුට වෙනවා. පෙරේතයොත් ඉන්නවා ඔය අතර අවතාරක් තියෙනවා. සමාවලිකින් මේ වැඩලා ගිහලා දවස් ගණනාවක් යනකම් ඔය මනෝකාය මනෝකාය කියලා ඔගේ කය කරන්නේ හිතක් තියෙනවා පංච උපාදාන ස්කන්ධය. තව ප්‍රතිසන්දියක් අල්ලගෙන නැහැ. ඉතින් ඔය දවස් හතක් හෝ අටක් හෝ මාසයක් වගේ සීමා කරන්න බෑ. Taman ඇසුරු විසුරු කරපු ගේ ඇසුරු කරගෙන ඉන්නවා. ඒ මනෝකාය. හිත සාහිතව හිතක් නැතුව තියෙන්න බෑ. අයට කය නැතුව ඉතර තියෙන්නත් බෑ. ඉතින් ආන්නේ මනෝකාය ඉතින් මේ කර්මානුසෝකෝ තව කෙනෙක් දීලා මේ මනෝකාය තුළ තිබුණේ කර්මේ කාම සංඥාන කාම ලෝකේ ස්වරය කරනවා. අනුපාය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය මේ කතා කරන්නේ. අනුපාය කියනකොට හයක්ම විතරක් නෙමෙයි එකක් තියෙනවා එකක්. ඒන්නේ දුකිත කියලා කියන්නේ මනෝකායත් එක්ක විඥානෙක එකතු වෙලා යනවා. ඉතින් ඒකේ කාම සංඥා තිබුණා නම් කාම ලෝකේ හොයාලි කර්මාන ලෝකෝ බෑ ගන්නවා. ඒකට කර්මය තමයි න්යායය. කාටවත් අර කියන්න බෑ. එන්න කවුරුත් අපායන්නේ නැහැ නේද? ඔමියයි හොඳම කියාස්තර. ඔක්කොම වැටිලා ගියොත් ඒක මොකද කියන්නේ? ඒක කොහෙද? කම්මන් රූප තමයි දෙන්නේ. මන දුස්නේ නැතිවන පදුත්තේ මනසා භාසතිවා කරෝතිවා තතෝන දුක්ඛමන්නේති. ඔය මනෝකාය ඔය සිත පිරිසිදු වෙලා තිබුණා නම් එහෙම පිරිසිදු වෙලා තිබුණා දුස්නේ නැතිවන දුස්නේ වෙන තැනකට යනවා. සුගතිය දුගතිය කියන්නේ ඒකයි. ඉතින් මේ සිත තුළ මනෝකාය කියලා කිව්වට ඔක කයක් කියලා කරන් නිකන් එපා ඈ. විඥානය සමග නාම ධර්ම සමූහයක් සම්බෝධන තියෙන්නේ. පංච උපාදානස්කන්ධය. ඉතින් ඕක තුළ රූප සංඥා කාම සංඥා අතහැරලා දාලා තිබුණා නම් යන්නේ බ්‍රහ්ම ලෝකෙ. උත්පත්තිය ලබන්නේ. එතකොට රූප සංඥා අතහැරලා දාලා තිබුණා නම් අරූප සංඥා තිබුණා නම් අරූපාවලිය බ්‍රහ්ම ලෝකෙට යන්නේ. සියලුම සංඥා විරුද්ධ කරලා තිබුණා නම් භවය වැටෙන්නේ නැහැ. එයා තමයි රහතන් වහන්සේ කියන්නේ. ඒ උත්තරය. භවයට වැටෙන්නේ නැහැ. තේරුණා නේද? ඉතින් ඕවා ඉතින් උගලේක අන්තරාභාවයක් කියලා එකක් දාගෙන තියෙනවා අන්තරාභාවය නෙමෙයි මේ භවයමයි රැස් කරන්නේ. කාම සංඥා තිබුණා මේ කාම භවයේ වැටෙනවා කොහේ හරි ඈ කාම සංඥා අතහැරලා ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන ආදී ධ්‍යාන වලට සමවැදලා තිබුණා නම් බ්‍රහ්ම ලෝක වැටෙනවා. ආකාසානංචායතන ආදී අරූපාවචර ධ්‍යාන වලට ගියන් තිබුණා නම් වැටෙනවා කියන අරූප ලෝකේ. ඔය සියලුම සංඥා නිරුද්ධ කරලා තිබුණා නම්. පවයක් නැහැ. දැන් රාතන් වහන්සේ සංඥා විරුද්ධ කරනවා නැතිනේ. රාතන් වහන්සේලා මේ වේගය දැකලා තියෙනවා. වේගය දැක්කම අල්ලන්න බෑනේ. ඒ රාතන් වහන්සේගේ නිකුත් වෙන හිත තියෙනවනේ ඒකවල සංඥා නැහැ. සංඥා නැති නිසා විඥානය හට ගන්න බෑ. කිසිම භවයක වැටෙන්නේ නැහැ. ආ මේක ඇත්ත. අන්තරාභවයක් වෙයි කියන මලක් නැහැ. මම මනෝකාරය කියලා කරනවා අන්තරාගාමී කියලා කරනවා අන්තරාගාමී ප්‍රෝගාමිය මගේ ගුරුවරයා ආයමොර අන්තරා අන්තරා බලය පිළිබඳව කතාව යෝජයක් අන්තිමට සුමංගලන. සුමංගලන ගෝලය තමයි මම. තේරුණේ? ඉතින් මේ මන කියන එක ශක්තිමත් වෙන්න ඕනේ කියලා. මොකද දන්නවද මේ මනින් තමයි තරහ ගැනීම කියලා කියන්නේ. තරහ ගැනීම කියලා. වයසට යන්න යස මන දුර්වල වෙනවා. මන ඉදරන්නේ මේ ඇහැ කන දිව නාසය ඔක්කොම දුර්වල වෙනවා. වයසට යන්න යන්න මනත් ඒ සමග දුර්වල වෙනවා. තේරුණේ? එතකොට මන දුර්වල වෙන්න වෙන්න මොකද වෙන්නේ? දරා ගැනීම හැකියාවක් නැතුව යනවා. ඒක නේ උපාසකම් වල බය තියාගන්නේ. <laughs> බයෙන් එපා මම දෙන්න ඇතුළට මෙයන් කාගෙන යන්න මේ කාය. බය වෙන්න අවශ්‍ය නැහැ. තේරුණේ? එතකොට මේ මන දුර්වල වෙන්න දුර්වල වෙන්න ධාරණ ශක්තිය නැතුව යනවා. සුණාත ධාමේත චරා මෙන්න මේකයි ධර්මය අවබෝධ කරගන්න ක්‍රමය. ඒතකොට සුණාට කොච්චර සිතන කරක් නැහැ ධාරයක නැත්තම්. දරා ගන්න බැරි නම් මට කොච්චර බණ ඒවත් කරක් නැහැ. කරන්න දෙයක් නැහැ. අපි හදගෙන දේවල් දරාගත්තොත් තමයි ඉවසන්න පුළුවන් නේද? දැන් මේ පොතක් උනත් කෙටි කතාවක්, නව කතාවක්, පත්තරයක ඔය ආටිකල් එකක් වගේ දෙයක් උනත් මුල කියවලා මැද කියනකොට මුල මතක නැත්නම් මැද කියවලා අග කියනකොට මැද මුල මැද දෙකම මතක නැත්නම් ඒකේ අර්ථය ගන්න බෑනේ තේරුම් ගන්න බෑනේ. ආ මේකයි ධාරණක් තියෙන තේරෙනවා. පත්‍රයක් කියවනකොට උනා පොතක් කියනකොට උනා මොකේම අපිට ධාරණ සත්‍ය තියෙන්න ඕනේ නැත්නම් අපිට ගැට ගන්න ගන්න බෑ මොනවා කරලවත්. ධර්ම දේශනා කරන්නත් බෑ ධර්ම ශ්‍රවණය කරන්නත් බෑ. දැන් මුලින් පටන් ගන්නවා වෙදියාගේ ඉවර කරනවා. ඒක ආර්ථික ධර්ම දේශනාවක් මේ මුල මැද අග කියන තුන්කොලම යහපත් වෙන්න ඕනේ. ඒ වගේම දේ ශ්‍රාවකයාටත් ඒ විදිහට මේක තියෙන්න ඕනේ. අන්න ඒක සිද්ධ වෙන්නේ කොහෙන්ද? මනේ. ධර්ම ශක්තිය. ඉතින් මේවා පිළිබඳ අවබෝධයක් නැතුව සමහර මන කියන්නේ එක කියලා කියනවා. වැරදි. මං චිත්තං ප්‍රශ්නයක් කියලා දෙන්න. සිත හට ගැනීමට පූර්වාංග වෙනවා මන. මන කියන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වයේ ක්‍රියාකාරීත්වය හට ගන්න මන පූර්වාංග වෙනවා. මම පස්සේ කියලා දෙන්නම්. ඉතින් ඔය අමාරු කියන මන කියන්නේ හිතලු මේකේ තියෙනවලු යටිම යටිහිත යටිහිත උඩුහිත කියලා තුනක් තියෙනවලු. යටිම යටිහිතේ පයින් වෙලා තියෙනවලු. නෑ උඩුහිත ක්‍රියාත්මක කරනවලු. මොන පයින් වීමද වෙන්නතුනේ? ඔය මනේ මොකවත් පයින් වෙලා නෑ. ඔක වේගයක් විතරයි ඔතන තියෙන්නේ. තනිකර වේගයක්. තප්පර ධර්මයෙන් කෝටියෙන් එකක්වත් ඔක එක තැනක තියෙන්නේ නෑ. මන කියන එකත් ඒ වගේ අනිත් ලෝකත් ඒ වගේ. තේරුණේ? මේ ඇහැට තියෙන මොකද්ද? දැක ගැනීමේ ශක්තිය. කනට තියෙන්නේ අසා ගැනීමේ ශක්තිය. දිවට තියෙන රස ගැනීමේ ශක්තිය. තේරුණේ? අ දත්තරට තියෙන්නේ පොඩි කරලා තියෙන ශක්තිය. නේද? දැන් වැලියෙන් පින් කරලා තියෙන දත්ත දිව. ඈ දිවනේ රෝ. අනේ ඉතින් දත් ටිකේ මොකද පොඩි කරලා පොඩි කරලා දෙනවා. ආයෙත් නිකන් ඉඳගෙන කඩිය පිටරලා ගේන්නේ මොකද්ද? දිව දිව. ඉතින් මම මේ මේ කොල්පන් කර කර කියන්නේ අර පිටිමත ගතියක්වත් එපානේ. තේරුණේ? ඒක මනකම තියෙන සත්‍යය මොකක්ද? ආන්න දරා ගැනීමේ ශක්තිය. තව එකක් තියෙනවා ඇද ගැනීමේ ශක්තියක් තියෙනවා. දැන් මේ ඇදගැනීමේ සත්‍යය. ඒ දෙකම තියෙනවා. දරා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ, ඇද ගන්නත් පුළුවන්. ඇද ගන්නවා කියන්නේ ඉතින් අරමුදේ දරා ගන්නවා තමයි ඒකම කාර්යය කියන්නේ. තේරුණේ? ඔය ඇසකන් ජීවනාසේ කය වගේම මනත් දුර්වල වෙනවා. දැන් වයසට යන්න යන්න ඔක්කොම දුර්වල වෙනවා. අය පේන මාඩුවේ, කන ඇහෙන මාඩුවේ, නාහයට ගඳ සුවඳ දැනෙන මාඩුවේ, වයසට යන්න යන්න නේද? හැබැයි නාහයට ගඳ සුවඳ දැනෙන අඩු වෙනකන හොඳ නේද? නැත්නම් මේ ජරාවුලේ ඉන්න පුළුවන් නේද? අවුලෙදීලා කරගන්න නෑ. ඉන්දියාතනයක් කාලා අනිත් යා වේද කරගත්තොත් හරි. ඕනේ කඳ ගන්න ඉන්න පුළුවන්. කරගෙන ඉන්නන්නේ නැහැ. කොහෙන්ද ඈ එතකොට එහෙන් කරන දේ කලින් කරන්න පුළුවන්ද? ඇහි ශක්තිය කනට නෑ නේද? කනේ ශක්තිය දිවට නෑ. නාහේ ශක්තිය කනට නෑ. එක එක ඉන්ද්‍රිය වලට එක එක ශක්තියින් තියෙනවා. මනේ ශක්තිය ඔය ඉන්ද්‍රියකට නෑ. මනේ ශක්තිය තියෙන්නේ මොකද්ද? මනට තියෙන්නේ මොකද්ද මනේ ශක්තියෙන් කරන්නේ? ඇදගන්නේ. දරාගන්නේ. ඒ නිසා ෆයිල් වෙලා නෑ. ෆයිල් වෙලා නෑ. ටිකක් මට මේක ලොකු ප්‍රශ්නයක් කියලා තිබුණා. මේ කොහේද අපි කොරොක්ටිව් දේවල් කියන්නේ කොහෙද? ඈ එතන කොහෙද තියෙන්නේ බලන්න. කොහෙද ගන්න තියෙන්නේ? ඔය කොරොක්කු කියපු දේවල් වලට තමයි ධම්ම රූප කියලා කියන්නේ. ධම්ම රූප. අනාගතේ කොරන්නේ කාගෙන ඉන්න දේවල් වලට කියන්නේ ධම්ම රූප කියලා. ඒ ධම්ම රූප පැතිරලා තියෙන්නේ ආකාර ධාතුන් තුල. ධම්ම රූප පැතිරලා තියෙන්නේ මනේ තියෙනවා මේ ධම්ම රූප ඇදගෙනීමේ ශක්තිය. දැන් ඊ අඩියෙන් දැක්ක කියන්නකො. ඒක ඉතිහාසම හැටද? ඇහැට නේද? අදේ නෙවෙයි. අන්න ඒවා තමයි ධම්ම රූප කියන්නේ. මේක ෆයිල් වෙලා නැහැ අපෝ. තේරුණේ? දැන් හරි සිහියක් අපිට පුළුවන් මේ දෙකෙන් දකින්න නේද? නමුත් එක අලියෙක් උගා පැහැ වෙන් ගන්න බෑනේ. අලිය දෙකෝ පැහැ උඩ වෙලා. නමුත් අලිය සිහියක් නම් වැඩ ගන්න පුළුවන් නේද? ආනිය තමයි සංඥා කියලා කියන්නේ. සංඥා. රූප සංඥා, ශබ්ද සංඥා කියලා කියන්නේ. ඒ රූප සංඥා තමයි එයි නැදගන්නේ. ඒ ස්වභාවය ස්වરૂපය. අලිදාත්මක කරගන්නවා. එතකොට ඒ ඊයේ දැක්ක අලිතික ඊයේ ආවේ ඇයට අදෙන්නේ අන්න ඒවා තමයි සම්පූර්ණ කියලා කියන්නේ. ඒක මනේ දරා ගන්නේ නැහැ. තේරුණේ මනට දරා ගන්න කරනවා එකතු වෙන්නේ ෆයිල් වෙන්නේ නැහැ. මනේ ෆයිල් වෙන්නේ නැහැ ඒක. අර ධාරණ සංකේතය නේද? එතකොට මට ඔය ඔය ප්‍රශ්නේ වැයෙන මහා උගතුන්ට තියෙන ප්‍රශ්නේ කඩක් තියෙනවා. ඈ මේ මනේ ෆයිල් වෙලා තියෙනවද? කොහෙන්ද මේවා එන්නේ? කියන ප්‍රශ්නේ. ඒ නියම කියන එක නිකන් වෙනවද නැහැ. නිකන්වත් කමන්නේ කියලා. මේ පස්සේ ලොකුවට තිබුණා ඒක. මේක දවසක් ඇටි අදිස්ථානයක් කරලා උදේ ගත්තා. මේ මන පිළිබඳව කොහොම හරි මට අවබෝධයක් ලැබෙන්න ඕනේ කියලා. නාලෙත් ඒක කරන්නේ ඊනියක් නේ. මට පේනවා ඊනෙන් උදාහරණයක් වගේ නොකරන්නේ. අර අර කට්ටි කඩේ දෙනවා. කට්ටි කඩේ වල පොතුරු වෙනවා. පොතුරු කියලා කියනවා නේද කට්ටි කඩේ වල පොතුරු වෙනවා. ආන් මේ වගේ ඕ කරලා මේ මනට එනවා එනවා එනවා එනවා එනවා එනවා කියලා ගන්න. වටේ දමන්නේ එනවා. අට්ටිකනේ කියන්නේ මට අට්ටිකව ගහ කට්ටික වල්ලක් මම දැක ඉතින් පොඳුර වෙනවා. ඉතින් මට නම් හිතන්නේ ප්‍රශ්නිය වෙනවා මෙන්න මෙහෙමයි මම මේ මනට එන්නේ කියලා. ඒක ඊනයක් ඈ. ඒරුනේ ඇත්ත වශයෙන්ම හරි ඔය තියෙනවා ඔය මන්නේට හැබැයි ආපු දේවල් වල තියෙනවා මහා ශක්තිමත් ඒවා කියනවා. අනුස්මරණීය සිද්ධි තියෙන්නේ. අන්නේ අනුස්මරණීය සිද්ධි තමයි අරව පෙරලගෙන එන්නේ. බලවත්ය හැදගත් හැදගත් දේවල් කියනවා නේද? මම උදාහරණයක් කියන්නම්. කොළඹ යනවා. කොළඹ ගියාන් පස්සේ ලස්සන ගෙවල් දොරවල් යානමාන ගෑනු මිනිස්සු ඔක්කොම දකින්නවා. අර පේමන්ට් එකේ කියන්නේ කනේ නෝනා කීයක් හරි දීලා යන්න කියලා මේ අඳෝනා කියකියා ඉන්නවා කකුල් දෙකයි අත් දෙකයි දෙකම නැහැ. කකුල් දෙකක් නෑ අත් දෙකක් නෑ. අඳෝනා කියකියා ඉන්නවා. අන්න එතෙන්දී මොකද වෙන්නේ? අනේ පෞදේ මිනිසුන්ට වෙනවද? කියලා තදේ දෙයකට කාලා දිනවනේ. කාලා දිනවනේ. දැන් ඉතලෙ ඇවිල්ලා බලනකොට ඔය එකක් මේ යාන වාහන ගෙවල් දොරවල් ගෑනු මිනිස්සු දැක්කා. ඉන්නේ ඉගෙන කොටා මනේ ඉන්නේ. <laughs> ඉතින් කල්පනා කරනකොට එන්නේ ඉගෙන කොටා මනේ. අනික එකෙක්වත් එන්නේ ඔයිට වඩා ලස්සන දේවල් ලකින්නේ ගානක් නෑ අතෙන්ට තපේට කාවැත්ලා තියෙනවා ආන්නේක උදාහරණයක් හොඳයි උදාහරණයක් හොඳනේ ඕක මනේ ෆයිල් වෙලා නැහැ ඕක තියෙන්නේ කොහෙද ආකාන්දාතු වල තියෙන්නේ. ඒ ආකාන්දාතු තුල තියෙන එක ගැදගන්නවා. අන්නේ කරෙන්නේ. හැමයි සමහර වෙන හිතාගෙන පුළුවන් කියලා. වේගෙන් දూరుන්න මම මේක කරන් එක කියන්නේ මනුරු යවන්න පුළුවන් ඕන දිහාට ඈ එහෙනම් තියනවා නේද? හොරක් පුළුවන් නම් ධම්මදිර කාරින්න බලන්න ඉන්න. ධම්මදිර ඒ කියන කතිය නේද? හැමරේ කියවන්න පුළුවන්. දැන් ඔය කියන්නේ දැන් අපි නවදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේලාට කියන තියෙනනේ කවදා හරි අද එදා ඒ ධම්ම රූපය එදා ඉතර කාවැදෙන ධම්ම රූපයක් තියෙනවානේ ඒක මනට ඇවිදලා එනවා ඒකයි වෙන්නේ මන යවනවත් හිත යවනවත් නෙමෙයි දැන් අද ඔය ශ්‍රී මහා බෝධීලා මොකක් ඉන්නවද දන්නේ නැහැ එදා හිටපු ඒ ස්වභාවය ස්වરૂපේ තියෙනවා නේද ඇමරිකාවට ගියේ නැති කෙනෙකුට පුළුවන් නම් යවන්න කියන්නේ ඒක. බෑනේ. ඉන්දියාවට ගියේ කෙනෙකුට පුළුවන් නම් ප්‍රීමා බෝධියකට යවන්න කියන්නේ ඒක. ඊට යවන්නේ නෑ එයා මෙහෙ ඉන්නේ. අර හිතාගත්ත ධම්ම රූපේ මනට ඇදී එනවා. පැහැදිලි නේ? ඔන්නෝක එතනයි. දැන් අපේ පුරා කාලේ අයන්න කිව්වා නම් ඒ අයන්න ස්වરૂපය තියෙනවා මේ මනට ඇදලා එනවා. ඒක ධම්ම රූපයක්. ඒක තමයි අපි කියන්නේ කියන්නේ ඔක්කොම කරන්නේ. ඉතින් මන විනාශ කරොත් එහෙම ඊවලේ ඔක්කොම. මේ නේද මේ වතුරකමේ හිටියා විදුරපත කෙනෙක්. එයා මේ PhD ගත්ත මහා උගතේ. අන්තිමට මොකද කරන්නද උනේ? අයන්නවත් දන්නේ නැතුව කියන්නේ. අම්මා කියලා කියන්නවත් නැහැ. මේ මෙතන උඩාම වෙනස් වෙලා කියනවා. මේ මෙතන තමයි ඒ කාරණා ශක්තිය තියෙන්නේ තදේටම ඒක විනාශ වෙනවා. විදුරපත කියලා එම් ඒ PhD කාලේ රාජින වර්ගයේ අන්තිමට හයන්න මේක මේ සත්‍යයේදී අකාය පෙරබරණක් වල මේ වස්තුක මෙතනියා පැත්තේ පියසේන මාත්‍යා කියන එක ඒ ඉස්සර විවර වෙන්නේ මහා පුතේ කියලා. ඔකයි තාත්තේ. එන්නේ එතකොට ඔය මනේ මන කියන්නේ මක මනෝ කාය කියලා මනේ ඉන්ද්‍රිය මනෝ ద్వාරේ මනෝ කාය කියවනේ ඔය මනෝ කායේ හෙඩ්ඩොපිස් එක තියෙන්නේ ඔළුවේ ආමික මනස කියන්නේ හෙඩ්ඩොපිස් එක තියෙන්නේ නමුත් මනනේ තියෙනවා මේ ඇඟිල්ලක් තියෙනවා ඇඟිල්ලෙන් නෙමෙයි අපි හිතන්නේ කල්පනා කරන්නේ කල්පනා කරනකොට කැක්කම හැදෙන්නේ ඇඟිල්ල නෙමෙයි නේද මොකක්ද මෙනේ කරනකොට කැක්කම හැදෙන්නේ ඔළුව ඔය මනෝකය හෙඩ්ඩොපිස් එක තියෙන්නේ ඔළුවේ ඉවෙලා තියෙන මෙතන. තේරුණේ? ඊයේ යකේ දැක්කම නදී යකාගෙන හිටනකොට ඔළුවට තමයි මේ මෙතන තමයි ගැහෙන්න පටන් ගන්න. කිඩි කිඩි ගන්න. බයක් නැති වුණා නම් මෙතන ගැහෙනවනේ. භයානක දෙයක් වරක් නෝතේ. ඒතකොට හෙඩ් ඔෆිස් එක මෙතන තියෙන්නේ. මේ හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතකොට මේ වුණා මේ භෞතිකකයේ හෙඩ් ඔෆිස් එක තියෙන කොහෙද කියන්න බලන්න. දැන් මේ දොස්තර කෙනෙකුත් ඉන්නවනේ. හෙඩ් ඔෆිස් එකේ තියෙන මොකද? බෞද්ධයෙක්ට. කකුලේද? වෙනකල්ලේද? ඔළුවේ තියෙන්නේ. ඔළුව කුඩුන තියලා ඉන්නේ. ඔළුව කුඩුන තියලා ඒක නේ ඒකට දාන්න යන්නේ කියන්නේ. එන්නේ අතක් පයක් කුඩුනාට කෙනෙක් මැරෙන්නේ නැහැ. නේද? නමුත් ඔළුව කුඩානක් කියන්නේ මොකක්ද? මලක්. ඒ තමයි භෞතික ශරීරයේ ප්‍රධානත්වයේ තියෙන මෙතන ප්‍රාණය ජීවය තියෙනතර තේරුණේ අනිත්‍යය වෙනවා එහෙනම් මෙනෙහි කරනකොට මේ මට දැන් කල්පනා කරලා ඉසේක තේහෙන්න තියෙන්නේ කියලා නේද ආන්නේ හැදෙන්නේ මන පිළිබඳව ඉතින් ඔය මන මම එක්කගෙන ඇහැ කන දිව නාසය කයට වඩා වැඩිම වැඩ කරන්නේ මොකක්ද මම වැඩ කරන්නේ. ඒ කයින් දෙලෙන් නාසයෙන් කයින් ගත්ත හැම එකක්ම යලින් යලින් යලින් යලින් දෙන්නව මනස. ඉතින් ඒවට දෙන්න ඕන තීරණ විතක්ක විකාර ඇද ගන්න ඕන විකාරයෙන් ලක් කරන්න ඕන වැඩියෙන් වැඩ කරන්නේ මන. ඒ නිසා මන ඉතාලින් දුර්වල වෙනවා. මන දුර්වල වෙන දුර්වල වෙන මොකද කරන්නේ? මොකද වෙන්නේ? ධාරණ ශක්තිය නැතුව යනවා. ධාරණ ශක්තිය නැතුව යනවා. ඊළඟට මන මෙන්න මේ විදිහට නැගලා යනවා. අවුරුදු 35ට ගියාන් පස්සේ මනේ ඉනිපෙත්තට යනවා කියලා තියෙන්නේ. උත්තර ධාර්ම ශක්තිය තියෙන්නේ අවුරුදු 35. ඊළඟට අවරෝණයට ගියාන් පස්සේ අවුරුදු 70. එතෙන්දී නෝට් එකට යනවා. 70න් පස්සේ කරදර වෙන්න එපා අපිට චාර්ජ් කරගන්න පුළුවන් මේ මම චාර්ජ් කරලා දෙන්නම්. ඈ මේක හොඳට වැඩ පටන් ගන්න අවුරුදු 15 විතර වෙනකොට හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. වැඩ කරලා කරලා කරලා කරලා හොඳටම ශක්තිය ඇතිවෙන්නේ අවුරුදු 35. තේරුණේ? හැබැයි පුංචි කරවලත් මම කියනවා. පුංචි කරවලට අත් දෙකක් තියෙනවා නේද? කවුරු දෙකක් තියෙනවා නේද? දෙන්න යකඩින් ඉන්න බිරු ගන්න බෑ. කනවා කපන්නේ කියලා. කපයි. නෑ නේද? ආ මේක. ඉතින් අත් දෙක තියෙන්නේ කපන්න එපායි. කපන්න එපා බලන්න. ඈ මේ මේ කුංචි මියා හොඳට තේරුම් ගන්න පුළුවන් ක්‍රම මම කියන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 15 16 ළඟින්ට වැඩක් කරන්න පුළුවන් නේද? දාන්නේ ඉස්සර විපාක වෙනකොට හොඳ ශක්තිය දෙනවා නේද? ආ මේ විදිහත් මේ විදිහම මේ මානසික ශක්තිය කියන එක වැඩි නෑ. දැන් සිද්ධාර්ථ තුමන් වහන්සේ පුතෝණේ කොහෙද අවුස්සන්නේ? ඒ 35 දෙතුන් 29 විශ්‍රමණය කරා ඒ කියන්නේ මන ඔක්කොම වැඩ කරන වෙලාව. අනික සම්බුදවරයෙන්ගේ පමණට පිළිගන්නේ මොලේ ක්‍රියාකාරීත්වයේ 100% වැඩ කරන්නේ. ඒ පිට 150ක් අතර කරන්නේ. අපේ මොලේ 150ක් අතර කරන්නේ. මොලේ ශෛල සියල්ලක්ම වැඩ කරනවා කියන්නේ සම්බුදවරයෙකුට පමණයි. ඒක නෑ සම්වර්ධ්‍ය කියලා කියන්නේ. ඒකකින් යාත්‍රා නැහැ. වචන කියන උතන තමයි. සියල්ල දක්නා නොවන ඇතුලේ නොතනින් තමයි. මොලේ. මේ භෞතික ශරීරය කියන්නේ මේ අහක දාන්න බෑ මේ භෞතික ශරීරය ඇසුරු කරගෙන තමයි මනෝකාය තියෙන්නේ. තේරුණා නේද? ඔබ මරණ මරණේ වෙලාවේ මනෝකාය භෞතික ශරීරය ගැලවිලා යනවා. එතකොට මානසික ශක්තිය හොඳටම තියෙන්නේ අවුරුදු 35. 40 45 50 55 60 65 70 ආයතනයක් කරන නෝට් එකට ඔන්න ඔය මානසික ශක්තිය දුර්වලයට ධාර්ම ශක්තිය ඇති කර ගන්න අමාරුයි ධාර්ම ශක්තිය අඩු වෙනවා දැන් මොකද කරන්න ඕනේ මනසක් තුනක් කරන්න ඕනේ ආ මට කියන්න බලන්න මන දුර්වල වුණේ මක් කියලාද කියලා කියන්න බලන්න වැඩ වැඩි නිසා වැඩ වැඩි නිසා නේද දැන් මොකද කරන්න ඕනේ වැඩ අඩු කරලා දෙන්න ඕනේ. වැඩ අඩු කරලා දෙන්න මොකද තමන් කරන්න ඕනේ. එක අරමුණට සතිය සිහිය පිටව ගන්න. සිත එක අරමුණක් පිටව ගන්න. එක අරමුණක් අරගෙන ඒක සිහිය පිටව ගත්තාම මනට අරමුණු එනවා. ඒක නවත්තන්න බෑ. නමුත් එයා එක අරමුණක් අල්ලගෙන ඉන්නේ. අර දහසකුත් ටිකක් වැඩ කරන මිනිහෙකුට එක වැඩක් දුන්නා වගේ. චිත්ත ඒකාග්‍රතාවය තුළින් කරන්නේ ඔන්න ඔකයි. එකකට අස්ර කරගන්න. එකකට අස්ර කරගෙන එතන සිත පිටවලා ගන්න. එතකොට මේ මනට අරමුණ වෙන්නේ නැද්ද? එනවා එනවා ඒක නවත්තන්න බෑ කාටවත්. ඒක මනේ ස්වභාවයෙන් දීප්තිමත් භාවයේ ප්‍රසාද රූපයෙන් කියනකම් අරමුණ වෙනවා. නමුත් වෙනස මොකක්ද? විචාරයෙන් යන්නේ නැහැ. එනවා ගෑවෙනවා යනවා ගෑවෙනවා එනවා ගෑවෙනවා යනවා එනවා ගෑවෙනවා යනවා. ඔය ධ්‍යාන වලට ගියා කියලා අරමුණ නවත්තන්න බෑ කාටවත්. එනවා. ආවට වෙනස මොකද්ද? අන්න විචාරයෙන් දාගන්නේ නැහැ විතක්ක වෙනවා. විතක්ක වෙනවා. විචාරය කියන්නේ නැහැ. පිළිගන්නේ නැහැ ඒක. එක අරමුණක නැතිව පවතිනවා. දැන් මොකද තියෙන්නේ? දහසක් වැඩ කරනකොට ගියකොට එක වැඩක් දුන්නා. දැන් මේ විදිහ ශක්තිමත් වෙන්න ඕනේ නේද? ආන්න මේක තමයි මේ සමත භාවනාව තුළින් මන ශක්තිමත් කරන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලි වෙලා කියන්නේ. තේරෙන්න බැරි වෙන්න කියන්නද තේරුම් ගන්න පුළුවන් වෙන්න කියන්නේ. මේ ආවරණේ තේරුම් ගන්න බැරි වෙන්න කියන්න මෙතකොට නෑ මේක රහතියි. ඈ ආවරෝ වණක් කිව්වා අයියෝ ෂෝ පරටිකානේ මේ ඕකදයක් තේරුනේ. ආ මේ මුළු වණක් කිව්වේ. ඈ රාතන්නාගේ කියනතෝ ඒක. අපිට මේ ලෝකයක් තේරුන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම පිළිගන්නේ මෙතෙන් රාතන්නාද කෙනෙක් ආවොත් මෙයා වගේ තීරුණියක් තේරෙන එකක් තියෙනවා. මට තව එදෙන් යන්න බැරි වුණා. මෙතෙන්ද ප්‍රත්‍යඥය කියන්නේ කිව්වොත් නම් මේ ලෝකයක් තේරෙන්නේ. සෝතාපන්න පුද්ගලයෙක් ආවොත් ඊට වඩා ටිකක් තේරෙයි. සකදාගාමී පුද්ගලයෙක් ආවොත් ඊටත් වඩා ටිකක් තේරෙයි. තේරුණා නේද? හතන්නාට කෙනෙක් ආවොත් මම කියනකට වඩා තේරෙනවා. මොකද ආඥාත්මික දිනුව මත තමයි ශ්‍රාවකයාගේ අවබෝධයට යන්නේ. අවබෝධය ලබන්න පුළුවන්. දැනගෙන කියන්න ඕනේ. මම දැනගෙන කියන්නේ මම මේවා කියන්නේ පොත්වල නෙවෙයිනේ. ඔය මම කියන එකක්වත් පොත්වල නෑ. ඔන්න බලන්න ඔතේ ඉන්න තියෙනවා. ඔය එකක්වත් නෑ පොත්වල. මම මේ කර්ම කබඩාවේ ඇතුලේ ඉඳගෙන කතා කරන්නේ. ඇත්තමයි. මට මේ හිතෙනවා අප්පා මේවා කොහෙන්ද එන්නේ කියලා මාකට. ඈ මට දැන් නොකියන දේවල් කියන්නේ ඔය මම භාවනා කරන දවස්වල ඒ වගේම සකදාගාමි අනාගාමි මාර්ගයේ වඩන කාලේ පිටක් විනාවට ධර්ම කරුණු එනවා අලුතෙන් ඒ විදිහට වීර්යයෙන් ඉහළට ගිහින් ගිහින් ගිහින් ගිහින් ගිහින් ටෙම්පර් කරනවා ටෙම්පර් කරනවා ඊට පස්සේ ඒ තායත්‍රය පන්නන්නමයි උදාහරණයක් කියනවා වටිනා දෙයක් හම්බුණාට පස්සේ යම් කෙනෙකුට ඒක හම්බලා එනවා වගේ තමයි ඒ වැඩිය වෙන්නේ ඇත්තමයි මම දෙකේ දෙයක් කියන්නේ වටිනා දෙයක් හම්බ වුණාම අපි ඔයාගේ අංගනවනේ ආරක්ෂා ස්ථානයේක සමහර දවස්වල ලොකුමට වෙනවා. කොහොමද වෙලා තියෙනවා. ඔය දහම් කර්මයෙන් ඉන්න පටන් ගත්තාම යෝ නගිනවා හිත එන්න අහංගලා එනවා. tempat කරලා එනවා. එන්නේ. ඉතින් මම ඇත්ත වශයෙන්ම මේවා කියන්නේ පොත් බලම නෙමෙයි. නැවත නැවත කරලා බලනකොට කියන්න පුළුවන්. ධර්ම අවබෝධයෙන් කියන්නේ ධර්ම කඩ ගලම් කබඩාවේ ඇතුලේ ඉන්න අතුගාන කොල්ලෙක් මම. පොඩිම කියනවා නම්. මැනේජර් <laughs> නෙමෙයි පොඩි එකේ අතුගානේ කරන්නේ. මේ මොන්නේ හැබැයි කාලා තියෙනවා. ගබඩාය තියෙනවා කාලා තියෙනවා රහබල්ලා තියෙනවා නේද? තේරුණා නේද? ඉතින් මන ගැන මම මේ කිව්වේ කාගෙත් මානසික ශක්තිය පිළිබඳව බොහොම කුතුහලයෙන් ඉන්නවා මන ගැන දැනගන්නත් කැමතියි මනෝ කාය ගැන දැනගන්නත් කැමතියි මනෝ කාය කියන එක මම පිළිගන්නවා තියෙනවා මනෝ කාය කියන එක. හැබැයි අන්තරාභවයක් නැහැ. එච්චර ඇගියක් අන්තරාවයක් ඒ මට පැහැදිලිව කියන්න පුළුවන් අන්තර ආත්මභාවයක් කියනවා කිව්වොත් මම පිළිගන්නවා ඒ කියන්නේ දැන් මෙතන අපිටම මිනිහේ විනාඩ මිනිහා මැරිලා ගියා මැරිලා ගිහින්නා මේ මිනිහා කර්මානුරූපව මේ කාම ලෝකයේම තවත් කෙනෙක් ප්‍රතිසන්දිය අල්ලනකම් මෙයා ඉතින් මේ මේ දෙයෙන් යනවා ඉතින් කාම භවයේ තුලම යන්නේ මෙයා යනවා කියන්නේ දැරිසරනවා. ආකාශ ධාතුව තුළ පංච උපාදානස්කන්ධය පවතිනවා. කර්මා රූපෝ රින්දනවා කරන්නේ ප්‍රේසය වෙනවා. ඒ මොකද්ද? අනුසල ආත්මභාවය කියලා කිව්වොත් අනික වෙනවා කමක් මේ ආත්මභාවයෙන් අයින් වෙලා තවත් ආත්මභාවයකට රින්දනකම් මේ මනෝකාය පංච උපාදානස්කන්ධේ මේ ආකාශ ධාතුව තුළ දැරිසරනවා. ආකාශ ධාතුව තුළ තියෙන්නේ අන්තරා භවයක් නැහැ ඒකට. මේ කාමයේ කාම භවයේ තුළම සැරිසරනවා. කුසල කර්මයක් නම් සමාජයට තවත් මිනිසෙක් වෙන්න පුළුවන් නැත්නම් දෙවියෙක් වෙන්න පුළුවන්. අකුසල කර්මයක් නම් බල්ලෙක්, බලලෙක්, ත්‍රිලේකෙක්, තිරිසනෙක් වෙන්න පුළුවන්. එච්චරයි. ඒකට කියන්නේ අන්තර ආත්ම භාවය. ඔබ තේරුම් ගන්න බැරුව තමයි අන්තර භවය කියන්නේ. හැදෙන්නේ ඉතින් කාම සංඥා ඉවත් කරලා රූප සංඥාවල් ගෙහින් තිබුණා නම් යනවා රූප ලෝකේ. තේරෙන සංඥා නිරුද්ධ කළාම ඉවරයි. වැඩි කරන්නේ නැහැ. බව නිරෝධය. ඒතකොට මේ මනෝකාය තව කෙනෙක්ට මං කියන කර්මානුරූපව ඉඳනවා කියලා. ඒතර අපි නම මිනිහෙකුගේ මනෝකාය මිනිහා වගේම නෑ තියෙන්නේ. මේක පල්ලෙක්ගේ වැල්ලියෙකුගේ පොසත් ලින්ගනකොට කොහොමද ලින්ගන්නේ? ඒ ස්වરૂපය ගන්නවා මනෝකාය. ඒ බලු යෝනියක් නම් ලින්ගන්න තියෙන්නේ ඒ බලු ස්වરૂපය ගන්නවා. ඒක තමයි පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤාය කියලා කියන්නේ. මේ මනස ස්වરૂපයෙන් තිබුණේ ඒක අඤ්ඤතත්තම් පඤ්ඤායට වන වෙනකට කරගින්න කියනවා. ඒකේ පංච උපාදානස්තම් දෙනවනේ මනෝකාය තමයි. දැන් බැල්ලිලගේ කුසල දෙන්නවා නම් මේ බරු ස්වરૂපේ තමයි අරගෙන ඉන්නේ. තේරුණේ? දැන් බලමනෝකායක් ඇවිල්ලා ඉඳලා අම්මගෙන් ඉන්නේ මව කුසකට ඉන්නන්න පුළුවන්. ඒක මනුෂ්‍ය ස්වરૂපයක් තමයි. ඔය යෝනි කියන්නේ කම්ම යෝනි කම්ම වද්දෝ කම්ම පටිසර්මෝ කියලා කියන්නේ කර්මාන රූපව යෝනිය පිටනවා. යෝනිය කියන්නේ ස්වરૂපය. සත්ත්ව යෝනිය කියලා කියන්නේ තිරිසන් යෝනිය, දේව යෝනිය, പ്രേත යෝනිය කියලා කියන්නේ. ඒ යෝනිය සකස් වෙන්නේ ඒ කර්මාන රූප. කම්ම යෝනි කියලා කියන්නේ ඒකයි. තේරුණානේ? ඒක කර්මාන රූපෝ සිද්ධ වෙන දෙයක්. අපිට පාලනය කරන්න බෑ එතන. එහෙම පාලනය කරන්න පුළුවන් නම් එක එකක් සුභ තියෙන්නේ නැහැ නේද? ඔක්කොම සුභ තියෙන්නේ නැහැ. ඒවා පාලනය කරයි. ඉතින් මෙන්න මේ දැන් ඔය අසකන දිවනාසේ කය නම් දන්නවනේ මේ තියෙන පේන්නම තියෙන එකනේ. ඒව ගැන ඉතින් තරම් හොයන්නේ නැහැ කවුරුත්. හොයන්නේ අරකමනේ හොයන්නේ මනෝකාරය. ඉතින් මනෝකාරය හැටයි මම මේ කිව්වේ. ඒ මනෝකාය මොකක්ද කරන්නේ? ධාරණ ශක්තිය, මන ඉන්ද්‍රිය. මන ඉන්ද්‍රිය කරන්නේ ධාරණ ශක්තිය. අසහන් දරාගෙන ඉන්නේ හැකියාව. එතකොට මේ හැකියාවෙන් අසා දරාගත්තා වූ අපේ හිතම වන්දේ දේශනා කරලා දරාගත්තා කියලා. ඒ අසා දරාගන්නේ මොකෙන්ද? මනේ. ඊට පස්සේ ඒ ගැන හිතන්නේ මොකෙන්ද? අන්න ඒක තමයි චින්තනය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා අහලා තියෙනවා නේද? මනසිකාරය හා යෝනිසෝ මනසිකාරය. මේක හොඳට කියලා දෙන්න ඕනේ. මානසිකාරය මෙහෙම කියන මානසිකාරය අපිට පුළුවන්කම තියෙනවා අපි කරපු මේ කුසල කර්ම මෙනෙහි කරන්න. ඒ පින්කොත් එහෙම කියන්නේ මෙනෙහි කරන්නේ මතකද කට්ටිය? මතක තියෙනවා නම් පින්කොත් කියන්න ඕනේ නෑ. තමන් කරපු කුසල කර්ම මෙනෙහි කරනවා. ඒක ආයාසයෙන් කරන දෙයක්. මානසිකාරය කියන්නේ ඒකයි. ඊළඟට තමන් කරපු පාප කර්ම මෙනෙහි කරන්නේ අනායාසයෙන් ඇදිලා යනවා. අනායාසයෙන්ම ඇදිලා යනවා. එතකොට නැවෙන්නේ නැහැ. ඔරේ දෙවිදෙම ඉන්නවා. ඒක පාප කර්මයක්. ඒක පාප කර්මයක්. ඈ ඔය පාප කර්ම වල විපාක වෙනම නැත්නම් එන්නේ තමයි. මම දැන් කියන තික්මලා කියන්නකො. එන්නේ කොහොමද? එදරෝ මෙන්නේ කොහොමද? මනට එන්නේ. ඉතින් එන වාමයක් පාසා මනට ඇතුලේ ද්වේෂය නේද? ද්වේෂය ඇතුලේ. ඉතින් ද්වේෂයෙන් ගිනි අරගෙන ඔය ඒකෙන් ඉන්නවා. කැවෙනවා කියලා කියන්නේ. අවබෝධයෙන් පැවෙනවා කියලා හිතනවනේ. පසු පැවෙනවා කියන්නේ. ඊළඟට කරපු කියපු ඥාපත් දේවල් මෙනෙහි කරනවා. ඒක කුසල කර්මයක්. ඒක පාප කර්මයක් නෙමෙයි. ඒක කුසල කර්මයක්. ඒක මෙනෙහි කිරීම. තව එකක් තියෙනවා චින්තනය කියලා එකක්. චින්තනය දෙකටම විරුද්ධ දැන් දෙකම වෙනස් චින්තනය කියන්නේ. චින්තනය කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ දේශනාව අහගත්තනේ පැත්තකට වෙලා හිතන්න පටන් ගන්නවා. ආන්නේ හිතන්නේ. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ සීලින් නුවණින් විමසා බලනවා කියන එකයි. සීය කියන්නේ සතිය. සතිය කියන්නේ ගුරුවරයාගෙන් දැනගත්ත හොඳ දේ සිහිපත් කිරීම. ඒක කරන්න ඕනේ ඥානයෙන් කරන්න ඕනේ. සිහි නෝන කියලා කියන්නේ සම්මා සතියෙන් යුක්තව මේ ගැන හිතන්න පටන් ගන්නවා. ආ මේක තමයි චින්තනය කියලා කියන්නේ. ඒක කළ යුතු දෙයක්, කළ හැකි දෙයක්. චින්තනයේ යෝනිසෝ මනසිකාරයේ වත් චින්තනයේ තුලින්මයි දර්ශනයට යන්න පුළුවන්. දැන් මම තුනක් පෙන්වන්න කරලා දුන්නානේ පාප කර්මයන් අනායාසයෙන් මේනවා. කුසල කර්ම ආයාසයෙන් මතක් කරනවා. ඒ දෙකම මනසිකාරයට යන්නේ. චින්තනය කියන්නේ ඔබ මේ චින්තනය කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ අසා දරාගත් දෙය සම්මා සතියෙන් යුක්තව හිතන්න පටන් ගන්නවා. විමසන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි චින්තනය කියන්නේ. දැන් මේ අවස්ථාව තුළ පැහැදිලි නේද? පැහැදිලි. අපිට පේනවා. ඔය අලුතෙන් දැවෙනකොට පේනවානේ. අනේ මොනවද අනේ ඔයා විතරක් කල්පනා කරන්න යන්නේ කියලා කියන්නේ. අනේ ඉතින් කල්පනා කරන්න මනේ මට අනේ මේ මනසට එන අනේ රෝපාවකල්ප මොනවද කරන්නද? ඒක නේද? පසු දැනනවා කියන්නේ දෙන්නත් පසු දැනනකොට. පේනවා නේද? පේනවා. සමහර කෙනා මේ මට කොච්චර සතුටක් ඇති වෙනවද මොනවා පින් කරලා තියෙනවා මන් දෙනවා. මේ දේ හිතා ඉන්නවා. මෙනෙහි කර කර ඉන්නවා. ඒකත් එයා කියන අයම කරනවා කියලා. ඒ දෙකම වශයෙන් ලෞකිකයි. මේ දෙකම. ලෞකිකයි. ඒවට ඉතින් අර කුසලෙන් කියලා උන් එකක් කියලාත් මට ගමන්නේ ලෞකිකයි. තව කෙනෙක් අසා දරා ගන්නවා අසා දරාගෙන මේක යෝනිසෝ මනසිකාරයෙන් සම්මා සතියෙන් යුක්තව විමසන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි කියන්නේ කියන්නේ. චින්තනයෝ කියලා කියන්නේ කට්ටිය. භාවනා කරනවා කියන්නේ තෝකමයි. ඈ සත්පුරුෂේ ළඟට යනවා ධර්ම ශ්‍රවණය කරනවා දරා ගන්නවා දරාගෙන සිතනවා සත්පුරුෂ සංසේවය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මාන්ත උපකට්ඨය. ඒකට මේක ප්‍රායෝගිකත්වයේ තුලින් ප්‍රැක්ටිකල් කරලා ප්‍රැක්ටිස් කරලා බලනවා. පච්චත්තං හේතස්සෝ කියන්නේ මෙන්න මේ අවස්ථාව අපිට තියෙන්න ඕනේ ධර්මය අවබෝධ කරගන්න. මේකෙන් වඩාත්ම ප්‍රධාන වෙන්නේ අසා ගැනීම අසා ගැනීමට තමයි දරා ගැනීම. ඊට වඩා බලවත් වෙන චින්තනය. කොච්චර දරා ගන්නත් දරන්නේ හිතන්නේ විමසන්නේ නැහැ. ආ මේක තමයි බුදු පියාණන් වහන්සේ අපිට සිටීමේ විමසීමේ නිදාන දීලා තියෙන්නේ. කියන්න බලන්න කොයි ශාස්ත්‍රවලද නිදාන දීලා තියෙන්නේ කියලා. කිසියම් ශාස්ත්‍රවලේ පොතන නිදාන දීලා නැහැ. සාමත්මා නිදහස දීලා නැහැ හිතන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හිතන්න නිදහස දීලා නැහැ. අනිත් කිසිම ආශ්‍රයයක් දීලා. සිටීමේ විමසීමේ නිදහස දීලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේ පමණයි දෙන්නතුනේ. බුදු දහමේ තියෙන අනන්‍යතාවය ඔන්න ඔතන තියෙන්නේ. ඒක මතක තියාගන්න. එතනින්ම තමයි අවබෝධයට යන්න පුළුවන්. චින්ත යන්තව පුරිසෝ විශේෂං අධිගච්ඡති කියලා කියන්නේ. හිතන පුද්ගලයා විශේෂත්වයකට යනවා. නාකින්ද්‍රයන්තෝ පරිසෝ විශේෂණාදිකත්‍යති. එකක් නැති එක විශේෂත්වයකට යන්නේ නැහැ. ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න නැහැ කියන එකයි. විශේෂත්වයකට යනවා කියන්නේ ප්‍රත්‍යඥ භූමියෙන් අත වෙන්න ආර්ය භූමියටපත් වෙනවා කියන එක. කොහෙන්ද ඔබ වෙන්නේ? කල්පනා කිරීමෙන් නෙමෙයි වෙන්නේ ඔබ. චින්තනයෙන් වෙන්නේ. චින්තනයෙන් ධර්මණයට. පැහැදිලි නේද? දැන් මට කියන්න භාවනා කරනවා කියන්නේ මොනවකට මේකද? අසා ගන්නවා, දරා ගන්නවා. එතන ඉඳන් මොකද හිතන්න විමසන්න පටන් ගන්නවා. හිතනවා විමසනවා. තමා තුළින් ප්‍රායෝගිකත්වයට අභ්‍යාස තුළින් අවබෝධ කරගන්නවා. ප්‍රැක්ටිකල් කියලා කියන්නේ පච්චත්තන් කියන්නේ ක්‍රියාත්මකභාවය වලින් දකින උදාහරණයක් දෙනවා ලෝකේ කියන්නේ යම් තැනක දුක එකන ලෝකයයි ඕන් දැන් මේගොල්ලෝ හිතන්න පටන් ගන්නවා කොහොමද මේ දුක තියෙන්නේ සත්තර පරවතර නෙමෙයිනේ. මලකටතර නෙමෙයිනේ. මේ තියෙන්නේ මේ තියෙන්නේ සත්‍යයක්. එහෙනම් ලෝකේ කියන්නේ මොකක්ද? ලෝකේ කියන්නේ මේකට. අන්න හිතේ. ඒක දුකයි. අන්න දැන් ප්‍රායෝගිකත්වයට දාලා බලනවා මොකද කියලා. ඈ ඉඳගෙන ඉන්න එක දුකයි, ඉඳගෙන ඉන්න එක දුකයි, ඈ ඇවිදින එක දුකයි. ඈ මොකද මේ හතරේ කියවන්නේ කියලා කියන්නේ. ආ මේක තමයි ප්‍රායෝගිකත්වය කියලා කියන්නේ. පැහැදිලිද? චින්තනය හා ප්‍රායෝගිකත්වය. ඒ මේවා ගා හිතන්න පටන් ගන්න ඕනේ. මට එක්කෙනෙක් වාන්තරෝ කියන විදිහට අපිට ඉඳගෙන ඉන්න එක දුකයි කියලා හිතන්න. පැය හයක්වත් ඉඳගෙන ඉන්න එපා. අපිට වෙන වැඩක් නැත්te කියලා මෝඩකමට අහනවා. ඈ පුණ්‍යයන් ඉන්න එක දුකද කියලා බලන්න. පැය විදියක් කරා පුණ්‍යයන් ඉන්න එපා. එතකොට වෙන වැඩක් නැහැ නේ. එහෙම නෙමෙයි චින්තනයෙන් යන්නේ. මම වැය පහක් හයක් ඉඳගෙන හිටියොත් මට මොකද වෙන්නේ කියලා එක. ඈ? වැය හතරක් පහක් ඉඳගෙන හිටියොත් මට මොකද වෙන්නේ කියලා හිතන්න. ආ මේකයි මේ කියන්නේ. පැහැදිලි නේද? ඊළඟට ප්‍රායෝගික ලක්ෂණින් දකින්නවා කියන්නේ අපිට ඔබ පැහැදිලි වෙනවා දැනටත් ඒ වල දැනෙන දුකකටපත් වෙලා ඉන්නේ. අනේ ආතුරන්නේ වේදනාව ඉවර වෙන්නේ නැද්ද කියලා. දැන් දුකටපත් වෙලා ඉන්නේ මම දුකෙන් අතපොත නගා පොට්ටකින්. ඉතින් ආවරණිය ආයෙ දුක් කැතිනවා. ඒක මට කරන්න දෙයක් කියන්නේ නැහැ. ඉතින් ඇති කයිදී කරාවේ මම හිතන්නේ ඒක. එතකොට දැන් පැහැදිලි නේද මේ සමත භාවනාවෙන් අපි මොකද්ද කරන්නේ කියන එක? මොකද්ද කරන්නේ? මන ශක්තිමත් කරනවා, සිත ශක්තිමත් කරනවා. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එහෙම නැතුව මෙයා ඉදිරියට යන්න. ඈ එතන ඔය මන ශක්තිමත් කරනවා කියන්නේ කඩුවමක් තියනවා කියන එකයි. කඩුවමක් තියනවා. මෝහත් මෝඩ් මොට්ට වෙච්ච කඩුවකින් යුද්ධ කරන්න බෑනේ. අපේ හිතක්මක් තියාගන්න ඕනේ මනක්මක් තියාගන්න ඕනේ. මනක්මක් තියනවා කියන්නේ මන ශක්තිමත් කරගෙන ධර්ම ශක්තිය ඇති කරගන්නවා. හිතමක් තියනවා කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් සම්මා සතියෙන් යුක්තව හිතන්න පටන් ගන්නවා. ඒ හිතන්න ශක්තිමත් එකක් ඕනේ. බලවත් එකක් ඕනේ. ඒ බලවත් එක තුළ මොනවද තියෙන්නේ? ඒකාග්‍රතාවය තියෙන්න ඕනේ. අපිට ඕන දෙයක් පිළිබඳව ਵਿਚාරයෙන් නම් කරන්න ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ නේද? පත්‍රයක් බලන්න පුළුවන් ඒකාග්‍රතාවය නැතුව. බෑ නේද? පත්‍රයක් ඕනේ මම ගමට යන්න කියලා කියන්නත් ඒකාග්‍රතාවයක් ඕනේ නේද? එහෙම නැත්නම් මම කියලා ලිව්වා ගමට කියලා ලියනකොට මම මතක නැහැ. කිසිලා කියලා. දැන් ඉතින් යන්නේ මම ගමට යන්නේ. මම ගිය තියෙනවානේ. ගමට ගිය දේ උඩට මතක නැහැ. ඒකාකාරයි නෑ. යන්නේ. වාක්‍යයද? ගෙදර යන්නත් ඒකාග්‍රතාවයක් තියෙන්න ඕන. නැත්නම් කොහේ ගවන්නන්නේ? ඉතින් ඒ වගේ අපිට ඒකාග්‍රතාවයක් තියෙනවා ඇත්ත වශයෙන් නැත්නම් පිස්සු අපි. ඒ ඒකාග්‍රතාවයේ මදි. ඒ ශක්තිමත් හිත මදි. ඒක නිසා අපි බලවත් විදියට අපේ හිත ඒකාග්‍ර කරගන්න ඕනේ. ਵਿਚාරයෙන් ලක් කරන්න නම් ඒක තියෙන්න වෙනවා. ඇත්ත වශයෙන් මේ ડોක්ටර් කෙනෙකුට උනත් ඔපරේෂන් කරන්න ගියාට පස්සේ මෙතන ඉඳ තියෙන්න එපා. නැත්නම් ඉතින් මෙතන වෙන දිහාට එක ගියොත් එහෙම බලන්න මොලේ උපරේෂණ කරන වෙලාවක එහෙම හිතලා බලන්නකො ඈ මොලේ වන්නේ කොහෙම නම් මම කියන්නේ ඒත් වශයෙන් මේ හොඳ ඒකාග්‍රතාවය සමාධියක් තියෙන ශබ්ද වෙනවා ඉන්ද්‍රයන්ගේ ශක්තිය තියෙනවා මානසික ශක්තිය තියෙනවා තරහගෙන ඉන්නේ හැකියාව තියෙනවා එහෙම නැත්නම් ඔක මහානකට මොන මොනවා දාලා මහ හිතන්නේ ටිකක් ටිකක් තමයි මේක තිබුණේ කොහොමද කියලා මම මතක තියෙන්නවත් නේද ඒක නෑ ගලක් කට්ටියට කතෝලික හොඳාල මම ආදරයක් කළා. ඈ කාට වුණත් ඉංජිනේර කෙනෙකුට වුණා, ડોක්ටර් කෙනෙකුට වුණා, නඩුකාරයෙකුට ඒ තියෙන්නේ බය. මෙතන සිතක් තියෙන්න ඕනේ. මෙතන සිතක් නැත්නම් අන්තගාමී හිතක් නැවෙන්නේ. ඒකාන්තතාවයෙන් තමයි මෙදහත් භාවය කියන්නේ. උපේක්ෂාවක් කියන්නේ. ඒ උපේක්ෂක නෙමෙයි නම් මේක අන්තගාමී හිතක්. අන්තකාමී ඉන්ද්‍රියෙන් නිවැරදි තේරුම් ගන්න පුළුවන්. ඒකයි ඒකයි. ඇලිලා ඒක නැත්තම් ගැටිලා. අනිවාර්යයෙන්. ඇලිලා හෝ ගැටිලා දෙන තීරණය වැරදි නේද? වැරදි. අඩුගානේ ප්‍රේක්ෂකවත් වෙන්න ඕනේ. ඒක නිසා අත්වාදයෙන් මට කියන්න තියෙනවා සියලුම නඩුකාර වුණාන්දලා හතරවෙනි ඥානේකව සමයත් ගියොත් තමයි මේකේ හොඳ. නේද? අපිට නිවැරදි තීරණයක් ගන්න පුළුවන් නම් එතනින් තමයි. ඒ උදේ විශේෂයෙන්ම අතරින් ගන්න සමයක්ම පමණයි පෝස්ට් එක දෙන්න ඕනේ. මම නම් මේ කියන මම මේක කරන්නේ. <laughs> ඉතින් මේ කාටත් මේක අවශ්‍යකම දෙයක්. උපේක්ෂාව තුළින් තමයි මෙතන භාවය තුළින් තමයි උපේක්ෂාව කියන්නේ. අන්තගාමී භාවයෙන් තොර වෙන්න පුළුවන්. ඒතර මේ සමත භාවනාවෙන් එකක් මනසක්තිමත් කර ගැනීම. අනික සිත ශක්තිමත් කර ගැනීම. මේ දෙකටම අවශ්‍ය කරන්නේ මොකද්ද? සමතය. සමතය කියන්නේ ඒක අරමුණට සිත පිටව ගන්න ඕනේ. හැබැයි ඒ අරමුණත් මැදහත් අරමුණක් වෙන්න ඕනේ. ඇලෙන අරමුණක්, ගැටෙන අරමුණක් ගත්තොත් එතන මොකද තියෙන්නේ? එක්ක රාගය, එහෙම නැත්නම් ද්වේෂය. රාගය ද්වේෂය කියන්නේ අකුසල ධර්මයක්. තේරුණා නේද? අකුසල කර්මයකට හිත ඒකාග්‍ර කරගෙන කවදාවත් ජීවුණක් ලබන්න බැහැ නේද? ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළා ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණක් ගන්න කියලා. අරමුණක් කරගෙන ඒකට කිත් ඒකාන්තතාවය ඇති කරගන්න කියලා. එහෙනම් සමාධිය කියන වචනේ තේරුම ඒකාන්තතාවය කියන එක නෙවෙයි සමාධිය කියන්නේ ඒකාන්තතාවය. ඉතින් අපිට වැඩි රාගික අරමුණක් අරගෙන ඒකට ඒකාන්ත කරගන්න. පුළුවන් බැරි කමක් නැහැ. ද්වේෂකාරී අරමුණක් කරගෙන ඒකාන්ත කරගන්න පුළුවන්. දැන් සමහර හතරේ ගැන ඉඳ එකයි ඉන්න පුළුවන්. කන්නම් අරඤ්ඤ කොටඤ්ඤ කියලා. පත්පත් ගන්න කතා කරලා ඇහෙන්නේ. සමාධියේ වෙන්නේ ඉන්නේ. ඔව් සමාධියේ ඉන්නේ. වෛරේ පිපිරි පිපිරි හතරට මේ ඒකාග්‍ර කරලා නේ අනේ සමාධියක් වෙන්නේ. සමාධියක් තියනවා එතන. දැන් පුරුෂේ මිනිහ දිහා බලාගෙන ඉන්නවා. ඒ ඩායනේ මිනිහා පොළවේ ඉල්ලුවත් මේ පුරුෂගෙදී දෙක එකට ගැට ගන්නවා කියන්නේ. මීයා පොඩ පොඩ එන්නොත් නේ. උදම නමන්නේ එතන තියෙන්නේ. ඒවත් සමාධිය තමයි. එතන තියෙන්නේ මොකද දෙන්නේ? දැන් මේ පාරේ සමාධියක් වෙලා ඉන්න අපි රටට. ඕල්පියා ගැඳ උඩින් ගියත් තේරෙන්නේ ඔය ඔය රාගී කර්ම කරගෙන ඉගෙන හිත හිතා ඉන්නේ. ඔය පාරවල් වල ධානයකට කියවම ඉන්නවා. ඕවටෙන් කැවට එන්නේ මට හොරුද? තේරුණේ? ඒවා සමාන තමයි. හැබැයි ඒවා තියෙන්නේ අකුසල සමාන. රාගය, ද්වේෂය. ගිනියරන දෙන්නේ. ගිනියරන දෙන්නේ. රාගයෙන් ගිනියරගෙන, ද්වේෂයෙන් ගිනියරගෙන. කවදා දිනුනකට යන්නේ ඒ ළමයි. බුදු පියාණන් වහන්සේ දේශනා කළා ඇලීමෙන් ගැටීමෙන් තොර අරුණක් ගන්න කියලා. ඇලීමෙන් ගැටීමෙන් තොර. ඒකට උන්වහන්සේ ඊළඟ පැහැදිලි අරුණක් අපිට ගෙනත් දුන්නා ආන අප ආන සති භාවනා. ආන කියන්නේ ආස්වාදය, අප ආන කියන්නේ ප්‍රස්වාදය, සතිය කියන්නේ ඒකම සිහිය පිටවා ගන්නවා බොහෝ වෙලාවක් ඉන්නවා. මේක හොඳට සංදි විසන්දි කරලා කඩලා විතර ගන්න යනකොට හොඳට තේරෙනවා. ආන අපආන සති භාවනා ආන කියන්නේ ආස්වාදය අපආන කියන්නේ ප්‍රස්වාදය සතිය කියන්නේ සිහිය පිටවගන්නේ භාවනා කියන්නේ බොහෝ වේලාවක් වැඩි වෙනවා දැන් ආනාපානසති භාවනා කියන්නේ මොකක්ද කියලා දන්නව නේද ආස්වාදයේ ප්‍රස්වාදයේ සතිය පිටවගෙන බොහෝ වේලාවක් වැඩි වෙනවා එතකොට ඒ සතිය පිටව ගන්න කියලා කියන්නේ ශූන්‍යාකාරයකට ශූන්‍යතාවය කියන්නේ මොකක්ද? සුගන්ධයෙන් හා දුර්ගන්ධයෙන් තොර ස්ථානය කියන එකයි. මේකත් උග දෙනෙක් හිතනවා මේ ශබ්දබද්ධ වලින් තොර කියලා නෑ. දැන් මේ වනාන්තර වල ශබ්ද නැද්ද? අනි කෑ ගන්නවා, කොටි කෑ ගන්නවා නේද? හරි ඕ කියනවා ඒ කියන ශබ්ද. ශබ්ද වලින් තොර කියන එක නෙමෙයි. මෙතන විශේෂයෙන්ම අදහස් කරලා තියෙන්නේ සුගන්ධයෙන් හා දුර්ගන්ධයෙන් තොර වේවා. වාතයේ සුගන්ධවත් වෙනා තියෙන කාමච්ඡන්දේ. දුර්ගන්ධවත් වෙලා තින්නොත් ව්‍යාපාරය. ආනිකයි පිරිසිදු වාතය කියලා කියන්නේ. පිරිසිදු වාතයක තුල සුවඳක් නැහැ, දුර්ගන්ධයක් නැහැ. දැන් වාතයේට අසෝචි පිටක් කලවම් කරනවා කියන්නේ වාතයේ අපිරිය දෙනවා නේද? අනුපූරකත්ව කරනවා කියන්නේ ඒත් ඒකමයි නිද්ද වෙන්නේ. ඒත් අපිරියදීමක් තමයි නිද්ද වෙන්නේ. නේද? නැත්නම් ඒක ඩාක්ටර් දීලා කරේ කරගන්නවා. අසහසුකුන්නම් දුවනවා. එක ගේන්නම් එකක් කීයක් කීයක් කමන්නේ නැහැ. නායේ කඩලයක් එකක් එනවා. මොකද කරන්නේ? අසෝ ආම්බුලේ කියන හරියට මට කරන්න දෙයක් නැහැ ඉතින්. මම ඇත්ත කියනවා නෑ ඇත්ත කියන්න මට ප්‍රශ්නයක් නෑ. සබහාදර්මේ සබහාදර්මේ විකෘති කරන්නේ කා. බුදුහාමුදුරුවෝ කියන්නේ සබහාදර්මේ අභිධර්ම වෙන්නේ. තේරුණා නේද? සමාව ධර්මයකට මොන දෙන්න ඕනේ? ඈ? එවනේ විසෝල් මහන්සියලා කුලයක්වත් පාවිච්චි කරන්න එපා කියන්නේ. නෑ වික්‍රේ චත්තන් ධාරේ කරපෝ යෝ ධාරේ යාපති දුක්ඛලස. මාන්නේ සබන් ධාරේ මොන දෙන්න? ඇසේ දෙමෙන්න, අවුවේ වේලෙන්න. උඩ පාවිච්චි කරන්න. ඒ ක්‍රම කිව්වා ලෙඩක් තියෙනවා නම් කමක් නැහැ කියලා. අනේ ඉතින් අපිට ඉතින් දෙදක් තියෙනවා නේ කාටාරකින් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ලෙඩක් තියෙනවද කමක් නැහැ ඒවා. ඒ කොයි අවටනත් එහෙමයි. අකිලාන සනාපත්ති ගැන නැතිනේ. ඉලාන සනාපත්ති. ඉලන් නැයක අපත්ති නැහැ. ඉතින් කොහොමද ලෙඩක් තියෙනවනේ නේ. පීන දෙයක් තියෙනවනේ. ඒ නිසා කමක් නැහැ. නමුත් කියලා තියෙන්නේ න වික්‍රේ කර්තන්තාරේ තත්ෝ වාහනේ කුඩ නොදැරියයි. යමක් කරන්නේ නම් මේක වැරදි කරලා පොඩි වැරද්දක් ඈ ලොකු වැරද්දක් නෙමෙයි. ඒකේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සබහා ධර්මයේ මුණ දෙන්නේ කියන්නේ. සබහා ධර්මයේ මුණ දීපම් සබහා ධර්මයේ හොඳ නැත්නම් ඵලයන් යනවා. සබහා ධර්මයේ නතර නඹරට බෑ. ඒ වගේම විද්‍යාඥයන් නස්තරන් යන්නයි නැසනත් ගන්න. නවත්තන්න කියනවා. වෙන්නේ හිතවල තියෙන්නේ වස්තවන්න කියන්න පුළුවන් නේද? මේ වැරද්ද නවත්තන්න කියන්න පුළුවන් නම් භූමි කම්පාවට එන්න එක දෙන්න එපා කියන්න පුළුවන් නම් කියන්න පුළුවන් කියලා ඒක කරන්න බෑ භූමි කම්පාවට එක දෙනවා කියලා විද්‍යාඥයෙක් භූමි අනාගත භූමි කම්පාව දැනගන්නවත් අවශ්‍යයි මාන ගන්නවා භූමි කම්පාව කියලා නමුත් ආ විද්‍යාඥයෙක් ගන්න බැරි වෙනවා මාන ගන්නවා ඒ මහා මොහොතේ භූමි කම්පාව වෙනකොට මාළුව ඒ ප්‍රදේශයෙන් අයින් වෙලා යනවා කියන්නේ උන්ට තේරෙනවා මේ කම්පණයේදී තේරුණේ? එතකොට මේ ස්වභාව ධර්මයෙන් වෙනස් කරන්න මේ එහෙම කාටවත් බැහැ ඇත්ත වශයෙන්ම. ස්වභාව ධර්මයේ අන්තිම කියොත් එහෙම ඉතුරු වෙන්නේ මොකක්ද? ඒකයක් විතරයි. අනිත්‍ය කියන එක නෑ. ඉතින් අද ඉතින් නොයෙක් මේ උපක්‍රම කරනවා වෙනස් කරන්න හදනවා එන්නාට වෙනස් කරන්න බෑ. බලලට පුළුවන් නකුල වන්නට. නේද? නකුලට පුළුවන් බල්ලා බලන්න. බෑනේ. ඉතින් බල්ලා නකුට වඩනකොට නකුට හිතා ගන්නවලු මම බල්ලා වඩනවා කියලා. මොකට නකුට. බල්ලා නකුට වඩනවා. නකුටේ තියෙන මෝඩකමට නකුට හිතනවලු මම බල්ලා වඩනවා කියලා. නකුටට දැනෙන්න බල්ලා වඩනවා. මඩක් වුණානේ නකුට වඩනවා. ආන්ියාගේ අපිට ස්වභාව ධර්ම වෙනස් කරන්න බෑ ස්වභාව ධර්මයට අපි වෙනස් කරන්න පුළුවන්. තේරුණේ? ඉතින් මේ නේද නිසා අපි ස්වභාව ධර්මයේ මොන දෙන්න ඕනේ මම මේ කියන්නේ මේකයි දැන් මෙතන අනුකූලයෙන් වත්තු කරලා තිබුණා අල්ලා ඉදි කරනවා කැරේට මම කියන්නේ අනුකූල වත්තු කරලා තියෙනවා තේරුණේ එතන කාමච්ඡන්දේ බඩු පිටක් තියෙනවා ක්‍රියාකාරී අනුකූල තියෙනවා කාමච්ඡන්දේ ඔය දෙකම නැති කරන්න නම් පිසිදු වාතයේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න ඕනේ පිසිදු වාතයේ පාටක් රසක් නැති ගඳක් සුවඳක් නැති ගලා යන දිය වෙති එයයි පිරිසිදු ජලය නම් වෙති එහෙම කියෝ තියෙන්නේ වාදි ගැන කියල තියෙන්නේ ඒක තමයි පාටක් රසක් නැහැ ගඳක් සුවඳක් නැහැ අමා යන සුළඟ පිරිසිදුයි ඉතින් ආන්නේ පිරිසිදු වාතයේ හිත ඒකාග්‍රතාවය ඇති කරගත්තාම කාමචන්ද ව්‍යාපාදය අපේ යනවා පංච නීවරණ වලින් පළවෙනි නීවරණ දෙක යට කරන්න ඕන වෙන්නේ. ඊළඟට උජුක්කායන් පණිදාය. කය එළුව තියාගන්න කියලා තියෙනවා. කය එළුව තියාගත්තාම මොකද වෙන්නේ? නිදිමත ලක්ෂණ කියලා යනවා. නිදිමත එන්නේ නැහැ ඔන්න කය දෙලින් කරලා නිතරම කොච්චර ලස්සනයි අනිවාර්යයෙන් දැන් අපි ඉන්නේ අයියෝ කියලා වැඩක් නැහැ. අපි ඉන්නේ කොච්චරවා නැහැ. පොඩ්ඩක් ඔය කෙලින්කට වාන්දව කය පුදුම අනිදයක් තියෙන ඔකට ස්නායු පද්ධතිය වැඩ කරන කටේරුකාව කෙලින් වුණා නේද සුසුම් නාලියේ හොඳට මොළයේ ගමන් කරනවා සංඥායම නේ ඒව නේද ඒතර මොළේ වර්ධනය වෙනවා ඇලේ ගමන හොඳට පාසලෙන් යන්න පුළුවන්කම තියෙනවා ඒතකොට මනස ශක්තිමත් වෙනවා නිදිමතත් ශක්තිමත් වෙනවා ආ මේකයි ඔයෝකායම් පරිදාය කියන්නේ ඊළඟට සීලයට පිටන්නේ කියලා කියනවා. සීලයට පිටුවේ නැත්තම් මේ උද්දච්ච කුක්කුච්චය. උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ චර්කේ පිළිබඳව සැකය. ඒ නිසා කුකුස කියන්නේ සැකය උද්දච්ච කියන්නේ විසිරීලා යනවා. සිත විසිරීලා යනවා. උද්දච්ච කුක්කුච්ච කියන්නේ කුක්කුච්ච කියන්නේ චර්කේ පිළිබඳව සැකය. විඥානීය වන්දනත පෞසිත වුණා, දේව ගැටුණා, දානේ ආවා. මට පවුලෙන් තෝරන ආස. කීරියාව යකගන්නේ මොන කේ මරක් කරන්නේ දෙකේ ශබ්ද පාපස්සා කරනවා කියලා තීරණයක් ගත්තා නම් ඉවරයි ආයේ තප්පර තපණයක්වත් එයාගේ සීලය අපිරිසුදු වෙන්නේ නැහැ. පිරිසුදු වෙනකොටම පිරිසුදු කරගෙන ඉවරයි. තේරුණේ? තේරුණා නේද? එක කැරෙනකොට නැද ගන්නවනේ තප්පරයක්වත් ඉන්නේ නැහැ නේද? ආ මේ වගේ. මේකේ සීලය දුන්නේ ඒක තමයි. කොච්චර නැති වෙලා මේ මේ ආර්ය වීර්යයේ වීර්යයන් පස්සේ ආයෙ හිතන්න කුකුල කරේ ගන්න දෙයක් නැහැ. කරනකොටම ආයෙ කරගෙන ඉවරයි. ඒකෙන් තමයි උද්දච්චය කියන්නේ කුක්කුච්චය. උද්දච්චය කියන්නේ විසිරුණු ස්වභාවය. ඒක සීලය පිළිබඳව සැකයක් තියෙනවා නම් අලු කර කර කලක් ගැවුවා වගේ සිද්ධ වෙනවා. ඊළඟ විචිකිච්ඡාව. විචිකිච්ඡා කියලා කියන්නේ මෙතන ගුරුවරයා පිළිබඳව සැකය. ගුරුවරයා පිළිබඳව සැකය. දැන් අපේ සියලු දෙනාගේම ගුරුවරයා කවුද? බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවෝ ගැන හිතී ගන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරන කියන ක්‍රමයට මේ වැඩේ කරන්නේ. ඒකයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන කියන කොහමද? අරඤ්‍යගතෝවා, උත්තමෝලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, උදුම්කායම් පණිදාය, අනාන්තරයකට යනවා, ගහක්යක් යනවා, එන්න නැත්නම් පිළිසිදු වාදයේ කියන දැනට ගිහිල්ලා කය දුව කියලා ගන්නවා. පරිමහත් සතිය මොකට වෙත්තා මෙන්න මෙතන දෙහිය පිටව ගන්නවා. ඈ තේ පිටව ගන්න එක වතාවක් ආස්වාද කරනවා ප්‍රස්වාද කරනවා. ඒ මොනකටද? අරමුණක් ගැනීම සඳහා. විතක්කය සඳහා කොටීම කියනවා. විතක්කය සඳහා. එක වතාවක් ආස්වාද කරනවා ප්‍රස්වාද කරනවා. එතන ඉඳන් දැන් අරමුණ කරන්නේ ඇදෙන්නේ විචාරය. විචාරය කියලා කියන්නේ ආස්වාදය, ප්‍රස්වාදය, දිගනම් කෙට හිත හිත ඉන්න එච්චරයි. කෙටි නම් කෙටි කෙටි කෙටි කෙටි කෙටි කියලා හිතනවා. මේක සියුම් වෙලා යන පටන් ගත්තොත් සියුම් වෙන ස්වභාවයෙන් හිතනවා සියුම් වෙලා යනවා කියලා මම හිතන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි මේ ආනාපාන කරනවා කියන්නේ. ආන අප ආන කියන දෙක ආස්වාදයේ ප්‍රස්වාදයේ ස්වභාව සිද්ධියක්. අපි කරන දෙයක්ද? නෑ නේද? මේක ස්වභාව සිද්ධියක්. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක Tamanටයි වෙලක් නෙමෙයි ස්වභාව සිද්ධියක්. හැබැයි අපි එකපාරක් ඉල්ල ගන්නවා. මොකද මට අරමුණක් ගැනීම සඳහා මට එකපාරක් ඕනේ. එකපාරක් ආස්වාද කරනවා ප්‍රසආද කරනවා ඊට පස්සේ ස්වභාව සිද්ධිය ස්වභාව සිද්ධිය ලෙසම දකිනවා. එතන ඉඳන් ආස්වාද කරනවා ප්‍රස්වාද කරනවා නෙමෙයි. ආස්වාදයේ ප්‍රස්වාදයේ දෙක විචාරාත්මකව වනාදනය කරනවා. හිතන්න පටන් ගන්නවා. දිගනම් දිගයි කියලා හිතනවා. කෙන්නම් කෙටි කියලා හිතනවා එච්චරයි. අපි කරන වැඩක් නෙමෙයි. මේ ස්වභාව සිද්ධිය විස බලාගෙන ਵਿਚාරය එකක් කරනවා. විවේචනය කරනවා. ඒරුනේ විවේචනය කරන එක නරක නොවද? හොඳයි නේද? මම කවුරු හරි වේදනය කරනවා වේදනය කරනවා නම් මට ඊට වඩා සමීපයක් නෑ අප්පා. කවුරු හරි මාව වේදනය කරන්න ඕන ඈ ආම්බෙන් කියන්නේ වේදනය කරනවා කියන්නේ මොකද කියලා? මම කියලා දෙන්නද? මම කියලා දෙන්නද? අපි නම් වේදනය කරනවාද කියන එකේ කෙනා කරනවද? කරනවා? මම කියන්න කරන්නේ කියන්නේ කවුරු හරි විවේචනය කරනවා කියලා මොකද දන්නවද? ඒ පුද්ගලයා තුළ තියෙනා වූ යහපත් ගුණධර්ම තියෙනවා නේද? ඒවා සමාජයක් මැද ගෑරහලා කියනවා. හඬනකා කියනවා. මෙයාගේ මේ විදිහේ ගුණධර්ම තියෙනවා. මෙයා හරිම හොඳ මිනිස්සේ, හරිම කරුණාවන්තයි, හරිම මෛත්‍රී සම්පන්නයි කියා ඒ පුද්ගලයා තුළ තියෙන ගුණ සමාජයේ මැදට ගිහිල්ලා ගෑරහලා කියනවා. වැරදි තියෙනවා නම් අකුණ තියෙනවා නම් අකුණ තියෙනවා නම් ප්‍රයිමේට් එකේ සාතික කරන හොරේ ගිහිල්ලා කියනවා ඔයාගේ ගුණක් තියෙනවා මෙන්න මේ පොඩි වැරදිලා ගුණක් තියෙනවා ඒක හදා ගන්න ඕනේ මම මේක ප්‍රසිද්ධිය කිව්වේ නෑ ඔයාට හොඳ නෑ නේ මම කියන්නේ ඒක කියලා ප්‍රයිමේට් එකේ ඉමේජරේ ගේන්න එයාගේ වැරදි තියෙනවා නම් කියලා කියනවා හරි නේද වේගනේ එහෙමනම් මේ කට්ටිය කැමති දේ කට්ටිය වේගනේ කරනවා ඒක නම් විවේචනය කියලා කියන්නේ ඒකට තියෙන කැමතිද? කැමතිද? මොකක්ද විවේචනය කියන්නේ බලන්න. යම් පුද්ගලයෙකුගේ තියෙන හොඳ ගතිගුණ තියෙනවනේ. සමාජයක් වැරදි ගිහිල්ලා කෑ ගහලා කියනවා මෙන්න මේ මිනිස්සයා හරි හොඳයි කරුණාවන්තයි අනුන්ට උදව් උපකාර කරනවා මෛත්‍රී සම්පන්නයි ඈදිමව්පියන්ට සැලකෙනවා ආදී වශයෙන් ගුණ ධර්ම තියෙනවා ප්‍රසිද්ධිය කියනවා. වැරදි වැරදි මොලේ කියන අපේ කියන්නේ ප්‍රයිවට් එකේ රහසකට උත්තරීකෝ ගේන්න කියනවා. මේ දෙක හදා ගන්න ඕනේ කියලා. හොඳයි ඒක නේද විවේචනය කියන්නේ? දැන් අද කරන්නේ ඔක අනිත් පැත්ත නේද? අනිත් පැත්ත නේද බලන්නේ. ඒක විවේචනය නෙමෙයි විවේචනාගතව කරන දෙයක්. විවේචනයක් කියලා කියන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් කරන දෙයක්. විවේචනය කියන්නේ මෛත්‍රියෙන් හොඳ දේවල් කියනවා. කරුණාවෙන් ප්‍රයිවට් එකේ තියෙන නරක දේවල් කියලා දෙනවා. ඒක නම් විවේචනය කියන්නේ. ඔබ කැමතිද? ඒ විවේචනයෙන්ද? කැමති නේද? ඒක තමයි කැමති. මට විවේචනය කියන එකත් ඉගෙන ගන්න නේද? දැන් මේ විවේචනය කරන්න අවුලේ කැවිලි කියලා මාත් විවේචනය කරනවා. මම ඒකට විවේචනය කරන්න කැමතිද? ඈ? කැමතිද? දැන් දැනගත්තනේ ජීවිතේ කරන්නේ. ඉතින් එතකොට විචාරය කියන්නේ තව තමයි. විචාරය කියන්නේ ඊටත් වඩා පුළුල් දෙයක්. විවේචනයකට වඩා පුළුල් දෙයක්. විවේචනය කියන්නේ එයා කරපු දේවල් නම් හොඳා හෝ නරක හරි කියන එක නේ. විචාරය කියන්නේ එහෙම නෙමෙයි. එයාගේ චරිතයට බලන්නේ. ඒක ඊට වඩා බලවත් විචාරය කියන්නේ විවේචනයට වඩා. එයාගේ චරිතයට බලන්නේ. නරක වැඩ කරනවද? හොඳ වැඩ කරනවද? ඈ නරක වැඩ කරනවද? නරක වැඩ කරනවද දැනගන්නවා. හොඳ වැඩ කරනවා නම් හොඳ වැඩ කරනවා කියලා දැනගන්නවා. කවීරම නරක වැඩ කරනවා ඒකත් දැනගන්නවා. පොඩ පොඩ කරනවා නම් ඒකත් දැනගන්නවා. දැන් නරක වැඩ ටිකක් අඩු වීගෙන යනවා නම් ඒකත් ඈ තමාවත් ටික අරගෙන දාගන්න. තමන් හොඳ වැඩ කරනවා නරක වැඩ කරනවා ඈ දැන් හොඳ වැඩ කිරීම නරක වැඩ කිරීම අඩු වීගෙන යනවා. දැන් තමයි ඉතාලි තේරුවම සියුම් වීගෙන යනවද පෑදු වීගෙන යනවද ආන්න එක තමයි විචාරය කියලා කියන්නේ. පැහැදිලිද? දැන් විචාරය කියන්නේ ගැඹුරු විදිහේ විවේචනයට වඩා. ගැඹුරු විදිහේ විවේචනය කියන්නේ අපි එක අපි එක දේවල් පිළිබඳව එයාට කියලා දෙනවා ඒවල් කරන හොඳයි. විචාරය කියන්නේ ඒක නෙමෙයි වර්තමානයේ. ඒ පුද්ගලයාගෙන් බලන්නේ. සමාජෙට බලාගෙන ඉන්නවා. හුස්ම දෙන්න බලාගෙන ඉන්නවා. ආස්වාදේ ප්‍රස්වාදේ දෙස බලාගෙන ඉන්නවා. දිගට, කෙටිද, රවුම්ද, හතරක්ද මේ දිහා බලාගෙන ඉන්නවා. තේරුණේ? ඉතින් දිගට ඇදෙනවනේ. දැන් හුස්ම දිගට ඇදෙනවනේ මේ ස්වභාවධර්මයක් නේ අපි කරන දෙයක් නෙමෙයිනේ. එකපාරක් කල්පනා ගැනීම සඳහා ඉලක්කය සඳහා අපි එකපාරක් ආස්වාද කරනවා, ප්‍රස්වාද කරනවා. එතන ඉඳන් බලාගෙන ඉන්නවා විකාරාත්මකව බලාගෙන ඉන්නවා. දිගට ඇදෙනවා නම් හිතනවා. තේරුණේ? කෙටියට යනවනම් කෙටි කෙටි ඒක වැරදි. එහෙම එකක් දෙකක්. කෙටි කෙටි කෙටි කෙටි කෙටි කෙටි. දිගනවා දිගට යනවනම් දිගයි දිගයි දිගයි දිගයි ඒක වැරදි ඈ. දිගට යනවනම් දිගා හොඳයි. ආන්න ඒ ස්වરૂපේටම රිද්මයක් දෙන්න ඕනේ. ඊට පස්සේ රිද්මේ කරනම වැඩ කරන්න පටන් ගන්නවා. අපේ සිතිවිල්ලක් නෑ උතන තියෙන්නේ මේක රිද්මයක් දුන්නේ නැති ඒක තමයි වැඩ කරනවා. තේරුණේ? දැන් ඕකක් කියලා කියන්නේ මම ඔයගොල්ලෝ විගණනය කරනවා නෙමෙයි. ඔකක් කියලා කියන ගමන් දන්නවද? ආස්වාස කරන්නේ දිගට ආස්වාස කරන්නේ දිගයි කියලා දැනගන්න. උරන්නයි දැනගන්නයි එකක් පුළුවන් නේ එකක් කියවන්නකෝ. ආස්වාස උරන්නයි දැනගන්නයි වැඩ දෙකක් නේ. පුළුවන් තරම් වැඩ දෙකක් කියපාන්න. වැන්නේ. ඒ පොත්වල තියෙන්නේ දිගට ආස්වාස කරන්නලු දිගයි කියලා දැනගන්න. කෙලියට කරන්නලු කෙලිය කියලා දැනගන්න. මේ වැඩක් නැතුවට අනුගල පදරන්න තමන්ගේ වැඩක් කරගන්න බැරුව මේ ආස්පාද කරන්නත් තමයි. නොමිනම ඉද වෙන දේ. නේද? අපේ වැඩ එකක් කරගන්න බැරුව මේ ආස්වාද <laughs> කරන්න. <laughs> තේරුණා නේද? ආස්වාදයේ ස්වභාව නිත්‍යයි. ඔයගේ ස්වභාව සිද්ධාව කීපයක් කියන්නකො. ආහාර කියන පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට උදිර සංකරණය මේ ආස්වාසේ ප්‍රස්වාසේ ඒ ඔක්කොම ස්වභාව සිද්ධිය වලට යන්නේ. මල පාවිනා ස්වභාව සිද්ධිය වලින් ඒක කරන්නේ එකක් ඈ. මල පාවිනා මල පාවිනා වෙනවා නම් යන්න ඕන ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න ඕන. වෙනවා නම් නේද? මම කොටක් එහෙම කරන දේවල් ආස්වාදයේ ප්‍රස්වාදයේ සුදුර සංතරණේ ආහාර ජීර්ණ පද්ධතිය මේව සුභාව වෙන්නේ. හොඳයි කියන බලන්න ආහාර ජීවිත පද්ධතිය පටන් ගන්න වෙන්නේ කියලා. ඈ? කොටින්නේ නේ. එහෙනම් මොකෙන්ද? අපි පටන් ගන්න. අපි පටන් ගන්න. පත් විගානට අත තියෙනකොටම දිනවන්න පටන් ගන්නවා. මේ අපි ප්‍රශ්නයක් පිට වෙනවා. තේරුණා නේද? උගදෙනෙක් කියන්නේ කටින් පටන් ගන්නවා කියලා නෑ නේ අතින් පටන් ගන්නවා. ඕනනම් බක්තිනම් දෙකක් ගන්නද. ඒකට මෙහෙම අත පියන්න. අනිකට අත පියන්න එපා. දැන් ඉක්මනට කියන්න බයි බක්තිනම්. පිරුණුන්නේ අත දෙන්නේ නේ. ඒක නෑ රැංගන ගන්න මේ මේ ඇඳක් පාවිච්චි කරන්න කියන අතින් ගන්න එපා කියන්නේ මේකනේ. මේක මේ ඇඟිලි වලින් පිට වෙන රශ්මියක් පිට වෙනවා. ඒ රශ්මිය මොකද කරන්නේ? ඕන එකක් දිරවල යනවා. පිච්චිලා. දැන් මේ අත මේක පොඩි කරනවානේ. පිටාන තියෙන බඩේ පොඩි කරනවා නේද? කොටනවා කොටනවා කොටනවා ඊළඟ කටේ දාගෙනත් කොටනවා කටේ දාන කොටන්නේ දත් වලින් ඊට පස්සේ බානවා කොටා බානවා කියලා කියන්නේ කොටා බානනද ඔය දැන් ප්‍රශ්නේ කොටා බානවා කියලා හරි ෂෝක් වචනවා මෙතෙන්දී කොටන එක කරන්නේ කටට දාලා කොටනවා ඊට පස්සේ බානවා කොටන එකයි බාන එකයි නිකලා කරන්නේ තේරුණා නේද? පටවැල දිගේ ගිහිල්ලා වුණා රබමාගේ කෙරවල ගිහින් දැන්පත් වෙන එක විතරද කරන්නේ. නෑ ඒක ස්වභාව නිත්‍යය. කියලා පිට කරන්නේ. ඒක විතර කියලා කරා. ඒක නිකන් පිටුනොත් එහෙම හරි ප්‍රශ්නයක්. අනිවා ස්වභාව නිත්‍යයි. අපි කරන දේවල් නෙමෙයි. ආස්වාදයේ ප්‍රස්වාදයක් ඒ වගේ. ඒක නිසා කවුරුත් ආස්වාද කරන්නේ යන්න එපා. වෙන වැඩ නැතුව. මේක ස්වභාව සිද්ධියක් නිසා හොඳට තේරුම් අරගන්න. තේරුම් අරගෙන ඇස් දෙක පියාගෙන එකපාරක් උස්ම ගන්නවා විකාරය අරමුණක් ගැනීම සඳහා. එතන ඉඳන් දිගනම් දිගයි කියලා හිතන්න එච්චරයි. කෙටි නම් කෙටි කියලා හිතන්න. එච්චරයි. ඒවා පාරණය කරන්න යන්න එපා. මම මේ කටේ කියන්නේ ඕක මේ අද වෙලා තියෙන ඕක නේ. ඕක පාලනය කරන්න එපා. ඔහේ ඔහේ ඥානේ ඒ එකම හිත යවන්න. පෙරක් කට්ටිය මෙහෙම කෙටියට හොසම රැටිලා එක පාරට දිගට වැටෙනවා. මොකද මේ පෙනහැකට වාක්‍ය මදි වුණාම ගොඩාක් ගන්නවා. ඒක ඇත්ත වශයෙන්ම කස්ස දවසෙත්තියක් ඒවා නවත්තන්න යන්න එපා. ඒකම හිතට යන්න ආරම්භ කරන්න. පාලනය කරන්න යන්න එපා. අනුන්ගේ කාර්යයක් නැත්නම් ඒ තමයි යන්නේ. අනුන්ගේ කාර්යයක් නැත්නම් අයියෙන් යනවා, අපි තයින් යනවා, එමින් යනවා, එමින් යනවා, පස්සට යනවා, පස්සට යනවා. අපි කරන දෙයක් නේද? ඒක තමයි. ඒ සමහර විතරනේ ඉන්නවා මේ සියුම් වෙනවා කියන එක කෙටි වෙලා කෙටි වෙලා කෙටි වෙලා සියුම් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන මේක කෙටි කරන්න යනවා. ඒ සියුම් කරගන්න ඉබේ කෙටි වෙලා කෙටි වෙලා සියුම් වෙනවා නෙමෙයි. සමහර උන්ට දිගට සියුම් වෙනවා. සමහර උන්ට කෙටි වෙලා සියුම් වෙනවා. තේරුණේ? ඔක උගා කරන් දරන්න අපි හොඳට මේ අධ්‍යයනයෙන් කියන අධ්‍යයනයෙන් කියන ඕවා ගැන මම හිතන හුඟක් වෙලාවට. එහෙනම් මේ ආධුනිකෙන් කියලා දෙන්න බෑනේ. වෙනත් කට්ටිය මේක කෙටි වෙලා කෙටි වෙලා කියොම් වෙනවා කියන එක කාටද කෙටි කරන්න යනවා. කෙටි කරන්න කියන්නේ විශාල මිහිසකටපත් වෙනවා. මොකද වෙනානට වාදේ මති වුණාම විශාල මිහිසක් වෙනවා. තේරුණේ හොඳ නැහැ ඒත් වගේ. ශරීර රෝග කියලා හොඳ නැහැ. ඒවා පාලනය කරන්න යන්න එපා. සියුම් වීම කියන එක සමහර වෙලාවල් වලට දිගට සියුම් වෙනවා කෙටියට සියුම් වෙනවා. ඒකෝට අපි එතෙන්දී සියුම් වෙන ස්වභාවය ගැන කරනකොට දිග කෙටි බව හිතන්නේ නැහැ. සියුම් වෙන ස්වභාවයෙන් හිත යොමු කරගෙන සියුම් සියුම් වෙන ස්වභාවයෙන් දකින්න කියන සියුම් වෙන බවම හිතනවා. සියුම් නීගෙන යන බවම හිතනවා. ඒතකොට මේක සියුම් වෙනා සියුම් වෙනා සියුම් වෙනා සියුම් වෙනා ගිහිල්ලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්ත්වයකටපත් වෙනවා මේව සංඥා දල්ලන්නේ කියලා. කීර්තලේ කීර්තලේ වගේකින් ඇතුලේ තියෙනවා. අන්න එතකොට හිතත් මොකද හුස්ම එක්කලාම හුස්මට එකතු වෙලා ඒ දැලේ කියන භාවයම ඔය තියෙනවා. අන්න එතන තමයි සංසිඳිලා කියලා කියනවා. සියුම් වෙලා සියුම් වෙලා හොඳටම සියුම් වෙලා යනවා. සංසිඳිලා. සංසිඳිලා. සංසිඳිලා. සංසිඳිලා. මේ සංසිඳීම එනකොට සංදී කරම හිත ඒකාග්‍රතාවයේ හුස්මට ඒකාග්‍ර වෙලා හුස්මත් එක්කෝ මේක තමයි යන්න පටන් ගන්නවා. අන්න මේකන තමයි ආනාපානසති සමාධිය වෙනවා පිටුනේ ඉන්නවා නේද? කොහොමද? හරි මේ තියෙන්නේ. ඕ වෙනවා ඉන්නවා. අන්න එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිත්ත උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ යට යනවා. පහක් යට යනවා පහක් මත වෙනවා. විතක්ක විචාර දීර්ඝ ඒකාග්‍රතාව කියන පහක් මත වෙනවා. ඈ පහක් යට යනවා පහක් මත වෙනවා. ආත්මී කර්තේ කාර්යයන් පස්සේ තමයි අපි පළවෙනි ධානයෙන් කියලා ඉතින් පළවෙනි ධානයට ඕන නම් ගන්නවා. ඒක ඉතින් මේකත් මම කියලා දෙන්නම් ළඟින් කරේ ධාන වල නැගින ඇති. දැන් මම කියන්නේ ආනාපාන සති සමාධිය සකස් කර ගන්න ආකාරය. දැන් මේ වල නිවන් වලට ගිහිල්ලා පාන්දර නම් බොහොම හොඳයි මේ වැඩේට. පාන්දර අවදි වෙලා. දැන් සීලය එහෙමනම් තියෙනවානේ අමුතුවෙන් සිල් ගන්න දෙයක් නැහැ. ඒකට කියලා තියෙනවා සීලයකට එන්නේ සීලය මම දීලා තියෙනවා. දැන් දෙක පියා ගන්නවා. හරියට අනිත්‍යයක් ගන්නවා. වැඩක් නැහැ කියලා. කරලා බලන්න. හරිම හනියක් ගන්නවා. ඔය ටික හොඳට ඉගෙන ගන්න ගන්න පුළුවන්. ඉතින් අප්පා මේක මෙච්චර බලද කියලා. ඇත්තමයි නිකන් ඉන්නවට වඩා බලයි. නිකන් ඉන්නකොට යම් කෙනෙක් මුළු වෙනවනේ. දැන් ඉතින් ඒකට සමාදම වෙලා ඉන්නවා. Thank God. මෙන්න මේ දෙක තමයි බලන්නේ. ඔක බලනකොට ටිකක් වෙලා යනකොට මේක සියුම් වෙන්න බලන්න. සමානව ටිකට සියුම් වෙනවා සමානව ටිකක් සියුම් වෙනවා. එතෙන්ද හිතේ එකේ කියලා බලන්න එපා. සියුම් වෙන ස්වභාවයෙන් දකින්න. සියුම් වෙනවා කියලා මේක. ආන්නෙට සියුම් වෙනවා සියුම් වෙනවා සියුම් වෙනවා කියන නොදැනී යන ස්වභාවයට උපත් වෙනවා. අන්න ඒක තමයි සංසිතිය. සංසිතිය. සංසිතිය. සංසිඳලා ගිහින් උසුන්නට වේදේ ගන්න වගේ ඇදී ඇදී තියෙනවා. ආන්තික සකස් කරගෙන ඉන්නකොට එතනින් නම් යන්න කියලා දෙනවා. ධ්‍යාන වල ගන්න කියලා දෙනවා නේද? ඉතින් අද කට්ටිය අඩු වුණාට අඩුවක් නැහැ. ඒ ටිකක් මුතුන්නම් ගන්නකොත් නැහැ නේද? තාම නැහැ නේද? මේ මොකද මෙච්චර මෙච්චර රසවත් දේශනයක් නැහැ නේද? වැඩි වෙන්නේ නැහැ නේද? ඈ පරිගෙන නැසෙයි මගේ තේරෙන්න රැඳා කරගන්න දේශනකින් ධර්මයේ තමයි ධර්ම පිළිදී සුදම් දෙවියන් ධර්මයේ කාර්යයන් එකයි කියන්නේ. අර තේරෙන්න කෙනෙක් කියන්නේ මම නැවතු වැටවරෙන් කියනවා තේරෙන්න කියලා ඉගෙන වෙනකොට මේකට මේ ඇතුල් වෙන්න බැරුව හිටියේ. හරියට මහන්සියලා වතුරයි කියලා එනවා එනවා ඒ වැටිගෙන ඉඳලා ඉන්නවා. ඒ බාර මම අමෙරිකාවේ ඉති වාහන වර්ගය කියන්නේ නැහැ කියලා. දැන් මේ මොකක්ද මේ දෙන්නේ ඒකට වඩා විශාල දෙයක් කියන්නේ කියලා ගන්න නේද ඉතින් දැන් මේ කට්ටිය විතර වගොන්න කියන වෙලාව මේ හොඳ වුණා අනිත් දවසේ ඉන්න අනිත් දවසේ සමාධිය ටිකක්ම කියලා දෙනවා ඒ අද නාමකට්ටිය ඉන්නවානේ එන්නේ අද නාමකට්ටිය අනිත් දවසේ ආවම කියලා එනම් භාවනා වැඩසටහන මෙතනින් සමාප්තයි. ඔබ හැම දිනාටම සම්පූර්ණයි. සදහම් පිටයි සංඝ රැකවරණයි.